හොඳයි වැඩම ආදාර ගරුතර මෙහෙණින් වහන්සේලා ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි මාස තුනකට ආසන්න කාලයක සාකච්ඡාවක් පවත්වලා අවසානයේ කරා එන්නේ ටිකෙන් ටික. ඉතින් තමන්ම බලන්න තමන් මාස තුනකට කලින් ආපු දවසේ ස්වභාවයයි අද මේ වෙනකොට මොහොතේ තමන්ගේ ස්වභාවය අතර යම්කිසි වර්ධනයක් තියෙනවද කියලා. හැබැයි මේ වර්ධනය කියලා මම කියන්නේ දැනුමක් එහෙම නෙමෙයි. දැනුමක් නෙමෙයි දැනුමක් ඉතින් එච්චර අමාරු නෑ. ඔව් තමන්ගේ ජීවිතේ පැත්තෙන් වෙනද තමන් හැසිරෙච්ච විදියයි දැන් තමන් හැසිරෙන විදියයි අතර මොනවා හරි කොයි පැත්තටද යන්නේ කියලා තමන්ම ඒක බලන්න වෙනවා නේද? ඉතින් ගිය සතියේ ප්‍රත්‍යවේක්ෂාව එහෙම විස්තර කරලා දීලා ඇරියා. එතකොට දවස් 7කුත් ගියා. නේද? දැන් මොකද ඒ දවස් 7 කරේ? පොඩ්ඩක් බැලුවද? ආ තම තමම තමයි ඒක සහතික මොනවත් ඕනෙත් නැහැ. ඔප්පු කරන්න දඟලන්න ඕනෙත් නැහැ. Taman දැනගත්තාම හොඳටම ඇති අන්නේව කරනකොට Tamanගේ හිත අර තෘෂ්ණාව පැත්තට යන්න තියෙන එක කොච්චර අඩු වෙනවද කියන එක Tamanටම තේරෙයි. ඉතින් ඒවා තම තමන්ම තමයි මෙතනින් එහාට මේක වර්ධනය කරගත යුතු වෙන්නේ. අර ගිය සතියේ අර පොඩි මේ ආ ප්‍රොජෙක්ට් අපේ මේ අර මේ මිස් සෙවපු මේ chart එකේ පොඩි අර typing පොඩි mistake ටිකක් තිබ්බනේ චූටි චූටි. එතකොට මම ඒක තමයි ඉන්ටර්නෙට් එකේ මේ තිබුණේ. එතකොට ඒ හින්දා අනිවාර්යෙන් ඒක අද ඒ නිවැරදි කරපු එක පොඩ්ඩක් මුලින්ම දාලා ඉන්නම්. එතකොට කාට හරි එක අවශ්‍ය වුණොත් එතකොට හරි එක තියෙනවනේ. නේද? නැත්තම් මේ අපි පොඩ්ඩක් හරි ඒ කියන්නේ වැරද්දක් නෙමෙයි අර ටයිපින් මිස්ටේක් එකක් තිබ්බ එකක් තියෙන්නේ. මේ එකේ වැරද්දක් නැහැ. මේකේ තිබුණේ අපේ මෙන්න මේ chart එක මම මේක කෙටියෙන්ම කියාගෙන යන්නම් මේ ඇහැට ඇහත් මුල් කරගන්න එක තියෙන්නේ ඒක ඇහැට මෙන්න මේ පළවෙනි අවස්ථාවේදී ඒ වර්ණ සංඥා ටික ඒ ටික මේ ප්‍රසාද රූප හැටියට ඝට්ටනේ වෙච්ච ගමන් චක්කු විඥානය හට ගන්නවා. ඒ චක්කු විඥාන ධාතුව කියන එක හට ගන්නවා. ඒක නිරුද්ධා සමනන්තරා මනෝ ධාතුව හට ගන්නවා. ඒක නිරුද්ධා සමනන්තරා මනෝ විඥාන ධාතුව හට ගන්නවා. එතකොට ඇහැට රූපය ඝට්ටනේ වුණාට පස්සේ මෙන්න මේ මනෝ විඥාන කියන්නේ මනෝ ධාතුවට පස්සේ තියෙන මනෝ විඥාන ධාතුවට ළඟට එනකොට ඒ ක්‍රියාවලිය ඉවර වෙනවා. ඊළඟට තමයි මෙන්න මේ ආපු රූපයට අදාළ විදිහටම ධම්ම තුලින් අර සටහන වෙන්නේ මතක ඇති ඔයගොල්ලන්ට අර දැන් මෙතෙන්දි කෙනෙක්ට එකපාරට හිතෙන්නේ නැති වෙන්න පුළුවන් ඒක තමයි අර සාකච්ඡාවේදී පෙන්වුවේ පෙර දත්තයක් නැතුව අපිට යමක් අඳුරගන්න බෑ කියන එක පෙන්වුවේ. එතකොට අන්නේ මෙතනින් එනවා මේ යටම තියෙන්නේ මොකද ඒ නාමගොත්ත වලින් අඳුනා ගැනීම. ඒ කියන්නේ අර පෙර සටහන් වලින් අඳුනගෙන මෙන්න මෙතනට මේ මනෝවිඤ්ඤාණ ධාතු වෙනකොට අපි ඒක මොන ආකාරයේ රූපයක්ද කියන එක අඳුරගෙන ඉවරයි. ඒ කියන්නේ ඒක වර්ණ සංඥාවෙන් හැඩතලෙන් කියන ඒවා සියල්ලම අඳුරගෙන ඉවරයි. ඔන්න අඳුර ගන්න අඳුර ගන්න එකත් එක්ක ආපු වෙන එකේ තියෙන්නේ මොකද්ද? අර යාපු එක උපේක්ඛා සහගත ආලම්බණයක් හැටියට එන එකක්. අන්නේ උපේක්ඛා සහගත ආලම්බණයෙන් අදුක්කම සුඛ වේදනීය ස්පර්ශයක් එනවා. දැන් මේ මෙතෙන්දි මේ අදුක්කම සුඛයක දැන් මේ විස්තර ප්‍රශ්න ආපු එකේ අනිත් කටියට විස්තර කරලා දීලා යන්න මේ ගොඩක් කටියට මේ අදුක්කම සුඛ කිව්වහම නිකන් එකපාරටම තේරෙන්නේ නැහැ. මේකේ මේ අයන් අයින් කරන්නකෝ ඉස්සරහ. ඊට පස්සේ තියෙන්නේ මොකද්ද? දැන් අයන් අයින් කරලා ගත්තොත් මොකක්ද තියෙන්නේ? දුක්ඛ ඊළඟට තියෙන්නේ. ආ. දැන් දුක්ඛයි සුඛයි දෙකම නැහැ කියලා දාන්න මොකද්ද ඉස්සරහට දාලා තියෙන්නේ? ආ. ඒ අදුක්ඛම සුඛ. දැක්කනේ තියෙන විදිහ. අයන්නක ඉස්සරහට දාලා තින්නේ මොකද? දුකත් නැහැ, සුඛත් නැහැ කියන එක. ඒ දෙකම නැහැ කියන්න තමයි අයන්න ඉස්සරහට දාලා තියෙන්නේ. එතකොට අන්න අදුක්කම සුඛ වේදිනී ස්පර්ශයෙන් අදුක්කම සුඛ වේදනාවක් එනවා. අන්න එතනට එනකන් විපාකයට අයිති. මොකකටද අයිති? විපාකයට අයිති. ඒ කියන්නේ ඇහැට රූපයක් ඝට්ටණය වෙන විපාකයට අයිති. ඒක නවතින්නේ නැහැ අරියතුන් වහන්සේටත්. ඒ හින්දා තමයි අරියතුන් වහන්සේලාත් රූප අඳුරන්නේ. හැබැයි මේ එතනින් පස්සේ තියෙනවා තව ටිකක්. මතක ඇති? එතකොට මේ අයිකන් එක තියෙන්නේ තොප්පියක්. දාන්නේ අපි කියන්නේ සමාල්ලාට අපි කියන්නේත් නිකන් මේ මං කා තොප්පියක් දාගත්ත නේද කියලා අහන්නේ. ඒ කියන්නේ මොකද්ද? දැන් මොකක් ලෙඩක් දාගත්තා වගේ කියලානේ කියන්නේ. නේද? ඒ අයිකන් එකත් හරි තෝරලා තියෙනවා. වෙන එකක් නැතුව ඒ අයිකන් එකත් හරියටම හරි. අවිද්‍යාව අන්න ඊට පස්සේ මොකද කරන්නේ? අර ආපු එක උපවිචාර කරනවා. උපේක්ඛා සහගතව මොකද්ද මේක? කින්ද මන්ද? හොයනවා. මොකොහෙද තියෙන්නේ? අරවද මෙවද මේක හොඳද මොකද කියලා හොයන්නේ. අන්න ඒකත් එක මොකද්ද උපදින්නේ? මෝහය උපදිනවා. මෝහයත් එක්ක විහිංසාව විතක්කයත් එක්ක අන්න සංකාර දුක්ඛතාවයකට යනවා. එතකොට හොඳට කල්පනා කරලා බලන්න මෙන්න මේ තොප්පිය වැටෙන්න කලින් තියෙන්නේ විපාකය. ඒ විපාකය අපි මොකද කරන්නේ? උපවිචාර කරොත් විතරමයි මේක යන්නේ. එහෙනම් මේකේ තනිකරම Tamanට තේරෙන්න ඕනේ මේකේ සම්පූර්ණයෙන්ම කන්ට්‍රෝල් එක තියෙන්නේ කාගේ අතේද? අපේ අතේ තියෙන්නේ. අපේ අතේ කන්ට්‍රෝල් එක තියෙන හන්දා තමයි අපිට මේකෙන් ගැලවෙන්න පුළුවන්. අපේ අතේ කන්ට්‍රෝල් එක නැත්තම් එහෙනම් බැරි වෙලාවක් බාහිර ලෝකයේ හන්දා අපිට දුක හට ගන්නවා කියලා අපි තීරණයක් ගත්තොත් අපේ අතේ කන්ට්‍රෝල් එකක් නැහැ. තමන්ගේ ඇහැහන්ද දුක හට ගන්නවා කියලා ගත්තොත් කන්ට්‍රෝල් එකක් නැහැ. ඇයි ඇහැ තියෙනකන් දුකයි. රූප තියෙනකන් දුක කරන්න දෙයක් නැහැ එහෙනම්. ඔහේ වළං ඉන්න වෙන්නේ. හැබැයි ඇහැින්ද හටගන්නෙත් නැහැ. රූපයෙන්ද හටගත්තෙත් නැහැ. අන්නේ ඇහැයි රූපයයි ඝට්ටණය වෙච්ච තැන උපවිචාර කරලා නම් හදන්න ගත්තේ අන්නේ උපවිචාර කරන්නෙත් ඔය හිතෙන්ම නම් ඒ උපවිචාරය නතර කරන්නේ හිතේ. උපවිචාරයෙන් තමයි පටිච්ච වෙන්නේ. උපවිචාරේ නතර කරන්නේ මොකෙන්ද? අනිච්චයෙන්. එහෙනම් පටිච්චයෙන් යට ඔය තොප්පියෙන් යට කොටස ගෙනියනවා. තොප්පිය ගලව ගන්න මොකෝ කරන්නේ? එච්චරයි. තේරුණාද පැහැදිලිද ඔන්න එකකට. ඉතින් මේකේ මම ටට්ටක් ගාලා ඉතුරු ටිකක් පෙන්නන්නම්. කනටත් ඔය වගේම තියෙනවා. අර වගේ මෙනවා සෝත විඥාන මේ මේ වැදී මේ මේ මේ අකුරු ගැන එහෙම වැඩි ස්පිලි මොකද ස්පිලි පාපිලි වලින් නෙමෙයි නිවන් දකින්නේ මේ මෙතන මේ ස්රෝත කියලා තිබ්බයි කියලා එහෙම අනේ නෑ ඔහොම නෙමෙයි සයන් එන්න ඕනේ මේක කොම්බොලියලා සයන් මෙහෙම ස්රෝත එන්න ඕනේ හරියට මේ මොකද්ද මේ ඒව හොඳයි මේ මේ නිකම් ඔය පූර්වස්තරලෝම හොයන කට්ටියට ඉතින් ඒ හින්දා ඒවා ආදාර නෑ මේ උඩින්ම පෙන්නලා තියෙනවා කනේ මාක් එක අඩු ගන්න ඒක තේරෙන්නේ නැත්නම් සිංහල තේරෙන්නේ නැත්නම් මාක් එක තියෙනවා ඒ ඇති හොඳටම වෙන <laughs> මොනවත් ඕනේ නැහැ. ඔව් මේ ඉස්පිලි පාපිලි හොයන එකක් නෙමෙයි නිවන් දකින්න කියන්නේ අදහසයි ගන්නෙ. ඉතින් ඒ ඉඳ අන්න ඒ කියන්නේ ඒ ඕන විදිහකට ලියන්න පුළුවන් කිව්වා නෙමෙයි. මේ අකුරු ලියනකොට සමහර ඒවා අර අකුරේ ටයිප් වල අකුරු ඒ විදිහට එන්නේ නැහැ ඒකයි. හරි. ඉතින් ඒ හින්දා මෙන්න මේකේ සෝත විඥානය හට ගන්නවා. ඒ සෝත විඥානයත් එක්ක මනෝ ධාතුව, මනෝ විඥාන ධාතුව ඊළඟට ඒකට අදාළ සද්දයට අදාළ නාම ගොත්තෙන් ඒ සටහනත් එක්ක හරියටම ධම්මේ ටැලි කර ගන්නවා. එතනින් පස්සේ ආයි අර විදිහටම උපේක්ඛා සහගත එකක් ආවා. අන්නේ උපේක්ඛා සහගත වේදනාව මොකද කරේ? උපවිචාර කරන්න කියලා ආපහු මෝහය මුල් කරගෙන සංකාර දුක්ඛතාවයකටම යනවා. ඒ කනත් එක්ක. ඊළඟට නාසයත් එක්කත් ඔය වගේම තියෙනවා. අර විදිහටම යනවා මේ කරුණු ටික ගිහිල්ලා අර වගේම උපේක්ඛා සහගත එකක් ආවා. ඒක උපවිචාර කළා තමයි අවිද්‍යාව කියන්නේ ඒ උපවිචාර කරනවා කියන්නේම අවිද්‍යාව අවිද්‍යාව කොට නැගෙනවම තමයි. කොට නැගිලා මෝහය සංකාර දුක්ඛය දක්වාම යනවා. තුනක් වුණා. ඊළඟ දිවත් එකත් අර වගේම ජීවහා විඥාණය ඊට පස්සේ මනෝ ධාතුව මනෝ විඥාන ධාතුව ඊට පස්සේ මන ධම්ම හරහා අවසාන මනෝ විඥාන ධාතුව ඊළඟට මේක කය ඒකත් අර වගේම උපේක්ඛා එක මොකද කරන්නේ උපවිචාර කරලා සංකාර දුක්ඛය දක්වාම යනවා ඔන්න ඇහැයි කනයි නාසයයි දිවයි කියන හතරටම පෙන්වනවා. දැන් මේ ඔක්කොටම ආවේ මොනවද? උපේක්ඛාසගත ආලම්බන. හතරටම ආවේ. කයත් එක්ක යනවා. යස්මින් සමයේ මොකද කරන්නේ? මෙන්න මෙතන තමයි දා මිස්ටේක් එක තිබ්බේ අපේ. අලෝභ ආදේශ අමෝහය. අර තැන්වල තිබ්බා හයම තිබ්බා. ලෝභ දේශ මොහොත් තිබ්බා, ලෝභ ආදේශ මොහොත් තිබ්බා වලට. මෙතන තියෙනවා අලෝභ ආදේශ මොහොත්. කළා අන්න අපිට මොකද කයට පොට්ටබ්බයක් ලැබෙනවා. ස්පර්ශයක්. අන්න ඒක කාය විඥාන ධාතුව, මනෝ ධාතුව, මනෝ විඥාන ධාතුව මෙන්න මෙතනට ඇවිල්ලා අපිට මේක අපිට පෙර කරන ලද ලකාමාවචර කුසල ධර්මයක මුල් කරගත් අලෝභ ආදේශ අමෝහ මුල් කරගත්ත නාමයක් ගැනල්ලන් මේ නාම ගොත්තෙන් ඝට්ටණය කරනවා. ඒ කියන්නේ පෙර සංසාරේ මොනව කරපුවද? හොඳ යහපත් වැඩ කරපුවා තිනවා. ඒ කියන්නේ මොකක් ඒකට මොකකට ඵල දෙන්න ඕන එකක්ද? කයට ඵල දෙන්න ඕන එකක්. අනිත් ඉන්ද්‍රියන් වලට නෙමෙයි කයට බල දෙන්න ඕන එක. අන්න ඒකින්ද මොකද්ද? එන්නෙම මොකද්ද? මනාපික ආලම්බනයක්. දැන් මේ මනාපික ආලම්බනය කියන්නේ කෙලෙස්ද? ඒක ඇයි කොහොමද ඒක ලැබෙන්නේ? අන්න විපාක හැටියට පෙර කරන ලද කාමාවචර කුසල් කරපු එකක හේතුවක ඵලය හැටියට එන්නේ සුඛ වේදනීය. මේක උපේක්ඛා එකක් එහෙම නෙමෙයි හොඳේ. ඇයි මේ සුඛ වේදනාවක් එන්නේ? මතකද එදා පෙන්නවා සුඛ වේදනාවක් ලබන්න නම් ස්පර්ශය මෘදු වෙන්න ඕනේ. ස්පර්ශය උපේක්ඛා වෙලා බෑ. ස්පර්ශය මෘදු වෙන්න ඕනේ. ස්පර්ශය මෘදු වෙනකොට වේදනාව සුව. ස්පර්ශය මෘදු වෙන්න ඕනේ. මෘදු නම් විතරයි වේදනාව සුව එන්නේ. එතකොට එහෙම මෘදු ස්පර්ශයක් ලබන්නේ ඇයි? අන්න පෙර අලෝභාදේශමෝ කුසල ධර්මයක්. හේතුක ඵලය එතකොට. එහෙනම් ඔන්නතන සුඛ වේදනාවක් එනවා. දැන් මේ සුඛ වේදනා තෝරගන්න බැරුණාම මොකෝ කරන්නේ? ඒකත් එක්ක සෝමනස්ස උපවිචාර කරනවා. සෝමනස්ස උපවිචාර කරපු ගමන් මොකද්ද උපදින්නේ? රාගය උපදිනවා. ඒකට කියනවා ඊළඟට කාම විතක්ක විපරිණාම දුක්ඛතාවයකටපත් වෙනවා. හිත මහා විපරීතයක් අරන් ගෙනියනවා. එතකොට මේකෙන් මේ මේ උඩ බැරි වෙලාවක කෙනෙක් මෙන්න මේ සුඛ වේදනාව අයින් කරන්න කියොත් මොකෝ වෙන්නේ? ආ මේ තොප්පියට උඩින් තියෙන සුඛ වේදනාව. අයින් කරන්න ගියොත් එහෙම මොකක් වෙයිද? අන්න ඒකට තේරෙන උදාහරණයක් තමයි මම කිව්වේ දා බෝතලයක් තියෙනවා බෝතලයට සීනි දානවා සීනි දාන එක නතර කරපන් කිව්වම බෝතලය අයින් කරන්න යනවා. මතේ උදාහරණයක් කිව්වේ ඒකයි. මේ සීනි දාන සීනි දාන වැඩේ තමයි මේ තොප්පියෙන් පල්ලෙහා තියෙන්නේ. දැන් තොප් බෝතලේ තමයි උඩ තියෙන්නේ. ඔන්න මම තවත් තේරෙන විදිහම කියන්නේ මේ. උඩ තියෙන්නේ පංචස්කන්ධය. යට තියෙන්නේ පංච උපාදානස්කන්ධය. දැන් බුදුහාමුදුරුවෝ නිරෝධ කරන්න කිව්වේ කොහොමද? දැන් බැරි වෙලාවකත් මේ සුඛ වේදනා නිරෝධ කරොත් මොකද නිරෝධ කරන්න යන්නේ? ඔව්. පංචස්කන්ධය නිරෝධ කරන්න යන්නේ. ඒක ඉවර වෙන්නේ පිරිනුවම් පාන දවසට. අරියත් වෙනකොට මේ තොප්පි පල්ලෙහාට ඉවර වෙන්නේ. කෑලි දෙකක් තියෙන්නේ. ඒකයි මං කිව්වේ සීනි දාන වැඩේ නතර කරන්න කිව්වම බෝතලේ අයින් කරොත් එහෙම ටික දවසක් යනකොට සංඥා නැහැ. වේදනාවක් නැහැ. ඉන්න ඉන්නවද ඉන්න හිටිනවද කියලාවත් දන්නේ නැහැ ටික කාලයක් යනකොට. ඇයි? බෝතලේ නයින් කරනද? සීනි දාන එක අයින් කරපන් කිව්වා. ඒ මං ඒ සීනි දානවා කියලා කිව්වා. ඒ වැඩේ හරි ප්‍රියමధుරයි. නේ නැත්නම් මම ඔකට කියන්න තිබ්බනේ මිරිස් දානවා කියලා. මේ දාන කිව්වේ නෑ සීනිමයි ගත්තේ. ඇයි ඒ? හරි ප්‍රිය මధుරයි. යන් ලෝකේ ප්‍රිය රූපං සාත රූපං. ලෝකේ ප්‍රිය දෙයක් ඇද්ද මధుර දෙයක් තණ්හාව එහි උපදී. එහෙනම් අර ප්‍රියකයි. අන්නේ වැඩි තමයි නතර වෙන්න ඕනේ. ඇයි? මේක ඇතුලේ තමයි රාග දේශ මොහ හටගන්නේ. එහෙනම් රාගක්‍යෝ නිබ්බාණං දේහක්‍යෝ නිබ්බාණං මෝහක්‍යෝ නිබ්බාණං කිව්වා මිසක් නිවන සැප දුක උපේක්ෂාව වලින් තොරයි නිවන කිව්වේ නැහැ. ඌට කෙස් ගහෙන් වරද්ද ගන්න හොඳ. වැරදුනොත් වැරදුනා. ඒකයි ඔයගලන්ට මතක ඇති මම පළවෙනිම දවසේ නිවනේ අර්ථකථනය කියලාම පටන් ගත්තේ. එහෙනම් නිවනට අපිට ඕන ඕන අර්ථකථන දෙන්න බෑ. ලෞතර බුදු පියාණන් වහන්සේ අර්ථකථනයක් දීලා තිනවා රාගක්කයෝ නිබ්බාණං දේහක්කයෝ නිබ්බාණං මෝහක්කයෝ නිබ්බාණං නම් නිවනදී නිරෝධ වෙන්න ඕනේ මොනවද? රාගය, දේශය, මෝහය. බැරි වෙලාවක්වත් කිව්වොත් එහෙම මම නිවන් දැක්කා සැප දුක උපේක්ෂා මොනක්වත් නැහැ. බැරි වෙලාවක් කිව්වොත් ප්‍රශ්නේ තියෙන්නේ ඒක කියනකොට ඒ කියන වෙලාවේ තියෙන වේදනාව මොකද්ද කියන ප්‍රශ්නේ. මේ කියනකොට කියන වේදනාවක් තියෙන්නේ එක්ක සංඥා නැතුව කියන්න ඕන. සංඥා නැතුව කියන්නත් බෑ. පැහැදිලි නේද? ආ හන ඔන්න කයත් එක්ක සුඛ වේදනාවක් එනවා. ඊළඟට යස්මින් තමයි මොකද්ද? ලෝභ දේශ මොහ. එන හොඳ පැත්තද නරක පැත්තද? නරක පැත්ත. අන්න කරපු දේවල් තියෙනවා. කරනකොට මොකද්ද? ඊට අදාළ දැන් අපිට ස්පර්ශයක් ඝට්ටණය වෙන තැන ඝට්ටණය වෙනවා. ඒක කයට දෙනවා කාය විඥාණය. ඊට පස්සේ මනෝ ධාතුව, මනෝ විඥාන ධාතුව. එහෙනම් මේ පැත්තෙන් එන්නේ නාම ගොත්තෙන් දැන් හොඳ දේවල්ද නරක දේවල්ද? නරක දේවල්. ඒ නරක දේවල් එන්නේ ඇයි? පෙර අකුසල් ධර්මයක් කළා තියෙන හන්දා. එහෙනම් මෙන්න මෙතනදී ලෞතර බුදු පියාණන් වහන්සේට මෙන්න මෙතනදී දෙනවා කර්ම විපාකයක් පළ දෙනවා. මෙන්න මේ ක්‍රියාදාමය සිද්ධ වෙනවා. කයට ස්පර්ශයක් දැනුණා. ඒ ස්පර්ශය හරහා මනෝ විඥාන ධාතුව හටගත්තා. අන්න ඒක දුක් වේදනාවක් වෙන්න නම් උන්වහන්සේට මේ නාම ගොත්තෙන් එන්න ඕනේ මොකද්ද? පෙර කරන ලද කාමාවචර අකුසල ධර්මයකට අදාළ දත්තයක් විදිහට තමයි අර පසුතලයේ සියල්ල හැදිලා තියෙන්නේ. එතකොට අන්නේ නාමගොත්තෙන් පළ දෙන්න ඕන එකක් පළ දෙන්න තියෙන වෙලාවේදී මොකද වෙන්නේ? ඊට අදාළ පසුතලය හැදිලා ඉවරයි. ඒ පසුතලය හැදිලා තියෙන තැනදී අර නාමගොත්තෙන් ඊට අදාළ එකම තමයි ස්පර්ශ වෙන්නේ. මේක මෙන්න මේ වගේ සිද්ධියක් වෙනවා. මම මේක නම් ඒක පෙන්වුවේ නෑ. ඔයගොල්ලෝ ඔය ඒයිපස්තිකෝ වැඩසටහන තියෙනවා ප්‍රභාස්වර එකේ දාලා. ඒක එක කොටසක් ඇති බුදුන්ට දුන්නු කර්ම විපාක කියලා කොටසක් ඇති ඒකේ. ඔක්කොම කරන්න සමහර සාකච්ඡා වල බැරි වෙනවා. අනේ කර්ම විපාක කියන එකේ ඇති ඔයගොල්ලෝ ඒ කොටසට ගිහිල්ලා බලන්න බුදුන්ට දුන්නු කර්ම විපාක කියලා ඇති. අන්න ඒකේ ඔය හැම වෙලාවෙම දුන්නු කර්ම විපාක විස්තර කරලා තියෙනවා. එක්තරා අවස්ථාවක අර කන්ද කුඩකට කියන්නේ බුද්ධාන්තර ගානකට කලින් බෝසතාණන් වහන්සේ අවධියකදී එක්තරා කෙනෙක්ව කන්දක් උඩට උපක්‍රමශීලීව එක්කගෙන යනවා. අන්නේ උපක්‍රමශීලීව එක්කගෙන ගිහිල්ලා ඔහුට ගලකින් ගහලා අර ඔහුගේ කකුල තලලා ඔන්න ඔයගේ කර්ම විපාකයක් කරනවා. හරි. අන්නේ කර්ම විපාකය කරපු එක එතකොට අකුසල ධර්ම හැටියට විපාකත් ඉඳලා ඉවරයි. හැබැයි ශේෂ මාත්‍රයක් ඉතුරු වෙලා තියෙනවා. එහෙනම් මේ ශේෂ මාත්‍රේ තියෙන්න ඕන ඉතුරුලා තියෙන ශේෂ මාත්‍රේ දත්තේ කොහෙද තියෙන්න ඕන? ධම්ම ලෝකේවත් නාම ගොත්තේ. එහෙනම් දැන් ඒකට ඒක පළ දෙන්නත් ඕනේ. ඒක පළ දෙන්න නම් ඊට අදාළ පසුතලය හැදෙන්නත් ඕනේ. එතකොට එදා අර කන්ද උඩට මේ මිනිස්සයා එක්කන් යන්නේ උපක්‍රමික පොඩි උපක්‍රමයක් කරලා. අන්නේ උපක්‍රමයක් කළා මිනිස්සෙක්ට කයට දුක් විපාකයක් දෙන්න ගෙනිච්ච එකේ හේතුව හැටියට ගිය සතියේ ගිරිමානන්ද සූත්‍රයේ කියවපු එක ආබාධයක් එනවා මොකද්ද? උපක්‍රමිකා ආබාධ. උපක්‍රමශීලී ආබාධයකට අහු වෙනවා. ඇයි ඒ උපක්‍රමශීලී ආබාධයකට අහු වෙන්නේ? උපක්‍රමශීලීව තමයි ඒ ආබාධය කරලා තියෙන්නේ. ඒකයි උපක්‍රමික ආබාධය කියලා ආබාධයක් තියෙන්නේ. ගිරිමානන්ද සූත්‍රයේ අන්තිම අටක් පෙන්නේම අර සන්නිපාත ආබාධ, විසම පරියාණ ආබාධ. හැබැයි අන්නේ උපක්‍රමික ආබාධයට තුඩු දීලා කර්ම විපාකාබාධය දැන් පළ දෙන්න යනවා. ඒ කර්ම විපාකාබාධිකුත් තියෙනවා. අන්න ඉතින් අර තථාගතයන් වහන්සේ යන හැම තැනකම ආනන්ද හාමුදුරුවෝත් යනවා අනිත් ස්වාමීන් වහන්සේලාත් යනවා වැඩ ඉන්නවා. හැබැයි කර්මය කොහොමද කිව්වොත් අර උන්වහන්සේලා ඔක්කොම අයින් කළා ලෞතර බුදුහාමුදුරුවෝ විතරක් තනි වුණා. ඇයි අර මනුස්සයා තනියෙන් ගෙනියන්නේ. බලන්න මේක එන විදිහ හොඳට අපිට තේරෙනවා එතකොට මේකට ඔට්ටු වෙලා වැඩක් නැහැ කොරහුවා එනවා ඒකයි මේ තේරුම් කරන්නේ අන්න අය අර කවුරුත් අරකට අදාළ නැහැ අන්න කර්ම විපාක එනවා අර වගේම ගලක්මයි පෙරලන්නේ අර ගල්ම කකුලෙමයි වදින්නේ අන්න දුක් විපාකයක් එනවා එතකොට ඒක ඒක සුඛයක්ද උපේක්ඛාද නෑ අන්න එතකොට ඒ එහෙම කර්ම විපාකයක් එන්න කොහෙන්ද මේ தත්ත්වය ආවේ අර නාම ගොත්තෙන් ඒ නාම ගොත්ත ඇවිල්ලා ඊට අදාළ පසුතලයේ ගාන්න හැදෙන. තේරෙනවද? ආ එතකොට අන්නේ කෙන එක මනාපිකද අමනාපිකද? අමනාපිකම තමයි. ඒකින්ද තමයි සකලික සූත්‍රයේ පෙන්වන්නේ මම ඕගලන්ට ඒක පෙන්නුවා. ඒ ගල්පතුර මාගේ පාදේ පහවි දුක් වූ අමහිරි වූ අමනාප වූ දුකක් මට දැනේ. මෙන්න මේ තොප්පියට උඩින් තියෙන තැනට එනකන් ලෞතුරා බුදුහාමුදුරන්ටත් ආවා. කියන්නේ මේ තොප්පියට උඩින් තියෙන ටික. ඊළඟට මොකෝ කරන්නේ? මෙන්න මේ යට කොටස නෑ උන්වහන්සේට. අරියතුන් වහන්සේලටත් ඔය යට කොටස නෑ. දැන් අපිටත් ඔය වගේ ගල් පෙරලනවා. කකුල් වදිනවා අරෝමේ වෙනවා. අපි මොකෝ කරන්නේ ඊළඟට? අන්න මේක. දෝමනස කවුද යකෝ පාරේ ගල් තිබ්බේ? ගල් ගැටි ගල් තියන්න ඕනේ යන්නේන පාරේ ගල් තියනවාද? එහෙම තියනවාද? ඔය ගෙදර කියන්නේ මේ යන්නේන පාරේ පෝච්චි තියනවාද? මොන හරි යන්නේන පාරේ මල් පෝච්චියක් තියලා. මේ මෙතන යන්න ඉන්න ඉඩ නැහැ කියලා තේරෙන්නේ නැද්ද? මෙතන පෝචි තියන්නේ යන්නේ නපාරේ. දැන් මොකද දෝමනස් රූප විචාර. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් දේශේ දැන් හතර වටේටම බයිනෝ. අන්න බැලලා බැලලා තමයි කෙලවර වෙන්නේ අල්ලපු ගෙදරින්. ඒ දේශයාවට පස්සේ කියන්න බෑනේ මොනෝ කියනෝද කියලා. ඕම් බැලලා බැලලා අන්තිම මොකද වෙලා තින්නේ? දුක්ඛතාවයකටම පත් වෙනවා. දැන් ඔන්න ඔය කොටස නෑ. කාටද? අරියතුන් වහන්සේලටත් නෑ, තථාගතයන් වහන්සේලටත් නෑ. හැබැයි උඩ ටික දැන් අන්න මේ උඩ වේදනාවක් එනවා අපිට. ඔන්න අපිට ඊළඟ අපි තොප්පිය දා ගන්න තැන. මේව දුක් වේදනාවක් එනවා. මේ දුක් වේදනාව එනකොට කියනවා ඒ දුක් වේදනාව මම නෙමෙයි මගේ නෙමෙයි කියලා හිතන්නේ. අර බුදුහාමුදුරුවෝ කියනවා ඒ දුක් වේදනාව මට දැනුණා කියලා. අපිට කියනවා ඒ දුක් වේදනාව මම නෙමෙයි මගේ නෙමෙයි කියලා හිතන්නේ. ඒක කාගේ දෙන්නේ? වෙන ප්‍රශ්නයක්. අර වේදනාවක් හටගෙන වේදනාව කාගේද කියන එක නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නේ. නේද? වේදනාවක් හටගෙන තියෙනවා. ඒක දුක් වේදනාවක්. අන්න ආර්යෙක් දන්නවා යථාර්ථය දන්න කෙනා දන්නවා ඒ දුක් වේදනාවක් ඒ විදිහට ආවනම් ආවේ අන්න අර විදිහට. හැබැයි කිව්වා මම එදා මතක ඇති හැම කායික දුක් වේදනාවම කර්ම විපාකයට දාන්න යන්න එපා. අර විසම පරිහාන වගේ විසම යම පරිහරණය කරලා ගිහිල්ලා කකුලක් කඩාගත්ත ගමන් ඒක කර්ම විපාකයට දාන්නත් එපයි කියලා. ඒක ඇතුළේ තියෙනවා ගොඩක් කතා. අර විසම පරයන. ඒ වගේ තව තියෙනවා. ඉතින් ගිහිල්ලා අපි බොරු වලවල් වල වැටෙනව නේද? කපලා තියෙන බොරු වලවල්. වැටෙනව නේද? වැටලා අතපය මොකක් හරි වෙනව නේද? ඒ මොකකටද ඒ අහුනේ මුලින්ම? උපක්‍රමයකට අහුණා කාගේ හැරි. ඇයි එහෙම එකක් අහුනේ? අන්න උපක්‍රමශීලිය මොන හරි කරපු දේවල් තියෙනවා. මේ මිනිසුන් අන්දලා ගෙනියන්නේ එක එක උපක්‍රම. අන්නේ ගිහිලා කයකට කයකටත් ඒක වෙලක් තිනවා නම් ඒ වගේම උපක්‍රමයකට අහු වෙලා කයකට දුක් විපාකයක් හැටියට එන්න පුළුවන්. අන්න එන විදිහ. හරි. පැහැදිලි නේද මේ ටික? හරි. මේ ටික ඕන වුණොත් මේ මිස්ලම් තියෙනවා. ඒකෙන් ඉල්ලගන්න අයිතිය එතුමිය සත්වි මේ නමුත් ලෝකදත්තයාට පෙන්වන්න ඕනේ ඉඳලා දාලා පෙන්නුවේ මොකද මේක හරි බොහොම කෙටියෙන් අර සමස්තේම අරගෙන තිනවා. ඉතින් ඒකින්ද ටක් ගාලා කෙනෙක්ට බලපු ගමන් ආ මේක මේක මේක මේක ටක් ගාලා ලයින් වැඩ දැනේ වැඩි දැනගත්තා. ඉතින් මේ මේකම තමයි මේ විස්තර කරේ අරක ගොඩාක් විස්තරාත්මකව. අතනින් උඩ කෑල්ල විපාකයටයි තොප්පිය දාගන්න තැන පටිච්චයටයි එතන අනිත්‍ය සීගහයි. මෙන්න මේ පටිච්ච වෙන අනිත්‍ය තැන තමයි මම අර ඕගොල්ලන්ට තේරුම් ගන්න තවත් ලේසි තැනක් කිව්වේ ක්ලාක් රජ කරනකොට ජාමන්ව ගෙන්නන්නේ. මතකනේ කිව්වා. නැත්තම් ක්ලාක් රජකම් කරන්න යනවා. ක්ලාක් රජකම් කරන්න කිය ගම වැඩේ ඉවරයි ඔෆිස් එකම ඉවරයි. එහෙනම් ටක් ගාලා ක්ලාක් රජ වෙනකොටම ජාමන්ව ගෙන්නන්න ඕන ටක්. කොට තේරගන්න තවත් ලේසි කරලා කිව්වේ. මේ ජාමන්ව ගෙන්නනවා කියන්නේ අනිත්‍යයි දුක්ඛයි නැත්නම් ක්ලාක් පටිච්ච වෙලා එක එක ඒවා කරනවා. ක්ලාක් කිව්වේ මනේන්ද්‍රිය. යාමන් කිව්වේ ප්‍රඥා ඉන්ද්‍රිය. ඒ හරි. එහෙනම් ඒ කොටස තමයි ඔයගලන්ට පෙන්වන්න තිබ්බේ මේක අර පොඩි පොඩි අඩුපාඩු ටිකක් තියලා ඒ ටික හදලා විස්තර කරලා දුන්නේ. ඒ කාට හරි තින් ප්‍රයෝජනයක් වෙන හන්දා. ඔන්න ඔහම හිතන්න. ඉතින් ඔයගොල්ලොත් මේක විස්තර කරලා දුන්නාම පොඩ්ඩක් ආ මේ මොකද්ද වෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න. බලලා අපි යමු අද අපේ මාතෘකාවට භාවනා පහතබ්බට අවශ්‍ය අතිශයම වැදගත් සූත්‍රයක් පෙන්වන්නේ මේ සූත්‍රය පෙන්නලා මම භාවනා පහතබ්බ කොටස කරන්නම් මේ සූත්‍රය මම ගිය පාර කොළඹ කරපු සාකච්ඡාවේ මේ සූත්‍රය කරේ නැහැ මේ නුවර එකේ කරන්නේ කොළඹ එකේ මේක කරේ නැහැ ඇත්තටම නමුත් අවශ්‍ය සූත්‍රයක් හින්දා තමයි කරන්නේ. මොකද එහෙ වෙන්නේ කරා. ඉතින් එහෙම සමහර ඒවා සමහර සූත්‍ර කරනවා, සමහර ඒවා සමහර සූත්‍ර කරනවා. ඉතින් ඔක්කොම දාලා තිනවා. ඔයගොල්ලෝ තෝරලා බේරලා ඕනෑම ගන්න. මාර්යාගේ අගතිය. මාතෘකාවේ නම නිවාප සූත්‍රය ඇසුරෙන්. හරි. මාර්යාගේ අගතිය ගැන විස්තර කරන්නේ මේක ඇතුළේ. මුවන්ගේ පින්තූරයක් දාලා තින්නේ මේ සූත්‍රේ බුදුහාමුදුර ලස්සනට මේ මුවරංචු ටිකක් අරගෙන තමයි අර ලස්සන්ට උපමාවක් අරගෙන විස්තර කරන්නේ. ඉතින් අතිශයම දැනගන්න වෙන කාරණයක් මේ මාර්යාගේ අගතිය මාර්යාව අගතියටපත් කරන්නේ කොහොමද කියන එක තමයි මේ සූත්‍රයේ විස්තර කරන්නේ. ඒ හින්දා බැරි වෙලාවක්වත් මායාව අගති කරගන්න විදිය විස්තර කරලා දෙන වෙලාවේ නිින්ද ගියොත් මායාගේම තමයි. මට කරන්න දෙයක් නෑ. තරහ වෙන්න නම් එපා. මාර්යා මාර්යාව අගතියටපත් කරන විදිය බුදුහාඳුරු කියන්නේ. හොඳයි. ඈ ඔනේ මාර්යාව අගතියටපත් කරලා ඔව් අපි අගතියට මේ මේ ඒකෙන් ජය ගන්න කෙනා මේ නිර්වාණ කරාම යනවා. නිවන් සුවේ කරාම යනවා. ඒකයි මං ඉතින් අගතියටපත් කියන්නේ අගතිය මාර්යාව අගතියටපත් කරන විදිය කියනවා. ඒ විදිහ කියනකොට මෙන්ද කියොත් ඉතින් මොකක් කරන්න බෑ. ඒකයි කිව්වේ. මේ හොඳට සීබුද්ධියෙන් ඒ හින්දා අහගෙන ඉන්න උපමා හතරක් කියලා ඊට පස්සේ බුදුහාඳුරෝ ඔය මෝරංචු හතර ගේනවා අපිට. ඉතින් අපි ගැන හොයාගන්න කියනවා ඊට පස්සේ. ඒකයි මේකේ තියෙන වැදගත්කම. හොඳයි. නිවාප සූත්‍රය. මේක තියෙන්නේ මජ්ක්‍ධිම නිකාය එකේ පිටුව 300 74 වෙනි පිටේ. මා විසින් මෙසේ අසන ලදී. එක්කලක භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර සමීප වූ ජේතවන නම් වූ අනේපිඩු සිටුන්ගේ ආරාමයේ වැඩවසනසේක. එෙහිදී භාග්‍යවතුන් වහන්සේ මානෙය භික්ෂූන් නැමතුසේක. ඒ භික්ෂූන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්න භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක. මහණෙනි නිම වැද්දෙක්. හරි. එකින් එක ආගෙන නිම වැද්දෙක් මා විසින් වපුල මේ ගොදුරු අනුභව කරන්නා වූ මුව සමූහය දිහා ඇත්තෝ පැහැපත් වූ බොහෝ කලක් යැපෙත්වායි මුව සමූහයට තන තන ඇට නොපොර නොපරවයි මහණෙනි නේවාපික තෙමේ මුවන් සඳහා මා විසින් වපුල මේ කෙතට මුව කියන්නේ මෙයා තනයට වගේක් වපුරනවා වපුරන්නේ මොකටද මුවන්ට කන්න දෙයට පරිභෝජන එයාට ගන්න ගන්න ගන්න. හැබැයි අරුන්ට වරන නෙමෙයි. හැබැයි මේ කියනවා මොකද මහණෙනි මේ නේවාපිකතේ මේ මුවන් සඳහා මා විසින් වපුල මේ කෙතට මුව සමූහය වැඳ බැදගෙන මුසපත් බොජුන් අනුභව කෙරේ. දැන් මෙයා මේක වවන්නේ මොකටද? එයාට ගන්න යවන්න. අරුන්ට ගන්න නෙමෙයි. හැබැයි අරුන් කරන්නේ මොකෝ? ඒකට පැනලා මේක කන්න ගන්නවා. මුසපත්ත බොජුණාන කෙරෙද්ද වැඳගෙන මුසපත්ත බොජුන් අනුභව කරන්න ඕන මදයට පැමිණෙන්නා වුණා මත් වූ ඔය ප්‍රමාදයට පැමිණෙන්නා කියලා නිවාපයාගේ කැමැතිසේ කටයුත්තක් යවන්නායි තන වපුරයි. දැන් මෙන්න මෙයා හිතනවා මොකද්ද? මේ මේ මහා බොජුන් අනුභව කරන්න ඕන මදයට පැමිණෙන්නා වුණා මත් වූ ඕන ප්‍රමාදයට පැමිණෙන්නා කියලා හිතලා ඒ මේ නිවාපේ කැමැතිසේ කටයුත්තක් වන්නා උනන්ද කියලා. එයාට ඕන විදිහට මේක කරගන්නත් පුළුවන් කියලා හිතලා මෙයා මේක කරනවා. හරි. දැන් මෙන්න මෙතනින් බුදුහාමුදුර කියන මහණෙනි දැන් මේ කෙටියෙන්ම ගත්තොත් මෙච්චරයි කියන්නේ. වැද්දෙක් ඉන්නවා. වැද්දා කෙතක් වපුරනවා. මෙන්න මේ කෙතට එනවා මෝරංචු. හරි. එතකොට දැන් මෙන්න මේ මෝරංචු ඇවිල්ලා මොකද කරන්නේ? අර කෙතේ තියෙනවා ඔක්කොම කනවා. හරි. දැන් මෙයාට අර වවා ගන්න එක පාඩුයිනේ. හැබැයි මෙයා දන්නවා හැබැයි මේ මෝ ටික මෙන්න මේකට ඇවිල්ලා හරිම තෘෂ්ණාවෙන් මුසපත්ව මේක කනවා. මට ඊට වඩා වැඩි යමක් කරගන්න පුළුවන් දැන් මේක වවන එකෙන්. ඒතර මොකද්ද ඇතුලේ ඉන්නේ ආකල්පේ දැන්? ආ මෝග මොණ්ඩික මරාගත්තොත් තනකොළ කටිය වවනවට වඩා වාසි. ළඟටම ඇවිල්ලා තියෙන්නේ වැඩි. හැබැයි අරක වවන්න ගත්ත උණ්ඩ ගන්න නෙමෙයි. එයා තනි උස්සයි වවන්න ගත්තා. වවන්න ගත් එකට මුන් ටික ඇවිල්ලා මේක කාලා දානවා. මෙයා බලනවා ඊට වඩා එකක් හොඳ එකක් ළඟට ඇවිල්ලා තියෙනවා. දැන් මෙන්න මෙයා මේ අදහස අරගෙන මොකද කරන්නේ? ඔන්න දැන් එක මුවෙන් මුවා ගැන බුදුහාඳුරු කියන්නේ යනවා. මහණෙනි මේ මේ ඒ මුව සමූහයන් අතර පළමුවන මුව සමූහය ඔන්න එක්තරා මුව කණ්ඩායමක් ගැන බුදුහාමුදුරු දැන් කියනවා. මුව සමායෝ නේවාපිකයා. මේ නේවාපිකයා කියන අර වැද්දට හරි. නේවාපිකයා විසින් වපුල මේ තනකෙතට වැඳ මුසපත්තු එතට වැඳ මුසපත්ව තන කෑවෝය. කොහොමද කන්නේ? කන විදිහ හොයා ගන්න ඕනේ. කොහොමද කන්නේ? මුසපත්ව කනවා. ඒ කියන්නේ තෘෂ්ණාවෙන් කනවා කියන එකයි කියන්නේ. කනවා වැඳ එහි වැඳ මුසපත්ත තන කන්නා නම් මදයට පැමිණෙන්නා වූ. මොකටද පැමිණෙන්නේ? මදයට පැමිණෙන්නේ. මත් වෙනවා. අන්න හරි. මේ මත් වෙනවා. මත් වූවම සිහි නැතිවීමටපත් වූ. මත් උනාට පස්සේ මොකෝ වෙන්නේ? ඕ සිහිය නැහැ ඉතින්. කතාව හරිද නැද්ද? ඔව් හරිනේ නේ. ආ. සිහි නැති බලන්න බුදුහාමුදුරු උපමාව ගේන්නේ කොහොමද කියලා. හරි? මත්තු වෙන සිහි නැති වලටපත් වූ. සිහි නැතුවාම නේවාපිකයාගේ අර වැද්දාගේ මේ තනකොටුවේ කැමැතිසේ කටයුතු උට ඕන වැඩේ කරගන්න පුළුවන් කියලා කියනවා. මහණෙනි මෙසේ ඒ පළමුණ මෝ සමූහයෝ නේවාපිකයාගේ ඉර්ධනුභාවයෙන් නොමිදුනා. ඒ කියන්නේ මෝ ටික අහු වුණා. කාටද? වැද්දාට. ඇයි එහෙම අහු වුනේ? තෘෂ්ණාවෙන් කාලා මුසපත්ත කාලා මදයට පැමිණලා සිහිසුන් නැතුව ඉන්නවා. එතකොට වැද්දට වැද්දට හරි ලේසි. වැද්දට හරි ලේසි ඔක්කොම ටික ඇවිල්ලා කුදලගෙන යන්න පුළුවන්. දැන් මේ වැඩේ වැද්දට හරි වාසිද නැද්ද? වාසි. දැන් වැද්ද තනකොළ මුලින් වැව්වේ මොකටද? දැන් යාට වැඩක් කරන්න වැව්වේ. හැබැයි වැඩේ ඔයවත් ඉන්නේ උන් ටිකක් ඇවිල්ලා කාලා ඊටත් වඩා හොඳ දෙයක් ඔහුට ඔව් මැද්ද බලන්නේ ඊට පස්සේ මොකෝ පුළුවන් තරම් කරන්න. තව තව අවව දෙන්න. ඇයි? ඊට වඩා හම්බ වෙනවා. එතකොට අර තනකොළ දෙන්න ඕනේ නිකන් මේ කනාටුවට ගිය තනකොළද නිකන් හොඳට හොඳ ප්‍රියමధుර විදිහටද? හොඳට ප්‍රියමధుර විදිහට දෙන්න. ඇයි? එතකොටනේ මූවරංචු ඇදිලා එන්නේ. කන්න දෙයක් නැත්තම් උන් ඇදිලා එන්නේ නැහැ. හොඳට කන්න තියෙන්න ඕනේ. හොඳට කන්න තියෙනකොට මොකද වෙන්නේ? ඇති පදන් ඇවිල්ලා කනවා. හොඳට කන්නත් දෙනවා. කාලා කාලම තෘෂ්ණාවෙන් කාලා කාලා කාලා මුසපත් වෙලා පිහිදුන් නැතු ඉන්නවා. හරි. ඔන්න එක මෝරංචෙකුට වෙන වැඩි. දැන් ඒතර මේ මෝරංචු බේරෙනවා කියලාද කියන්නේ? බේරෙන්නේ නැහැ. ඒතර මේ කට්ටිය බේරෙන්නේ නැහැ. අනිවාර්යයෙන්. හොඳේ. ඊට පස්සේ මොකද මේ මේ මම මුසපත්ව මදයට පැමිණෙනවා. මොකද මේ වචන අන්ඩර්ලයින් කරන්නේ තව තැනකදී මේ ඕන වෙනවා. සිහි නැතිවීමටපත් වෙනවා. හැම වෙලාවෙම වෙන්නේ. හරි? එයින්ද මේවා අපි කයාගෙන් බේරෙන්න හම්බෙන්නේ නැහැ මේ මේ මුව කණ්ඩායමට. හරි? නොමිදුනා වෙනවා. ඊළඟට තව කට්ටියක් ඉන්නවා. මහණෙනි, එහිදී දෙවන මෝ සමූහ මෙසේ සිටූහ. මොන තව මෝ කණ්ඩායමක් ඉන්නවා. උන් හිතනවා මෙහෙම. යම් මේ පළමුවන මුව සමූහය අර පළවෙනි මුව සමූහය ගැන හිතනවා නේවාපිකයා විසින් වපුල ඒ තනකෙතට වැඳ මුසපත්ව තන කෑහුව ඔහු එහි වැඳ මුසපත්ව තන කන්නා වුනම් මත් වූවා වුනම් මත් වූවා සිහි නැතුවා නේවාපිකයාගේ මේ තන කොටුවේ කැමැතිසේ කටයුත්තක් වූ මෙසේ ඒ පළමුණ මුව සමූහය නේවාපිකයාගේ වසඟෙන් වීමෙන් නොමිදිනා කියලා දැනගන්නවා කවුද මේක දැනගන්නේ දෙවෙන මුව කට්ටිය දැනගන්නවා පළවෙනි මුව කට්ටියට මෙන්න මෙහෙම ඉරනවා අත් උනා අත් උනේ නිකන් නෙමෙයි අර තන කොළ කොටුවට පැනලා මුසපත්ව තෘෂ්ණාවෙන් කාලා ඒකෙම මුසපත් වෙලා ඒකෙම සිහිසැන් නැති වෙලා තමයි මේක අත් උනේ කියලා මේ දෙවෙනි මුව කණ්ඩායම දැනගන්නවා ඒගොල්ල ඉනවා ඒගොල්ල ඉලට කරනවා මෙහෙම එකක් අපි කවුද දෙවන මුව අපි සර්ව ප්‍රකාරයෙන් හැම පැත්තෙම අර නිවාප භෝජනයෙන් වැළකෙන්න. ඒ කියන්නේ මොනවද? අර නිවාප භෝජන කියේ මොනවද? අර තනකොළ කොටුව. ඒගොල්ලෝ ඒගොල්ලෝ හිතනවා පළවෙනි කට්ටිය මේක කන්න ගිහිල්ලා තමයි වැඩේ අමාරු කරගත්තේ. මේගොල්ලෝ අහු උනේ අපිට තියෙන එකම ක්‍රමය මොකද්ද? අපි මේව නොකා ඉමු. ඔන්න ගන්නෝ තීරණයක්. මොකද ගන්නෙ? නොකා ඉමු. මොනවද? අර හොඳට තියෙන තනකොළ ටික නොකා ඉමු කියලා ගන්නෝ තීරණයක්. නම් බය සහිත තන කෑමෙන් මේක කන්‍යණේක මහා බයක්. තන කෑමෙන් වැළකුණෝම කැලයට වැඳ වාසය කරන්නාකෝ. අපි අපේ පාඩුවේ කැලයට වෙලා ඉමු කොහෙට හරි වෙලා මේ හිටියොත් මේ ප්‍රශ්නේ තියෙන්නේ නේද? මේ අනුන්ගේ තනකොළ කොටුවට යන එක නේන පැත්තකටලා ඉමු කියලා හිතනවා මේ මෝකන්. නම් යෙහෙකයයි කියා ඔහු සර්වපකාරයෙන්ම නිවාපභෝජනයෙන් වැළකුණාම බිය සහිත වූ පරිභෝජනයෙන් වැළකුණාම වනලැහැබට වැඳ වාසය කළහ. ඔන්න ඔහොම වාසය කරගෙන ඉන්නවා. හරි වැළකුණා සම්පූර්ණයෙන්. ගිම්මාන මාසේ මොකද වෙන්නේ? තණහා ජලය වියලී ගිය කල්ලි. දැන් කොහෙද ඉන්නේ මේගොල්ලෝ? අර කැලේ ඉන්නේ. දැන් එනවා ගිම්මාන සමය. ගිම්මාන සමය එනකොට මොකද වෙන්නේ? අධික රස්නයත් එක්ක කැලේ තියෙන ඔක්කොම මොකද වෙන්නේ? තනකොළත් නැති වෙනවා. ජලයත් නැති වෙනවා. ගිම්මාන සමයේ පද්‍යම මාසයේ තණහා ජලය වියලී ගා කල්ලි ඔවුන්ගේ ශරීරය ඊතා කුෂ්ක බවට පැමිණියේය. ඊතා ඊතා කුෂ්ක බවට පැමිණේ කුෂ්ක බවට පැමිණේ ඔහුගේ ශක්තිය පිරිහුණේය. මොකද වෙන්නේ? ශක්තිය පිරිහෙනවා. ශක්තිය පිරිහුණු කල්ලි නේවාපිකයාගේ වපුල තනකොටුවේ පෙර තනකොටුවට පෙරලාම ආහා. ආයි මොකෝ කරන්නේ? අන්න ආයි අර තනකොළ කොටුවට වෙනවා. ඇයි ඒ? තනකොළ කොටුවක් හොඳට තියෙන බව දන්නවා. ඒකේ කාලා තමයි වැඩි අවුල් වෙන්නේ කියලා වැරදි තීරණයක් අරගෙන ගියා. කැලේට කැලේ ගිහිල්ලා ටික කාලයක් ඉන්නකොට මොකද වෙන්නේ? තනකොළත් නැහැ, වතුරත් නැහැ, මොකක්වත් නැහැ. එන්න එන්න එන්න එන්න හීන වෙන්න ගන්නවා. ශක්තිය පිරෙහෙන්න ගන්නවා. පිරෙහෙන්න ගත්තට පස්සේ මතක් වෙනවා අහවල් ගමේ තියෙනවා හොඳ තනකොටුවක්. අපි යමු එතනට කියලා අර මෝරංජුව ආයි එනවා පෙරලා අරකම හොයාගෙන. බලන්න බුදුහාමුදුර උපමාවක් දෙන්නේ වැරදි තීරණ අරගෙන ගියොත් වෙන හානි පෙන්නනවා මේක ලස්සනට. නේද? නැත්තම් වැඩේ හිතන්නේ ඔක්කොම කොය අම්මා ඔක්කොම දමලා ගහලා ගියාම හරි කියලා තමයි හිතන්නේ. ලස්සනට පෙන්වන මේ සූත්‍රය එච්චර හරි වැදගත් සූත්‍රය මේක. ශක්තිය පිරුණේ ශක්තිය පිරුණු කල්ලි නේවාපිකාගේ තනකොටුවේ පෙරලා ආහ ඔහු වැඳ මුසපත්ත තනකෑහ. ඇයි දැන් කාලයකට පස්සේ හම්බෙච්ච එකනේ. බඩගින්න ඉඳලා ඉඳලා ආවට පස්සේ නේද? අර මොකද්ද මේ අර කුසගින්නේ හිටපු මේ බල්ලට මස් කලඳක් නැති කට්ට හම්බුණා වගේ. දැන් වැඩේ තියෙන්නේ මේකේ හම්බෙන්නේ හොඳ තන කොටුවක්. ඒකයි වැඩේ. මේකේ ඇති පදම් පෙරලි පෙරලි කන්න පුළුවන්. හොඳ එකක් හම්බෙන එකක් දීන්නේ. අර මේක කෙලින්ම හම්බෙන්නේ දැන් කාලෙකින් කන්නේ මේ දැන් පොඩ්ඩක් කතා කල්පනා කරලා බලන්න ඉතින් මාසෙකට සැරයක් වගේ බුරියානි එකක් එහෙම කනකොට කොහොමද කියලා. ඉඳලා ඉඳලා. හරි. ඊට පස්සේ ඔහු ඒ වැඳ මුසපත්ත තන කන්නහව මත්තු වහුණම් මත්තු වහව සිහි මුලාවට පැමිණියා වුණම් සිහි මුලාවට පැමිණු නේවාපි කියාගේ මේ තන කොටුවේ කැමතිසේ කටයුතු බවට පැමිණාන මහණෙනි මෙසේ දෙවෙනි මුව රැළද නේවාපි කියාගේ වසඟේ නොමිදි. එහෙනම් ඒ වැඩේ හරි ගියෙත් නෑ. කොහොම හරි අහු වුණා මොකද? ක්‍රම දෙකම ෆේල්. නෑ. අර කට්ටිය බැලුවා කාලා සෑහෙන්න. මේ කට්ටිය බැලුවා කන්න ගියාම තමයි යවුල් කියලා ගියා කොහෙට හරි වෙලා ඉන්න ටික කාලයක් එනකොට එතන මොකක්වත් නැහැ ආයි එන හොයාගෙන ආයි ඇවිල්ලා ආයි වැඩේ පටන් ගන්න අපිට නිකන් සමානයි වගේද නිකන් ආ සමානයි වගේ හරි බලමුකෝ ටිකක් තව ඉස්සරහට යනකොට පොඩ නියම් දැන්ට පොඩි සමානාත්මතාවයක් පේනවා තේරෙනවා වගේ නේ. හලෝ. ආනකින්ද මේක අපි හොඳට බලමු දැන් කොහොමද මාර්යාගේ මාර්යා වගතියට කරන්නේ කියන එකනේ මාත්‍රකාව තිබ්බේ. මානෙන තුන්වන මෝහ සමූහය මෙසේ සිටුහ. තව කට්ටියක් ඉන්නවා. එහෙන් දැන් මම මේකෙදී මෙන්න මෙතන මේ සූත්‍රයේ දිගින්ද ආයි මේ තුන්වන මෝහ සමූහය අර පළවෙනි මෝහ සමූහයගේ විස්තරෙත් දැනගන්නවා. දෙවෙනි මූ සමූහයේ විස්තරෙත් දැනගන්නවා. දැන් මම ඒක ඇල්ල දාන්නේ නැහැ මෙතනට. එතකොට මුළු මේක පිටු ගාණක් වෙනවනේ හදන්න ගියාම. අන තුන්වන මූ සමූහයේ හිතන විදිය දැන් කියනවා. හිතන විදිය හැබැයි පෙන්වනවා මුලින්ම අර පළවෙනි මූ සමූහයන්ටත් මෙහෙම වුණා දෙවන මූ සමූහයන්ටත් මෙහෙම වුණා කියලා අපි මොකද දැන් කරන්නේ කියන එක තමයි මෙතන පෙන්වන්නේ දැන්. තුන්වෙනි කට්ටිය ගැන හොඳේ. එහෙයින් අපි නේවාපිකයාගේ වපුල මේ තන කොටුව. හොඳ? මේ තන කොටුව ඇසුරු කොට ලගින තැනක් පිළියෙල කරගනිමු. යම් විහෙ කියයි එහි ලගින තැනක් කොට නේවා අපි කැන් වපුල වපුල මේ තන කොටුවට නොඇඳ ඔන්න වැඩි. දැන් මෙයා මෙයාලා ගන්න තීරණය මොකද්ද? නෑ අපි මේ තන කොටුවේ තනකොළ කනවා. කාලා අපිට ඉන්න පුළුවන් තැනක් අපි වෙනම පිළියෙල කරගමු. ඒ කියන්නේ කාට අහුවෙන්නේ නැති වෙන්න? වැද්දට අහුවෙන්නේ නැති වෙන්න. හැබැයි තනකොළ කනවා. කිය කන්නේ කොහොමද කියලාත් කියනවා. මොකද්ද? මේ තනකොටුවට නොඇඳ මුසපත් නොවි තනකම මුසපත් නොවි තනකම වැඳ මුසපත් නොවි තනකමින් ඒ වදයට නොපිම් නොපැමිණෙන්නෙමු. දැන් මේගොල්ලෝ මෙහෙම හිතනවා. අපි මේ දැන් ඇයි මේගොල්ලෝ ඇයි මේ මේගොල්ලෝ හිතන්නේ? ඇයි පළවෙනි කට්ටියට අරම වුණා දෙවෙනි කට්ටියට මෙහෙම වුණා. එහෙනම් ওই දෙකම හරියන්නේ නැහැ. එහෙනම් අපිට තියෙනවා වැඩක් කරන්න. නෑ අපි මේක කනවා. කාලා වැද්දට අහු වෙන්නේ තැනක ඉන්නත් ඕනේ. හැබැයි කන්නේ කොහොමද කියලා තීරණය කරනවා. කොහොමද කන්නේ? නොවැඳ මුසපත් නොවි කන්නේ මේක. මුසපත් නොවි කන්නේ හොඳේ. තන කමින් වදේට නොපැමිණෙන්න නම් මත් නොවුවාගෙන සිහි මුලාවට නොපැමිණෙන්නා වුනම් සිහිමුලාවට නොපැමිණා නේවාපිකයාගේ මේ තනකොටුවේ කැමැතිසේ කටයුත්තක් නොවන්න. මේගොල්ලෝ හිතනවා අපිට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියලා. නේවාපිකයාගේ මේ තනකොටුවේ කැමැතිසේ කටයුත්තක් නොවන්නා නම් ඔව් නේවාපිකයා විසින් අර තනකොටුව ඇසුරු කොට ලගින තැනක් කොට විසූහ. නේවාපිකයාගේ මේ තනකොටුව ඇසුරු කොට ලගින තැනක් කොට වැස ඊට නොවැඳ මුසපත්ව තන කෑහ. ඔන්න තනකොළ කනවා දැන්. කමුයි කියලා හිතුව කනවා. හරි කෑහ. ඔහු එහි නොවැඳ මුසපත් නොවි තන කන්නා වුණා මත් නොවනම් මත් නොවුවා ඔහු සිහි මුලාවටම නොපැමිණෙන්නා. සිහි මුලාවට ආවෙත් නෑ. සිහි මුලා නොවුණා නම් මේ තන කොටු වෙයි. අපිට ඕන විදියට අර වැද්දට ඕන වැඩේ වෙන්නේ නෑ කියලා මේගොල්ලෝ හිතනවා. කවුද? තුන්වෙනි මෝකණ්ඩායම මෙන්න මෙහෙම හිතනවා. මහණෙනි එහිදී නේවාපිකයාටත් නේවාපිකයාගේ පිරිසටත් මෙවැනි අදහසක් විය. ඔන්න දැන් වැද්ද හිතන විදිය කියනවා. මේ තුන්වන මෝ සමූහය නම් කපටියෝය. මේ තුන්වන මෝ සමූහය හරිම කපටියෝය. පුහුණු වූ කෛරාටිකෝ ඇත්ත. හොඳට පුහුණු වෙච්ච කෛරාටිකෝ ටිකක්. හොඳේ. දැන් මේ නිදාගන්න එපා තුන්වෙනි මෝ කට්ටිය ඉන්නවද දන්නේ නැහැ. ඒක යහගෙන ඉන්නේ. නැත්තම් කොයි මොන මුවගොඩේද කියලා හොයාගන්න ඕනේ දැන්. නැත්තම් එන ප්‍රශ්නයක් වෙන්නේ ඊළඟට හොඳේ. කොයි කොයි රංචුවේද ඉන්නේ කියලා හොයාගන්න ඕනේ තමන්ම. අය මගෙන් අහන්න එපා මං මං කොයි රංචුවේද කියලා. ඔව් මම දන්නේ නැහැ ඒක. තමන්ම හොයාගන්න ඕනේ මේ කියනකොට. මං කොයි රංචුවේද ඉන්නේ කියන එක. හරි? තුන්වන මෝ සමෝනං කපටිය පුහුණු කෛරාටික ඇත්තේද? ඉර්ධිය ඇත්තා වූ. ඇයි මෙයා ඉර්ධිය ඇත්තා කියලා හිතන්නේ? මේ තුන්වන මෝ සමෝණං යක්කුය මොවුන් වපුල තනද කතනි තනකොළද කනවා ඔවුන්ගේ ඇයෑමක් ඊමක් පේන්නේ නැහැ මුන්නම් අමුතු මේ උන් ටිකක් නේද ඇයි වැද්දට පේන්න තනකොළ කොටුව හිස් වෙනෝ විතරයි මුන් ඉන්න තැනක් හොයාගන්නත් බෑ යන එකක් හොයාගන්නත් බෑ මුන්නම් අමුතු මේ උන් ටිකක් තනකොළත් කනවා එතන එක එක්ක සිහි මුලා වෙලා වැටෙන්නෙත් නැහැ. දැන් වැද්දට පේන්නේ තනකොළ කොටු ඉවර වෙනවා කියන එකනේ. හැබැයි මුමු හොයාගන්නත් බෑ. අන්න හරි උපක්‍රමශීලීව කරන. ඒකනේ කෛරාටිකයෝ කියන්නේ. ඔව් කෛරාටිකයෝ ටිකක්. මෙහෙම කනවා. හැම වැද්දට පොඩි ප්‍රශ්නයක් එනවා. මොකද මේකට කරන්නේ කියලා. ඇයි දැන්? වැද්දා හිතන් ඉන්නේ මේක වවපු ගමන් ඔක්කොම මූටි කල්ල ගන්න පුළුවන් කියලානේ. අර අර විදිහටම හැබැයි තව තව මෙහෙම මූ ඉන්නෝ කියලා වැද්දා දන්නේ නැහැ. දැන් වැද්දට තව මූ කට්ටියක් හම් වෙනවා. දැන් මුන්ට 이르දිත් තියනවා වගේයි. ඒනෝ එනෝ පේන්නෙත් නැහැ. යනෝ පේන්නෙත් නැහැ. හැබැයි තනකොළොත් කරනවා. හැම වැද්දට හරි ප්‍රශ්නයක්. මොකද්ද මේකට කරන්න කියන්නේ. ඊට පස්සේ අපි වපුල වැද්ද කියන අපි වපුල මේ තනකොටුව මහත් වූ දඩු වරද වලින්. ඒ කියන්නේ ලී කෝටු තියෙන්නේ. අන්න මහත් ප්‍රදේශයක් සහිත කොට වට කරමු. ඒ කියන්නේ තනකොළ කොටුව මැද්දේ තිනවා. ඒක ඒක ලොකු ප්‍රදේශයක් වට කරලා වැටක් ගහගමු කියලා වැද්දෝ හිතනවා. ඇයි ඒ? මු මේකින් නෑනේ. අන්න මෙයා ගන්නවා බට කරන්නව මන එක යම් තැනක ඔහුන් ග්‍රහණයට පැමිණෙනා නම් ඒ තුන්වන මුව සමූහයන්ගේද ඒ ආසාස්ථානයේ යම් තැනක දක්නේ නම් එහි කියයි කියා. මුනුත් කොහේ හරි තැනක läගලා ඉන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඒ හින්දා උන් අපිට පේන්නේ නැතු වුණාට මුන් මේ කොටුවේ ඉන්නේ නැතු වුණාට මුන් කොහේ හරි ඉන්න ඕනේ. ඒ හින්දා මොකද කරන්න ඕනේ? ඒ ප්‍රදේශ වටේ නෙමෙයි ලොකු ප්‍රදේශයක් වට කරලා ලොකු වැටක් ගහනවා. වැටක් ගහපු ගමන් අපිට අනිවාර්යෙන්ම මුන් අල්ල ගන්න පුළුවන්. මොකද මුන් උතන අනිවාර්යෙම කොහේ හරි තැනක läගලා ඉන්නවා කියලා වැද්දා හිතනවා. මේ තුන්වෙනි කට්ටිය ගැන. ඊට පස්සේ මොකද කරන්නේ? යෙහෙකය කියලා හිතලා ඔහු ඒ වපුල තනකොටුව අර වගේ මහා දඩු මුගුරු වලින් මොකද කරන්නේ? ප්‍රදේශයක් සහිත කොටම කලාහුව මහණෙනි මුවවැද්දාත් ඔහුගේ පිරිසත් ඒ තුන්වන මූරල යම් තැනක ග්‍රහණයට පැමිණෙන්නේ නම් ඒ තුන්වන මුව සමද ආසා ස්ථානය දුටුවාහුය. ආසා ස්ථානය දැක්කා. ඒ කියන්නේ läගලා ඉන්න තැන දැක්කා. මහණෙනි මෙසේ ඒ තුන්වන මුව සමූහයද මුවාගේ වැද්දාගෙන් ඊර්ධනුභාවයෙන් නොමිදෙනාහු තුන්වන මුව රළත් අහු වුණා හැබැයි තෘෂ්ණාවෙන් කෑවෙත් නැහැ මුසපත් උනේත් නැහැ බයි කෛරාටිකයි ප්‍රශ්නේ තියෙන්නේ ඒත් අහු වුණා ඒත් අහු වුණා. එහෙනම් දැන් දැන් ඉතින් මේක කියාගෙන යනකොට ඕගොල්ලන්ට මම පළවෙනි දවසේ කියපු උදාහරණය මතක් වෙන්න. මම නෙමෙයි ලෝතුර සම්මා සම්බුදු පියාණන් අරහත් සම්මා සම්බුදු පියාණන් වහන්සේ දුන්නු උපමාව. මේ චතුරාර්ය සත්‍ය තෝරගන්නේ මගේ නියපිඩේ ඉන්න ප්‍රමාණය පමණයි. අන් කිසිවෙකේ අවබෝධ කරගන්නේ නැත කියලා උපමාවක් දුන්නා. නම් මෝරංච තුනක් අහු වෙනවා. මෝරංචු තුනක් අහු වෙනවා. බලමු හතරවෙනි මෝරංචුව ගැන. මේ මෝරංචු තුනම අහු වෙනවා. හැබැයි මේ තුන්වෙනි මෝරංචුව හරි විශේෂයි. විශේෂයි. දන්නේ නැතුව අති බහුතරයක් මේ මෝරංචුවට ගොඩට අහු වෙනවා. දන්නේ නැතුණා. ඒ මොකද්ද කියලා පෙන්නන්න. හරි. ඊට පස්සේ කියනවා මහණෙනි හතරවන මෝසම්මෝහ මෙසේ කල්පනා කළා. දැන් හතරවෙනි මෝර කට්ටියත් ඉන්නවා. මේකෙත් අර වගේම කියනවා මොකද්ද? අර පළවෙනි කට්ටියට මෙහෙම වුණා, දෙවෙනි කට්ටියට මෙහෙම වුණා, තුන්වෙනි කට්ටියට මෙහෙම වුණා කියලා ඒ කියලා තමයි මේ කොටස තියෙන්නේ. මම ඉතින් ඒ ටික දාන්නේ නැහැ. හොඳේ. මහණෙනි sorry යම් තැනක නේවාපිකයාගේත් නේවාපික පිරිසගේත් ගමනක් නොවේද? ඒ කියන්නේ කවුද? වැද්දාගේ. ගමනක් නොවේද? අපි එහි ආසාස්ථානය කරන්නේ. මෙන්න මේ හතරවෙනි මෝරාංචිය දැනගන්නව කවදාවත් මේ වැද්දත් වැද්දාගේ පිරිසත් නොයන තැනක් තියෙනවා. වැද්දත් වැද්දාගේ පිරිසත් නොයන තැනක් තියෙනවා. අපි අන්නේ ස්ථානය ආසා කරන්නේ. එහි ආසා ස්ථානයේ කොට නේවාපිකයාගේ වපුල ඒ තන කොටුවට නොවැඳ මුසපත් නොවි තන කන්නෙමු නොවැඳ මුසපත් නොවි තන කන්නා නම් මදයටපත් නොවන්නේය මදයටපත්නවා සිහි මුලාවට නොපැමිණෙන්නාම සිහි මුලාවට නොපැමිණෙන්නාම නම් නේවාපේකයා විසින් කැමැතිසේ ඔහුට ඕන විදියට කටයුත්ත සිද්ධවන්නේ නැහැ කැයි සිතා යම් තැනක නේවාපිකයාගේත් නේවාපිකයාගේ පිරිසෙත් ගමනක් නොවේද ඔහු ඒ ආසාස්ථානය කළාහුය ඒ ආසාස්ථානයේ කොට නේවාපිකයා වපුල මේ කොටුවට නොවැඳ මුසපත් මුසපත් නොවි ගොදුරු කෑහ. ඔහු එහි නොවැඳ මුසපත්ව ගොදුරු කන්නාව නම් මදයටපත් නොවුහ මත් නොවුද සිහි මුලාවටපත් නොමුලා වුද මේ නිවාපේ නේවාපිකයා විසින් කැමැතිසේ කටයුත්තක් නොවුහ. දැන් මොකද උනේ? මහණෙනි එහිදී නේවාපිකයත් නේවාපිකයා පිරිසටත් මේ අදහස විය. ඔන්න ආයි හිතෙනවා වැද්දට තව එකක්. මේ සතර සතරවන මුව සමූහය නම් කපටියෝය. දැන් හතරවෙනි මෝසමෝ ගැන තිදෙනවා කපටියෝය. හික්මුණු කෛරාටිකයෝය. නිකං කෛරාටිකයෝ නෙමෙයි හික්මුණු කෛරාටිකයෝය. මේ සතර මුණ මෝසමෝයාගේ 이르දිමතුන් වැනි යක්කුය. මුන්නම් හරියට 이르දි දින යක්කු වගේ. වපුල මේ තනකොටු වල කති ඔවුන්ගේ ඊම හෝ යාම හෝ නොදනිමු. යන එක පේන්නේත් නැහැ. එන එක පේන්නේ නැහැ. අපි වපුල මේ තනකොටුව අර වගේම හිතනවා වරදලි වලින් හාත්පස මහත් ප්‍රදේශයක් සහිත කොට වට කරන්නේ කියලා අර වගේම හිතනවා. හිතලා මෝ සමෝයාගේ අසුරු කර ගැනීමක් පැමිණෙන්න ආවුද නම් ඒ හතරවන මෝ සමෝයාගේ ආසාස්ථානය දකින්න පුළුවන් කියලා හිතෙනවා. අර තුන්වන මෝ සමෝහය ගැන හිතපු විදිහටම හිතනවා මේ හතරවන මෝ සමෝහය ගැන. හැබැයි වැඩේ තියෙන්නේ මොකද්ද? තුන්වන මෝ සමෝහය ගත්තේ තීරණය මොකද්ද? අපි මෙතනින් කාලා කොහෙට හරි හොඳ තැනකට වෙලා ඉමු කියලා. හතරන මූ සමූහය ගත්ත තීරණය මොකද්ද? අපි මේක කාලා කවදාවත් වැද්දා එන්නේ නැති තැනකට වෙලා ඉමු කියලා. දැන් දෙකේ වෙනසක් තියෙනවා. අරගොල්ලෝ ගත්තේ මොකද්ද? මේක කාලා මෙතනින් අයින් වෙලා ඉමු. එතකොට වැද්දට අහු වෙන එක නැහැ කියලා. මේගොල්ලෝ ගත්ත තීරණය මොකද්ද? මේක කාලා වැද්ද කවදාවත් එන්නේ නැති තැනක අපි ඉමු. දැන් දෙකක් නේ. හැබැයි වැද්දා ගන්නෙ ආ මුන් ටිකත් අර වගේම කොටු කරගන්න පුළුවන් කියලා තමයි වැද්දා ගන්න තීරණය. එහෙනම් වැද්දා මොකද කරන්නේ? අර වගේම අර වගේම වැට ගහනවා. මහත් ප්‍රදේශයක් අල්ලලා වැට ගහනවා. වට කරන්නේ නම් යම් මේකිනම් ඒ මෝ සමූහයන්ගේ අසුර අසු කර ගැනීමට පැමිණෙන්නාවුද? මේ හතර මෝ සමූහයන්ගේ ඒ ආසාස්ථානයේ දකින්නෙකි නම් ඊට මැනවයයි කියා. ඔහු ඒ වපුල තනකොටුව මහත් වූ දඩුවැල් වලින් හාත්පස මහත් ප්‍රදේශයක් සහිත කොට වටකල මහණෙනි ඒ නේවාපිකයාගේත් නේවාපිකේ පිරිසේත් යම් තැනක මේ මුව සමූහය ග්‍රහණයට පැමිණෙන්නා වුනම් හතරවෙනි මුව සමූහයේ ආසාස්ථානය නොමදුටුහ අර වගේම ගන්නවා අදහසක් අරගෙන වැට ගහනවා හැබැයි මේ හතරවෙනි මූ සමූහයන්ගේ ආසාස්ථානය නොමදුටුහ. වැද්දට පෙවුනේ නැහැ. මහණෙනි, එයි නේවාපිකයාද නේවාග පිරිසට මේ අදහස විය. ඔන්න දැන් අවසානයේ ආයි අදහසක් එනවා. මොකද? ඉදින් වනාහයි අපි සතරවන මුව සමූහයන් ගටන්නා වුනම් ගටන ලද ඔවුන්ගේ අන්‍යයන් ගටන්නා හඳන් ගටන ලද ඔවුන් අන්‍යයන් ගටන එසේ ඇති කල්ලි මේ මෝ සමූහය තනකොටුවේ හිස් කෙරෙති. ඔවුන් ළඟ ඔවුන්ට එක්ක අපි කොච්චර ගැටෙන්න ගියත් උන් අපිත් එක්ක ගැටෙන්නෙත් නෑ. ඒ කියන්නේ මේ කියන්නේ මේ මෝ සමූහය කාත් එක්කවත් ගැටෙන්න යන්නේ නෑ. නේද? එහෙම කිසි දැනක ගැටෙන්න ඒ ඒ ඒ සම්බන්ධකම් ඇති වෙන්නේ නැහැ කියනවා. එසේ ඇති කල්ලි මෝ සමූහයේ වපුල මේ තනකොටුව හිස් කෙරේ. හැබැයි තනකොටුව නම් හිස් කරනවා. අපි සතරවන මෝ සමූහයන් කෙරෙහි මැදහත් වෙමු. ඇයි ඒ? කොරන්න දෙයක් නැහැ. ඇයි? මෝ ඉන්න තැන හොයාගන්නත් බෑ. යන තැන පේන්නෙත් නැහැ. ගැටෙන්න ගියාට ගැටෙන්න එන්නෙත් නැහැ. බෑ තනකොටුව නම් හිස් කරනවා. තනකොටුව හිස් කරනවා. ඒ හින්දා අවසාන තීරණය ගන්නේ මොකද්ද? ඉතින් කරන්න දෙයක් නැහැ. ඌ බලාගෙන ඉමු. ඇයි? අනිත් උන් තුන් දෙනා ඉන්නවනේ බලා ගන්න. ඒ තව තුන් ගොල්ලක් ඉන්නවනේ. ඒ උන් තුන් ගොල්ලා ගැන බලාගව මේ ගැන බලාගෙන වැඩක් නැහැ. මොකද මේකට දරන වෙහෙස ආපත යන්නේ. ඒ ඕන දේ ලබා ගන්න බෑනේ. වැද්දා. එහෙනම් මේ කොටහ කොටාසයත් එක මොකද වෙන්නේ? පැදිහත්. ඒ කියන්නේ වැද්දටත් හිතෙනවා මුන්ට එක ගැටිලා වැඩක් නැහැ කියලා. ඇයි වැද්දට ගැටිලා ගන්න දෙයක්වත් නැහැ. ගැටෙන්න එන්නෙත් නැහැ. ඉන්න තැන් හොයාගන්නත් බෑ. යන තැන් හොයාගන්නත් බෑ. හැබැයි කෙත හිස් වෙනවා. කෙත හිස් වෙනවා. හරි. නේවාපිකයාත් නේවාපිකයාගේ පිරිසත් මේ සතර මෝහන සමුයන්ගේ මධ්‍යස්ත වූහ. මහණෙනි මේ වනාහි හතරවෙනි මෝ සමූහයෝ නේවාපිකයාගේ ඊර්ධ්‍යනුභාවයෙන් මිදුනාහුය. එහෙනම් එකම මෝරංචුවයි මිදෙන්නේ. අනිත් කිසිවෙක් මිදෙන්නේ නැහැ. හරි. දැන් ඕක බුදුහාමුදුරෝ අපිට කියන උපමාව කියලා. අපිට අපිට ඊළඟට මේක ගේනවා. මානේ අර්ථය හැඟවීම පිණිස මා විසින් මෙසේ උපමා කරන ලදී. මොකද්ද? අර්ථය නිවාප යනු පස්කම් ගුණයන්ට නමකි. නිවාප යනු පස්කම් ගුණයන්ට නමකි. ඊළඟට කියන මොකද්ද? නේවාපි කියනු පවිටු මාරයාට නමකි. මහණෙනි නේවාපික පිරිස යනු මාර පිරිසට නමකි. මහණෙනි මුව සමූහ යනු ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට නමකි. එතකොට දැන් බේරෙන්නේ ශ්‍රමණ බ්‍රාහ්මණය ඔක්කොම බේරෙනවද? එක ශ්‍රමණ බ්‍රාහ්මණයා බේරෙයි. අන්න දැන් ගිය සතියේ පෙන්නපු සමන මතක් වෙන්න ඕනේ. මතකද සමන කවුද කියලා කිව්වේ? මෙසස්නේ ප්‍රථම මහාන, දෙවන මහාන, තුන්වන මහාන, හතරවන මහාන පෙන්නවා. මෙසස්නේ ප්‍රථම මහාන සෝතාපන්න, දෙවන මහාන සකදාගාමි, තුන්වන මහාන අනාගාමි, හතරවන මහාන අරියයි. එහෙනම් ඔන්න ඔය මෙසස්නේ මහාන හතර උත්තමයවරෙන්න අන් කිසිවෙක් මේ ශාසනය නෙමේ අන් ඔක්කොම පරවාදීන් කියලා කිව්වා. සම්මා සම්බුදු කියන අංගුත්තර නිකාය සමන සූත්‍රය. එහෙනම් මෙතන කියන මොකද්ද? මුව සමූහයන් ඔක්කොම ආමන්ත්‍රණය කළා දෙන ශ්‍රමණ බ්‍රාහ්මණයෝ කියලා. හැබැයි වැඩි තින්නේ තුන් ගොල්ලා. අහු වෙනවා එක ගොල්ලයි අහු වෙන්නේ නැත්තේ. එහෙනම් අර පරමාර්ථ වශයෙන්ම සමන වෙච්ච අය තමයි අහු වෙන්නේ නැත්තේ. මොකද හේතුව එතනින් එහාට බේරෙන විදිහ දන්නවා. බේරෙන විදිය දන්නේ. අන් කිසියෙන් බේරෙන විදිය දන්නේ නැහැ. බේරෙන්න කියලා එක එක ඒව කරනවා. හැබැයි ඒ කරන්නෙම දන්නේ නැතුණාට වැද්දට අහු වෙන වැඩම තමයි. ඒ කරලා තියෙන්නෙම වැද්දට අහු වෙන වැඩ ටික. වෙන එකක් නෙමෙයි. හරි. බලමු අපි දැන් දැන් යන් අපි මුවාව පැත්තකින් තියලා අපි ජීවිතේ. මුවාව පැත්තකින් යන්නේ අපේ ජීවිතේ නැත්නම් මුව ගැන හිත හිතිනව නැත්තම්. ඕ දැන් අපි පැත්තට යමු. මහණෙනි පළමුණ මහණ බමුණෝ අර පළවන අර මෝරංචෝ ගැන කියනවා වගේ පළවන මහණ බමුණෝ මාර්යා විසින් වපුල ඒ තනකොටුවේ පංචකාමයන්ට වැඳ මුසපත් වූ කාමගුණ නැමැති මේ බුදුන් අනුභව කළති. ඒ කියන්නේ මොකද කරන්නේ? නිකන් නෙමෙයි අනුවරන්නේ දැන් අපි හිතමු දැන් මම හිතන්නේ උදාහරණයක් ඕගලන්ට කියන්නම්. අපි හිතමු දැන් අඹ ගෙඩියක් තියෙනවා. උදාහරණයක්. හොඳේ. මේ අඹ ගෙඩියක තියෙනවා මිහිරි රසක්. මෙහි මිහිරි රස කාමයේද කාමයට හිත කරද? අකාමයේ නෙමෙයි. ඒක ඒකේ තියෙන ගුණාත්මක භාවය. හරි? ඒකේ ඒකේ තියෙන ගුණාත්මක භාවය. අන්නේ ගුණාත්මක භාවයටත් කියනවා පංචකාම ගුණ කියලා. හරි? ඊළඟට මොකද කරන්නේ? අන්නේ පංචකාම ගුණය හිත කරගන්න ගිහිල්ලා තමයි මුසපත්ත තෘෂ්ණාවෙන් වැඩපිළිවෙල කරන්නේ. එතකොට මෙන්න මේ පළවන මාන බමුණ කොහොමද කරන්නේ? අරවැ මුසපත්ත. මේ වචනේ අතිශය වැදගත් වෙනවා. නිකන් නෙමෙයි කන්නේ මුසපත්ත පංචකාම ගුණ නැමැති බොජුන් අනුභව කරනවා. මොනවද මේ පංචකාම බොජුන් අනුභව කරනවා කියන්නේ? අන්න හරි. මේ කන බොන එක නෙමෙයි හොඳේ. නැත්නම් පංචකාම බොජුන් කිව්වහම ආ දිවෙන් විතරද? ඇහෙන් රූප කනෙන් ශබ්ද දිවෙන් රස නාසයෙන් ඔක්කොමයි තියෙන්නේ. පහෙන්ම කනවා. ඒක තමයි කජ්ජනී කියලා සූත්‍රයක් තියෙන්නේ. ඇහෙන් කනවා, රූප කනවා, ශබ්ද කනවා, ගන්ධ කනවා, රස කනවා, ස්පර්ශ කනවා කියලා කියන්නේ ඒකයි. ධම්ම කනවා. ඔය ඔක්කොම කනවා. කජ්ජනී කියන්නේ කනවා කියන එකයි. දැන් අපි දැන් රූප කකා ඉන්නේ. රූප කනවා, ශබ්ද කනවා, ගන්ධ කනවා, රස කනවා. ඉතින් ඔන්න ඔය ඔය පහත් ඕවත් එක්ක තෘෂ්ණාවෙන් මුසපත් වෙවි පත් වෙවි කනකොට කියවට කියනවා අන්න පංචකාම බොජුන් අනුභව කරනවා අර පංචකාම ගුණෙන් නැමැති අරගෙන බොජුන් අනුභව කරන්න යනවා එතකොට ඒ ඒ පිරිස මුසපත් පස්කම් බොජුන් අනුභව කළා වුණා මත් වූහා හරිනේ අර පළවෙනි මුවරංචෝ වගේ තමයි මත් වූහ මත් වූවව සී නැති බවට පැමිණෙන මායාගේ අර තනකෙතෙයි වගේම ලෝකාමිස මායා විසින් කැමැති පරිදි කළ යුත්තක් නම් මාන්නේ මෙසේ පළමුණ මහාන බමුණෝ මායාගේ 이르දුභාවයෙන් නොමිදිනා. ඒ කියන්නේ මායාට අහු වෙනවද නැද්ද? මායාට අහු වෙනවා. මේ පළමුණ මහාන බමුණෝ ඉබඳු උපමායත්ත. එහෙනම් මෙන්න මේ පංචකාම ඔය වලට වහ වැටිලා ඒකත් එක්කම මුසපත් වෙවි ඒ වැඩේම කරන්න ගියොත් මොකද වෙන්නේ? මොකේද ඉන්නේ? මාර්යාගේ ගොඩේ ඉන්නේ. එහෙනම් බේරෙන්න පුළුවන්ද? බේරෙන්න බෑ. අර පළවෙනි මෝ කට්ටිය වගේම තමයි. ඊළඟට අර දෙවන මෝ සමූහය මොකද කරන්නේ? එහිදී දෙවන මහාන බමුණෝ මෙසේ සිතුවා. අර පළවෙනි මහාන බමුණන්ට වෙච්ච එක හිතනවා. හිතලා මොකද කරන්නේ? පංචකාම ගුණම නැමැති නිවාපබෝජ මුසපත්ත මෙන්න මේක අර ටිකක් කියනවා. පළමුණ මහාන බමුණෝ එක්තරා මාර්යා විසින් වපුල මේ මේගොල්ලන්ට වෙච්ච දේ කියනවා. මේක මෙන්න මේ පටන් ගන්න තැනක් තියෙන මෙන්න මෙතනින්. ඔන්න මේගොල්ලන්ගේ කෑල්ල පටන් ගන්න අපි කියන තැනින් හොඳේ. මම රූඩ කෑල්ලත් ඔගේ දැම්මා. අපි මේ පස්කම් බොජුන් නැමති ලෝකාමිස නිවාප භෝජනේ හැම අතින්ම වෙන්වන්නා. මොකද්ද මේ කියන්නේ? මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියලා ටිකක් තියෙනවා. මේවා තමයි අපිට දුක ගෙන දෙන්නේ. මේවා තිබ්බොත් එහෙම ලෝක ලෙඩක්. ඒ හින්දා මොකද කරන්න ඕනේ? මේවා ඇහැටවත් අපේන්නේ නැති, සද්ද ඇහෙන්නේ නැති, ගන්ධ දැනෙන්නේ නැති, රස දැනෙන්නේ නැති, මොකක්වත් දැනෙන්නේ නැති කිසි දෙයක් මේ මේවත් එක හිටියොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ කියලා මේවා ටික ඔක්කොම අයින් කරලා කොහෙද යන්නේ? ඔය හරි තැනකට යනවා. කැලේ හරි කුවේ හරි කමන්නේ යනවා. මේ අර ශුන්‍යාගාරේ වරද්ද ගත්තා වගේ තමයි. ගිය සතියේ අර ශුන්‍යාගාරේ පෙන්න ගිය සතියේ ඒ වගේ තමයි. ඔකෝේ හරි යනවා. දැක්කද? දැන් ඒ අර්ථත් එක ගත්ත ගම ගැලපෙන්න බෑ මේ නැත්තම් මේ විස්තර කරන්න බෑ. නැත්තම් ඉන්නේ කොහේ හරි ගිහින් ඉන්නවා. ඇයි? ගෙදර ඉන්නේ උන්ට කියන්නේ ප්‍රශ්නේ. දැන් ගෙදර ඉන්න මිනිස්සු ටික තමයි ප්‍රශ්නේ කියලා හිතන් ඉන්නේ. ඒ ටික තමයි පංචකාම. එහිඳ ඒ ටිකෙන් අයින් වෙන්න දඟලනවා දැන්. නැල්ලා යනවා ඉතින්. ගිහිලා මොකද කරන්නේ? අර අර විදිහෙම කියනවා මේක. අපි මේ පංචක නිවාප භෝජෙන් හැම අතින්ම වෙන්වන්නම ඒ බය ජනක පංචකාම භෝගයෙන් වෙන් වෙන් වූවාම වනයේට වැඳ වාසය කරන්නේ. මම හොඳ වෙලාවට බුදුහාමුදුරුවෝ යන තැනත් කියනවා. අපි කියන්නම ඕනේ නැහැ. බුදුහාමුදුරුවෝ යන තැනත් කියන කොහෙටද යන්නේ? ඔය කැලේට යනවා කියලාම කියනවා. හරි. ඇයි ඒ? ගමේ හිටියොත් ලෙඩි. එන කොහෙටද යන්නේ? ඔකෑ ලෙඩ යනවා. ඇයි ඒ? ගමේ කෙලෙස්. ගමේ තමයි අවුල තියෙන්නේ. ගමේ හිටියොත් මාරයට අහු වෙනවා. කැලේ හිටියොත් මාරයට අහු වෙන්නේ ඕ නැහැ කියලා හිතන්නේ. ඉතින් එහෙමනේ යන්නේ. මේ අර අර මුව උපමාව දුන්නේ මේක තෝරගන්න බැරි යන්න තමයි මුලින්ම. හරිද? ඊළඟ මේ බයජනක පංචකාම භෝගයන් වෙන්නුවම වනයේට වැඳ වාසය කරන්න වෙනවා. ඊතාමන වෙයි කියා ඔහු ඒ නිවාප භෝජනයට ලෝකාමිස හැමලෙයින් වෙන්ව බයජනක පංචකාම පරිභෝජනයෙන් වෙන්වම වනයේට වැඳ විසූහ. එහිදී ඔහු එහිදී මොකද ගන්නේ? පලා කන්නෝය. ඔන්න කණේවා ටිකක් කියනවා. හොඳේ. අපරාධ කියන්න බෑ. පලා කන්නෝය, අමු බුදින්නෝය, උරුවැල් අනුභව කරන්නෝය, සම්කසට අනුභව කරන්න ඕය ලාටු අනුභව කරන්න ඕය කුඩු අනුභව කරන්න ඕය මේ කුඩු කියන්නේ මේ කුඩු නෙමෙයි හොඳේ මේ ඒක જાති කුඩු අනුභව කරන්න ඕය දඹුබත් අනුභව කරන්න ඕයද පුන්නක්කු අනුභව කරන්න ඕය ඔන්න කණේව ටික ඔක්කොම කියනවා හොඳේ ආය චැලෙන්ජ් කරන්න එපා ලෝතර බුදුහාමුදුරුවෝ කියන්නේ ඉතින් මම දන්නේ ඕක අසකරලා වැඩක් නැහැ ඉතින් වෙන දේ තමයි බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ කරන්න ඕනම් අර ගොම අනුභව තනකොළ අනුභව කරනවා තන අනුභව කරන්නා වුණා ගොම අනුභව කරන්නා වුණා කරන්නාද වනමුල් ආහාර කොට ඇත්තා වුණා ස්වයං ප්‍රතිඵල අනුභව කරන්නා වුණා කය පැවැත්වූහ ඔන්න ඔය විදිහට කය පවත්වගෙන යනවා මොනවද කරන්නේ අර කැලේ තියෙන දේවල් ටික කාලා බීලා ඉන්නවා කියලා කියන්නේ කොටින්ම හරිද අර වගේම කියනවා මොකද්ද ගිම්දසාරය මේ ගිම්මාරය එළඹෙනවා පිළිබඳව පැසුම් මාසේ තනදිය නැති කල්ලි ඔවුන්ගේ ශරීරය ඊතා කුෂ්ක බවට පැමිණියේ. දැන් මොකද වෙන්නේ? කන්න දෙයක් නැති වෙන්න ගන්නවා. කුෂ්ක බවට පැමිණියේය ඊතා වැරහුණු බවට පැමිණියේ කය ඇති ඔවුන්ගේ ශක්තිය පිරිහුණේය. ශක්තිය පිරිහෙනවා. එහෙනම් මේ මාර්ගයේ වඩන්න කාය ශක්තිය අවශ්‍යද නැද්ද? අවශ්‍යයි. මේ මාර්ගයේ වඩන කාය ශක්තිය අවශ්‍යයි. ඒකට නිකන් මේ මොනවා හරි දෙයක් කාලා හරියන්නේ නැහැ. ඒ කියන්නේ මේ මේ කතා කරන්නේ පෝෂණය ගැන. නේ රස තෘෂ්ණාවක් ගැන නේ පෝෂණේ ඕනේ. නේද? එතකොට අපි නෑ නෑ දෙකක් ඇතියන්නේ. වැද්දට වෙන දේ වෙයි. මේ තියෙන්නේ. ඇයිද? තුනක් කෑවොත් කෙලස්නේ. හතරක් කෑවොත් කෙලස්. හද එකක් කනවා. ඔමෙ දෙවෙනි කට්ටියට වෙන දේ වෙනවා. බලන්න අපිට එක තැනක් බුදු පියාණන් වහන්සේ ආ හිස්තෙන් කියලා නෑ. හරියට වැඩේ දැනගන්න කියලා තිනවා වැඩේ තින්නේ අපි නිවන් මඟ කියලා මේව නෙමෙයිනේ කියවන්නේ. එක එක්කෙනාට හිතෙන හිතෙනව ලියපුවනේ කියවන්නේ. හිතෙන හිතන අදහස් කියවන්නේ. ඉතින් අපි හිතන ආම්ම ඇත්ත නේන්න. කැලේ තමයි ඔක්කොම තියෙන්නේ. ඉතින් අපි දුවනවා, එහෙ දුවනවා, මෙහෙ දුවනවා, කැලෙත් දුවනවා අන්තිමට වැඩේ වෙලත් නැහැ. ඉන්න පුතා හිටපු තැනම තමයි බලාගෙන යනකොට නේ. ශරීරය ඊට කුෂ්ක බවට පැමිණියේය බැරවුණු බවට පැමිණියේ කය ඇති කය ශක්තිය පිරිහුණේය ශක්තිය පිරිහුණු කල්ලි මන්නේ ශක්තිය පිරිහුණු කල්ලි මත වෙනෙහි වෙසෙමුණ උපන් අදහස පිරිහුණේය ඔන්න වැදගත් කොටසක් කියනවා දැන් මේගොල්ලෝ මේ මේ මෙහෙට ආවේ මොකටද මේකෙන් නිදහස් වෙන්න කියලා ආවේ අන්න ආපු අදහස මොකද වුන්නේ පිරියනවා ඇයි ඒ පිරියෙන්නේ මේක වර්ධනය කරගන්න හිතන්නව අක්කා ශක්තියක් නැහැ කයි. කෑම් බීමෙන් හැමතැනින්ම මොකද වෙලා තියෙන්නේ දැන්? පිරියලා. කය වර්ධනයක් නැහැ. කය වර්ධනයක් නැති හින්දා හොඳට මේ මාර්ගයක් වඩා ගන්න බෑ. පස්සද්ධිය නැగిලා එන්නේ නැහැ. මේ ලෞතර බුදුහාමුදුරනේ මේ කියන්නේ නේ. ආයේ මේ බැහැර කරන්න පුළුවන්. මොකද්ද? ආයෙක තමයි වෙන්නේ මේ. අන්තවලට ගිහින් තමයි මේ තියෙන්නේ. මොකද්ද මම ඇහුවේ? ඔව් ඒක තමයි දැන් මේ මේ වෙලා තින්නේ මේ කරුණු කාරණා ටික හරියට නොදැන අර මම කියවනේ රාගයයි දේශයයි මෝහයයි අයින් කරන්න ඕන එකට සැප දුක උපේක්ෂා අයින් කරොත් මොකෝ වෙන්නේ ඈ ඒ වගේ දැනෙන රස සංඥා අයින් කරොත් මොකද වෙන්නේ සංඥා කරේ බැඳෙන එකනේ අයින් කරන්න කිව්වේ සංඥාව අයින් කරොත් මොකද වෙන්නේ සංඥාව තමයි කෙලස් කියලා සංඥාව අයින් කරන්න නොකා ඉන්න ඕනේ. නොකා ඉන්නද සංඥාව අයින් කරන්න බෑ. නෑ සංඥාව දැනෙනවනේ ගත්තකම. මිහිරි නම් දැනෙනවා. තීත්ත නම් දැනෙනවා. ලුණු නම් දැනෙනවා. ඒක ඒක අයින් කරන්න නම් මොකද කරන්නේ? එක්ක නොකා ඉන්න ඕනේ, එක්ක දිව කපන්න. ওই දෙකෙන් එකයි. නැත්තම් මොකක් හරි බටයක් දාලා උගුරෙන් මෙහාට යනකම්ම මොකක් හරි අර ස්පීතාලවල දාන්නේ. ඒ කරගන්න දෙයක් නැති හන්ද නේ දාන්නේ. යන්න එහෙම දාන්න ඕනේ සිස්ටම් එකක්. ඊට පස්සේ ඉන්නේ දේශේ. ඇයි? රස දැනෙන්නේ නැහැ. අපි යකෝ රස දැනෙන්නේ නැහැ. ඕක බගුල බටෙන් දාන්න තු බැරිද කවන්න? දැන් දේශයෙන් ඉන්නේ. රාගෙන් නේ දේශයෙන් ඊට පස්සේ ඉන්නේ. නේ. ඒ රස දැනෙන්නේ නැහැ. ආන්නේ. ඊනම් උපන් අදහස පිරිහුණේ. විමුක්තිය පිරිහුණු කල්ලි. අන්න පිරිහෙන්නේ මොකද්ද මේ? එහෙනම් ආයෙ මොකටද එතනට? විමුක්තිය ළඟා කරගන්න යාවේ. හැබැයි විමුක්තිය පිරිහුණු කල්ලි මාර්යා විසින් වපුල මේ තනකොටුව වැනි පංචකාම ගුණයන්ට පෙරලා ආයෙ ටිකක් කල් ඉඳලා ඉඳලා මොකෝ කරන්නේ ආයෙ ඇයි එහෙම එන්නේ දැනගන්න ඕන එක දැනගෙන නෙමෙයි දී නේද දස්සනේන කොටසක් නැතුව භාවනා කොටස අරගෙන කැලේ ගියොත් ඕක තමයි වෙන්නේ මම නෙමෙයි ලෞතර බුදුහාමුදුරුවෝ කියන්නේ ප්‍රශ්නේ තියෙන්නේ සිද්ධාත් කුමාරයා එහෙම ගියේ හින්දා අපිත් යන්නේ. සිද්ධාත් කුමාරයා සොයන් ඥාන අවබෝධයෙන් අවබෝධ කරගන්න උත්මේ. ශ්‍රාවක පාරමිතාවේ උත්මේ නෙමෙයි. අරියත් වෙන්න යන සියලු දෙනා යන්නේ ශ්‍රාවක පාරමිතාවෙන්. ඒක අහගෙන. ඒතකොට බුදුහාඳුර අපිට කැලේ පයින්න කිව්වේ නැහැ. අපිට උඹලට මෙන්න ක්‍රමය කියලා කියලා දුන්නා. අපිට තියෙන්නේ ගාන්ට ඒක ඒක අනුගමනය කරන්න. කැලේද කොහෙද කියන කැලේ නා ඒත් හොඳයි. මෙහෙනම් ඒත් එච්චරයි. එයි. කැලෙත් නෙමේ රාගය තියෙන්නේ, මෙහෙත් නෙමේ රාගය තියෙන්නේ. රාගය කියන්නේ සංකල්පනාව. දෙයක කැලේ යන්නම කැලේ ඒක පසුතලේ තව හොඳ නම් හොඳයි. හැබැයි දැනගෙන ගියොත් නොදැන ගියොත් ඒ මේ ඊරනම තමයි අත් වෙන්නේ. බුදුහාම් බුදු පියාණන් වහන්සේ කරන්න තියෙන සියලු පරිශ්‍රණය කරලානේ අපිට දෙන්නේ. ආයි අපිට පරිශ්‍රණය කරන්න ඉතුරු කරලා නැහැ. මොකක් නේද? අපිට දෙන්නේ විද්‍යාඥයෝ පැන්ඩෝල් පෙත්ත හදලා දුන්නාට පස්සේ උණ හැදුනාට පස්සේ අරගෙන බොනවා මිසක් පැන්ඩෝල් පෙත්ත හදන විදිය හොයන්න ගිය ලෙඩේ කලින් මැරෙනවා. හොයාගන්න කලින්. අපිට තියෙන්නේ පෙත්ත හදලා දීලා තිනවා. අපිට තියෙන්නේ බොන්න. මොක කොයි වෙලාවටද? ලෙඩේ හැදෙන වෙලාවට. ලෙඩේ නැතුව පෙන්ඩෝල් බොන්නේ නැහැ නිකන්. එහෙම බොනවා වෙන මොකක් හරි පිස්සුවක් නේ. ඕ ඒසයි. ලෙඩේ ලෙඩේට ගන්න ඕන බෙහෙත ගන්න ඕන වෙලාවේ ගන්න ඕනේ. දැන් අර ගිය සතියේ පෙන්වෙ ගිරිමාන සූත්‍රේ මම ඒකනේ කිව්වා ආනන්ද හාමුදුරුවෝ තෙල් බෙහෙත් තරම් ගියේ නැහැ කියලා. කවුද මේ ගිරිමානන්ද හාමුදුරුවන් හම්බෙන්නේ? නේද? ආ ලෙඩේට බෙහෙත ගන්න ඕන හරියට. එතකොට හැබැයි ලෙඩේට බෙහෙත ගන්න කියලා වෙන වෙනම කරාට හරියන්නේ නැහැ. විමුක්තිය පිරිහුණු කල්ලි තනකොටුවේ පංචකාම ගුණ පෙරලා ඔහු එයි වැඳ මුසපත්ත පස්කම් බොජුන් අනුභව කළහ. ඔහු ඒ වැඳ මුසපත්ත පස්කම් අනුභව කරන්නා වුණා මදේට පැමිණෙන්නා වුණා සිහි නැති බවට පැමිණෙන්නා වුණා. ඒ ඉතින් කාලයකට පස්සේ හම්බෙච්ච එකනේ. නේ කාලය නොකා ඉඳලා ඉඳලා ඉඳලා. දැන් මේක අපිට වෙන්නේ නැද්ද? වෙනවා අම්මා. සමහරට යනවා දවස් 10ක් විතර භාවනා කරන මෙලෝදියක් දන්නේ නැහැ. ඇවිල්ලා ගෙදර එනවා. ආව ගමන් ඇරිය සුත් එක්ක අල්ලන්නේ. අම්මට ඒ දුන්නානේ වැඩක් නැහැ අනේ ඉන්දියාප්ප 10යි දෙන්නේ අරකයි මේ කිසි වැඩක් නැහැ අනේ. පොඩි තම්බූලයි පරිප්පු ඒව තිබ්බේ. නැද්ද බං කන්න රහට මොකක්ද දැන් කාලයකට පස්සේ කන්නේ අනේ අම්මේ ඉතින් අර කතාවම තමයි මේ කියන්නේ. අරකම මේ කියන්නේ. අපි තේරුම් ගන්න ඕනේ. නේද? අර කතාවම තමයි මේ කියන්නේ. වෙන මොකක්වත් නැහැ. ඒක මොක හැම පැත්තම තියෙනවා. ඉතින් මොකද? අර ඒ ඉතින් මේට්ටේ ආව බොහොම හරි ආ බුදියකින් ඉඳලා අම්මේ නිදා ගන්නවත් හම්බුන්නේ නැහැ බං හරියට කියලා. ඉතින් අම්මෝ මේට්ටේ හරි ගෙදර ඇවිල්ලා සූර සැප වගේ අර මෙට්ටේ බුදි තින් දැන්. ඒ පංචකාමෙන් නෙමෙයි එතකොට. ඒ හරි හින අමාරුයි ලෑල්වල උඩ ඉතියේ හි. හරිම අමාරුයි ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා තියෙන බලාගෙන යන කොහොමද ඉඳලා තින්නේ? බලෙන් දත් මිටි කාගෙන හිර කරගෙන ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා මෙහි ආවා. ආව ගමන් අම්මා. අර තන කොටුවට ආයි ආවා. ආව ගමන් මොකද වෙන්නේ? ඇතිපදන් තිනව කන්නේ. දැන් ආයි වැඩේ. ආයි මොකද වෙන්නේ? ආයි මාරයට අහුවෙ. හොඳට මම ඒකයි මේ සූත්‍රය ගත්තේ මේ විශේෂ මෙතනින් එහා මාර්ගය වඩන්න දැනගන්න බෑ නැත්තම් බැරි වෙලාකත් මෙතනින් එහා ගෙදරින් ඉඳන් වඩනකොට ඕනේ නැතිව කර කර හිටියොත් ඒකයි නිවන් දකින්න කියලා පෙන්නලම යවන එක ලේසිනේ නේද නැත්තම් බැරි වෙලාකත් ඒක දැන් දැනගෙනම යන්නේ මොකද්ද ගෙදරින් ඉඳන් කරන්න තියෙන්නේ කියලා ගෙදර ගියත් පන්සලට ගියත් පල්ලියට ගියත් කොහෙට ගියත් කරන්න තියෙන්නේ මොකද්ද කියලා දැනගෙන යන්නේ එතකොට කැලේ ගියයි කියමු ඒත් ප්‍රශ්නයක් නැහැ ඒත් දැනගෙන යන්නේ නේද? කොහේ ගියත් ආරණ්‍යකට ගියත් මොකකට ගියත් ඕන තැනකට. එතකොට ඒක අන්න අපිට උපකාරී. ඉතින් මේ මෙන්න මේ වගේ බුදු පියාණන් වහන්සේ උපදෙස් ටිකක් දීලා තින්නේ කාටවත් ඒක තෝරගත්තට පස්සේ වරදින් නැතුව යන්න. එතකොට අර අර මාත්‍යවගේ අන්තවලට ගිහිලා නිකම් මේ ගාථානුගතික එහෙම නෑ. නේද? ඒ මනුස්සයා බඩ කිනනයි මනුස්සයා කනවා. හැබැයි බග බලා ගන්නවා තෘෂ්ණාවෙන් දැන් අපි හිතනවා බත් කාටවල් දැන් ඒකටත් ඕන උදාහරණයක් කියන්න. උදාහරණයක් නෙමෙයි බුද්ධ දේශනාවේ තියෙන එකක් කියන්න. එක දවසක් බමුණෙක් ඇවිල්ලා බුදුහාමුදුරන්ගෙන් අහනවා මට ඔබ වහන්සේ දැක්කහම හරීම සද්ධාාවක් ඇති වෙනවා. බුදුම සද්ධාාවක් ඇති වෙන්නේ අහනවා. ඇති වෙන්නේ කියනවා. බුදුහාඳුර අහනවා ඔබට කොහොමද මං ගැන සද්ධාව ඇති වෙන්නේ? ඔබ වහන්සේ බොහෝම චුට්ටයිනේ කන්නේ කියනවා. බලඳන්නේ කියනවා. ඊට පස්සේ බුදුහාඳුර අහනවා කියන බමුණේ නම් දැනගන්න සමහරලාට මම මේ වගේ වළඳනවා. සමහරලාට මම බත් හැඳි දෙකක් වළඳනවා. සමහරලාට මම බත් හැඳි 3-4ක් වළඳනවා. සමහර දවසර පාත්‍රයෙන් භාගයක් වළඳනවා. සමහරලාට පාත්‍රයෙම වළඳනවා. සමහරලාට පාත්‍රයෙම අදිලා තවත් බිනක් ඉල්ලගෙනත් වළඳනවා. ඔබට කොයි විලාට දාන සද්දා වෙන්නේ? ඔන්න බුදුහාඳුන උත්තරේ. කොහොමද හොයන්නේ? අන්න බුද්ධ ශාසනයේ සද්ධාව කිව්වේ ඒක නෙමෙයි. කල්යාණ මිත්‍ර සම්පත්තිය පුරන්නේ, සද්ධර්මය පුරන්නේ, සද්ධර්මය පුරන්නේ, සද්ධාව පුරන්නේ. අන්නේ සද්ධාවාව කාටද? ආලෝකයක් ක්ෂයට. ඒ සද්ධාවාව කාටද? අඟුලිමාලට. ඒ සද්ධාවාව භද්‍රවග්ගී කුමාරවරුන්ට. වෙන එකක් බලලා නෙමෙයි ඒ සද්ධාවයි. ඒ සද්ධර්මයෙන් ආව සද්ධාව. අන්නේ සද්ධාව තමයි ආකාරවති සද්ධාව කිව්වේ. හරි. එහෙනම් මේ දෙවන මෝරංජ මේ දෙවන මහාන බමුණන්ටත් මොකද වෙන්නේ? වැඩේ හරියන්නේ නැහැ. මහණෙනි එයිදී තුන්වන මුව මහාන බමුණෝ මෙසේ සිතුව. අර පළමුණ මහාන බමුණෝ ගැන හිතනවා අර වෙච්ච දේ හිතනවා දෙවන මහාන බමුණෝ මිදුනේ නැති බව දැනගන්නවා මේගොල්ලෝ. කවුද? මේ තුන්වෙනි කට්ටිය දන්නවා දෙවෙනි පළවෙනි කට්ටියට මෙහෙම දෙයක් වුණා. අර தත්ත්වය උදා වුණා කියලා දන්නවා. ඊළඟට කියනවා දෙවන මහාන බමුණන්ටත් අර වගේම වෙච්ච දේ දන්නවා. ඊළඟට ගන්නවා අපි. ඒ කියන්නේ තුන්වන කට්ටිය. අපි මාර්යා වපුල මේ නිවාපු ලෝකාමිස ඇසුරු කොට ආසාස්ථානයක් නොකරන්නේ නැ ආසාස්ථානයට වැඳ මාර්යා විසින් වපුල ඒ නිවාප ලෝකාමිසයන්ට නොඇඳ මුසපත් නොවි ලෝකාමිස භෝජන අනුභව කරන්න ඕන නොඇඳ මුසපත් කරන්න ඕන නොවන්නා නම් ප්‍රමාදයට නොපැමිණෙන්නා නම් සීහි නැති බවට නොපැමිණෙන්නා නම් සීහි නැති බව නොපැමිණෙන්නා වූ නිවාපෝ මේ ලෝකාමිසේ මාර්යා විසින් කැමැතිසේ කටයුත්තක්ම නොවන්න ඕනම් යෙහෙකයයි කියා ඔහු මාර්යා වපුල මේ නිවාප ලෝකාමින ඇසුරු කොට ආසාස්ථානය කළහුව. ඒගොල්ලෝ ආසාස්ථානය කරගෙන හිටියා. ඒ ආසාස්ථානය කොට මාර්යා විසින් වපුලේ නිවාප ලෝකාමිස නොවැඳ මුසපත්නෝ පස්කම් බොජුන් අනුභව කළහ. එහෙනම් මේගොල්ලෝ අර තෘෂ්ණාවෙන් තොරව අර ටික කනවද නැද්ද? පාවිච්චි කරනවද නැද්ද? කායිද මොනවද? පහම. රූප, ශබ්ද, ගන්ධ ඒ ඔක්කොම පාවිච්චි කරනවා. එහිදී නොවැඳ මුසපත් වූ පස්කම්බෝජුම් බුදින්නා වුණා නොවුනෝ මත් නොවුනම් සී නැති නැති බවට නොපෙනෙන්නා වුණා නොපමා වූ මායාගේ නිවාපු ලෝක නිවාපු ඒ ලෝකාමිසයන්ගේ කැමිස්සේ කටයුත්තක් නොවන්නා නම් එතක දුවත් ඔන්න සෝරි මෙන්න මෙතනදි කියනවා මේගොල්ලෝ අර අර විදිහට ඉන්නවා මොකක් කොහොමද ඉන්නේ සිහි නැති බවට දෙවෙනි මෙතන ඉඳන් තියෙන්නේ සිහි නැති බවට නොපමා වූ මාර්යාගේ ඒ නිවාප වූ ලෝකාමිසෙහි කැමැතිසේ කටයුත්තක් නොවුහ. ඔන්න ඔතන නැවතීමේ ලකුණ නොවුහ කියන තැන. හරිද? ඒ කියන්නේ 1 2 3 4 වෙනි ඡේදයේ තැන. ඔන්න ඊළඟට පටන් ගන්න එතෙකුදුවත් කියලා. අර මුවරංචුව තමන් ආසාස්ථානයක් හොයාගත්ත නේද තුන්වෙනි මුවරංචුව. අන්නේ ආසාස්ථානය දැන් කියනවා. කොහොමද? එතෙකුදුවත්. මොකද වෙන්නේ? ලෝකේ සාස්වත කියා ලෝකේ අසාස්වත කියා ලෝකේ කෙලවරක් තියනවද ලෝකේ කෙලවරක් නැද්ද ජීවය එකක්ද ශරීරය එකක්ද ඈ අනෙකක්ද සත්වයා මරණින් මත්තේ කොහෙද යන්නේ මරණින් මත්තේ ඉන්නවද මරණින් මත්තේ නැද්ද මම ඉන්නවද මම නැද්ද ඔන්න හොයන දේවල් මතකද ඕගලන්ට මම මන ධම්මකේදී විස්තරයක් වුණා උන්නා බ්‍රාහ්මණයා අහනවා මේ පහ අසකරනාස දිය ශරීරය මේවට විඳින්නත් බෑ මොකෙන්ද විඳින්නේ කියලා ඇහුවා. මනස විඳින්නේ. ඒක ඇහුවා මනසට පිළිසරණ මොකද්ද? මනට මනට පිළිසරණේ සතිය කියලා කිව්වා. සතියට පිළිසරණ මොකක්ද ඇහුවා? විමුක්තිය කිව්වා. විමුක්තියට පිළිසරණ මොකක්ද ඇහුවා? නිවන කිව්වා. ඊළඟට ඇහුවා නිවනට පිළිසරණ මොකක්ද කියලා. බුදුහාමුදුරුවෝ කිව්වා නේද? බමුණ ප්‍රශ්නේ ඉක්මවා ගියා කියලා. අන්නේ ඉක්මවා ගිය තැන තමයි මේ තියෙන්නේ. නිවන් දකින්න එක පැත්තකින් තියලා මොකද කරන්නේ? ලෝකේ මොකද්ද ලෝකෙට මොකද වෙලා තියෙන්නේ ලෝකේ කෙලවරක් තියනවද නැද්ද සාස්ත්‍රද දිට්ටියක් ගන්නවායි මොකද්ද මම ඉන්නවද මම නැද්ද මේ මරණ සත්‍යය කොහරි යනවද නැද්ද මොකද වෙන්නේ කියලා නිවන් දකින්න එක පැත්තකින් තියලා ලෝකය ගැනම හොයන්න යනවා කාටද අහුවෙන්නේ මාරයාට අහුවෙන්නේ ඔන්න වෙන වැඩි මෙන්න තුන්වෙනි කට්ටියට වෙන වැඩි මේකට මේකට කී දෙනෙක් අහු වෙනවද? මේකට අති බහුතරයක් අහු වෙනවා. ඇයි? නිවන් මඟ පැත්තකින් තියෙද්දී වෙන වෙන දේවල් කතා කරනවා. ඔව් දැන් සමහරලාට මේමයි. අපි හිතමුකෝ උදාහරණයක් හැටියට ඔහු සම්මාදිටපත් උනායි කියලා. හැබැයි පත් උනා නම් ඔහුට දැන් අපි දැනට ඔහොම හිතමුකෝ. මේ මේ තුන්වෙනි මෝරංචිය සම්මාදිට්ඨියටපත් වෙලා ඒත් අහුවෙනවා කියලා හිතමුකෝ. නේද? හැබැයි බුදුහාමුදුරු කියන්නේ මොකද? සම්මාදිට්ඨියටපත් වෙච්ච කෙනා මෙතනින් ගොඩ වෙනවා මිසක් අහුවෙන්නේ නැහැ කියනවා. එහෙනම් මේකට අහුවෙන්න බෑ. හැබැයි මේ වෙන්නේ මොකද්ද? සම්මාදිට්ඨිය කියලා Tamanට හිතෙන හිතන දේවල් කරගෙන සම්මාදිට්ඨිය කියලා හිතාගෙන ඉන්නවා. අන්න එහෙම අරගෙන මොකද වෙන්නේ? අර ගොඩේම තීන ටිකක් අරගෙන කතා කරනවා. දැන් ඔය කියන්නේ සම්මාදිටියටපත් වෙනකොට මම නෑ. දැන් බුදුහාමුදුරගේ සම්මාදිටියටපත් වෙන මම නෑ කියලාද දුක හටගන්න විදිය දුකෙන් දුකෙන් නිදහස් වෙන විදිය දැනගන්නවා කියලාද? ආ දුක හටගන්න විදියයි චතුරාර්ය සත්‍යනේ දැනගන්නේ. එතකොට දැන් එහෙනම් ඔහුට මෙතනින් මායාව පරාජය කරන්න සම්පූර්ණයෙන්ම ඕන වෙන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය විතරමනේ. ආ වෙන එකක් වෙන්නේ නැහැ නේද? එහෙනම් ඔහුට නිවන් මාර්ගයක් තියෙනවා වඩන්න. එහෙනම් ඒ නිවන් මඟ වඩන එක ඔහුගේ ඔය සම්මාදිට්ඨියටපත් වෙච්ච කෙනා උබ්බාංගම සූත්‍රයේ විස්තර කරනවා සම්මාදිට්ඨියටපත් සම්මාදිට්ඨිය ඇත්තහුන්ට සම්මා සංකප්පය පොහොනේ වෙයි. සම්මා වාචා සම්මා වාය ඔහොම ඔහොම කියාගෙන යනවා. ගිහලා අවසානයේ කියනවා සම්මා සමාධිය පොහොනේ වෙයි. එහෙනම් ඔහුට සම්මා සමාධිය ගැන ප්‍රශ්න තියෙනවද? සම්මාදිට්ඨියටපත් වෙච්ච කෙනාට සම්මා සමාධිය ගැන ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න තියෙන්න බෑනේ. ඇයි ඒ? මතක ඇති ඒක ඕගොල්ලන්ගේ එකේ පෙන්වුවේ නෑ තාම. අද තමයි ඒක පෙන්වන්න තියෙන්නේ. මෙන්න මේ මාර්ගයේ වඩන එකේ සම්මා සමාධිය කියන්නේ තථාගතයන් සාරිපුත්ත මහරහතන් වහන්සේ පටිසම්භිදා මග්ගප්‍රකරණේ විස්තර කරනවා සම්මා සමාධිය යනු දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයි කියලා. මොකද්ද? දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. එතකොට සම්මා ඕගලන්ට පළවෙනි දවසෙන් පෙන්නවා යමෙක් එකක් දකීද ඒ මොහොතේම තුනම දකි. දැන් එතකොට සම්මා දිට්ඨියටපත් වෙච්ච කෙනාට සම්මා සමාධිය ගැන ප්‍රශ්න තියෙන්න පුළුවන්ද? ප්‍රශ්න තියෙන්නත් බෑ. ප්‍රශ්නයක් තියෙනවා නම් ඔහුට දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව තේරෙන්නේ නැහැ. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව තේරෙන්නේ නැත්නම් ප්‍රශ්නයක් එනවා. එකක් දකින්නකොට ඉතුරු තුන දකින්නවා නම් එන එකක් දැකලා නැහැ. එකක් දැකලා නැත්නම් ඉතුරු තුන දැකලත් නැහැ. එහෙනම් ඇත්තටම සම්මා දිට්ඨියටපත් වෙලාද? පත් වෙලා නැත්නම් මේක තමයි වෙන්නේ. නැත්නම් එනට හිතෙන්න පුළුවන් මෙතන ඉන්නවා කියලා. මොකද එතන ඉන්න විදියක් නැහැ. ඔව් කරන්න ඕන එක හරියටම දන්නවා. දැන් ගිය සතියේ සබ්බාස සූත්‍රය පෙන්වන්නේ. මෙනෙහි කළ යුතු දේ දන්නවා මෙනෙහි නගුලයක් දන්නවා කියන්නේ. හැබැයි දැන් මේක කරගෙන යනකොට කෙලෙස් එන්නේ නැහැ කියන එක නෙමෙයි. ඒක වරද්ද ගන්න එපා. ඔහු ඒ කෙලෙස් නිරෝධ කරන්න මොකද්ද කරන්න ඕනේ කියලා දන්නවා. දැන් අනිත් අය කෙලෙස් නිරෝධ කරන්න ඕනේ කියනකොට මේ මොකද්ද කරන්නේ? අරවැන් අයින් වෙලා පැත්තකට වෙලා ඉඳලා ඔක්කොම කොල්ල මොකද කරන්නේ? ලෝකේ ගැනම හොයනවා. මේ හොයන්නේ ලෝකේ ගැනද නිවන ගැනද? ලෝකේ ගැනම හොයනවා. මේ දැන් මේ සත්‍යයට මොකද වෙන්නේ කියලා හොයනවා ඊළඟට. එහෙම හොයන අවස්ථාවක් තියෙනවා. ඒ මේ අවස්ථාවේ නෙමෙයි. එහෙම හොයන අවස්ථාවක් තියෙනවා. හරි. ඒක මම භාවනා පාඩම කොටේ තව ටිකක් එහාට ගියාම විස්තර කරලා දෙන්නම්. ඉතින් මෙන්න මේ තුන්වන මඟුල කට්ටියට මොකද වෙන්නේ? මෙවැනි දෘෂ්ටි ඇත්ත ඔය. මේ මෙන්න මෙහෙම දෘෂ්ටි තියෙන්නේ මේගොල්ලන්ට. ඔය තියෙන දෘෂ්ටි ටික මොනවද තියෙන්නේ? ලෝකේ සාස්ත්‍රතය. ලෝකේ අස. ඒ කියන්නේ ලෝකේ කියලා දෙයක් තියෙනවා. තව කට්ටියක් කියන ලෝකේ කියලා දෙයක් නැහැ. තව කට්ටියක් කියන මේකේ කෙලවරක් තියෙනවා. කෙලවරක් නැහැ. ඊට පස්සේ සත්‍යයක් ඉන්නවා. සත්‍යයක් නැහැ. ඔය ෆයිට් තියෙන YouTube එකේ දැකලා සත්‍යයක් ඉන්නවා. සත්‍යයක් නැහැ කිසි ෆයිට් තියෙන. කට්ටියක් කියනෝ ඉන්නවා. කට්ටියක් කියනෝ නෑ. ඒ ඇයි ඒ? සත්‍ය තේරුම් ගත්ත බැරි වෙච්චා. ඒක තමයි පැහැදිලිව බුදුහාඳුර ඔය ප්‍රශ්නේ නහන්ද තමයි බුදුහාඳුර සූත්‍රයක්ම පෙන්නලා කියන්නේ සත්‍ය සත්‍ය කියනවා මොකද්ද සත්‍ය කියන්නේ කියලා ඇහත් රූපයක් මුල් කරගෙන චක්කු විඥානයක් ගොඩනගමින් චක්කු සම්පස්සය චක්කු සම්පස්සජා වේදනාවක් තණ්හා උපාදාන ඇසුරු කරයිද එය සත්වයි කියනු ලැබේ. ඒ ඔයක ඕගලන්ට මම පෙන්නනවා බය වෙන්න එපා. ඒක ඕනේ මෛත්‍රී භාවනාවට එනකොට. එතනදී මම පෙන්නන්නම්. අන්න සත්ව. එතකොට මේ ඒ ඒ ඒ අර්ථය දැනගෙන නෙමෙයි මේ සත්ව කියන්නේ. සත්වෙක් ඉන්නවද සත්වෙක් නැද්ද? ඔන්න තර්ක දෙකක් කියන්නේ දැන්. දැන් ඔන්න ඔය තර්කවාද කරන කරන කරන්න මොකද වෙන්නේ? මායයට හරි පහසුයි. මායයා දන්නවා මුන් ඉන්න තැන. අර දඩු මුගුරු වලින් වට කරලා හදාගත්තා කිව්වේ. ඒ කියන්නේ අපිට වඩා හොඳට අපේ හිත මායя ඩෙන්ටිෆයි කරනවා. අපිට වඩා හොඳට. එතකොට අපිට මොකද වෙන්නේ? තව තව එවැනි අදහස් දෙනවා. තව තව ඒවා අපි එල්බ ගන්නවා. එල්බගෙන එල්බගෙන මොකද වෙන්නේ? මායාටම අහු වෙන්නේ. එහෙනම් මේ මෝරංජු මේ මේ මාන බමුණෝ තුන් දෙනාටම වෙන ඉරණම තියෙනවා. ඔන්න එහෙනම් පහණෙනෙහිදී හතරවන මහාන බමුණෝ. කවුද? මෙච්චරයි ගොඩ යන්නේ. අවසානයේ. එහෙනම් කොහොමද අපි මායාව අගතියටපත් කරන්න කියලා කියනවා. යම් තැනක අපි මායාගේ මාර පිරිසගේ ගමන් නැද්ද? ඒ කියන්නේ වැද්ද යන්න අර මායාත් මායාගේ පිරිසත්ත් යන්න බැරි තැනක් තියෙනවා. මොනම හේතුවක් නිසාවත් මායාටත් මායාගේ පිරිසටත් එහෙනම් මායාගෙන් ආරක්ෂා වෙන තැනක් තියෙනවා. අන්නේ මාර්යාගෙන් ආරක්ෂා වෙන ස්වභාවයේ ඉඳගෙන තමයි මාර්යාව සහ මුලින් පරාජය කරන්න වෙන්නේ මාර්යත් එක්ක ඉඳලා මාර්යාව පරාජය කරන්න බෑ ජීවිතේ. ඔව්. මාර්යා දැන් ඒක වැද්දා ප්‍රබලනේ ඒකනේ වැද්දා ඕම හරි Tamanට ඕන දේ කරගත්තේ. වැද්දා ප්‍රබලයි. දැන් මාර්යා එහෙනම් මායя හැම වෙලාවෙම බලන්නේ අපි මොනව කරන්නද? අපිව අන්දන්න නම් අපිට පුළුවන් වෙන්න ඕනේ මායяව අන්දන්න. ඒක මායяව අන්දන්න නම් මායයට පේන්නේ නැති තැනක් වෙන්නත් ඕන. මායяව අන්දන්න නම් මායයට පේන්නේ නැති තැනක් වෙන්නත් ඕන. වෙන තැනක ඉඳන් මේක කරන්නවත් බෑ. ඇයි? හතරවෙනි කට්ටිය විතරනේ මේකෙන් ගොඩ යන්නේ. අපි මාර්යාගේත් මාර පිරිසගේත් ගමනක් නැද්ද? එහි ආසාස්ථානය කරන්නව නම් ඒ ආසාස්ථානයේ කොට මාර්යා විසින් වපුල මේ නිවාපෝ පංචකාම ගුණයන්ට නොඇඳ මුසපත් නොවි පස්කම් බොජින් බුදින්නේ නම් නොඇඳ මුසපත් නොව පස්කම් බොජුන් අනුභව කරන්න ඕනම් මත් නොවන්නා උනම් ඒ මත් නොවන්නා නොවන සිහි නැතිව මත් නොවුවම සීන නැති බවට නොපෙමිණෙන්නා වුනම් සීන නැති බවට නොපෙමිණෙන්නා වුනම් නිවාපා වූ ඒ ලෝකාමිස මායාව විසින් කැමැතිසේ කල යුත්තක් නොවන්නේ. ඔහුට ඕන දේ කරන්න බෑ කියනවා. යම් මේකයි කියා ඔහු යම් තැනක මායාත් මායාගේ පිරිසත් ගමන තැනක් ඇද්ද ඒ ආසස්ථානය කළහ. ඒ ආසස්ථානයේ කොට මායාව විසින් ඒ වපුල නිවා ලෝකාමිසයන්ට නොවැඳ මුසපත්ම වී පංචකාම ගුණ භෝජන අනුභව කරන ඒතුබෙහි නොවැඳ මුසපවත් නොවි පංචකාම ගුණයන්ට අනුභව කරන්නා නම් මත් නොවන්නා නම් සිහි නැති බවට පෙනෙනා සිහි නැති බවට නොපෙනෙනා මායාගේ මේ ලෝකාමිස මායාව විසින් කැමැති කළ යුත්තක් නෝව. ඕට ඕන දේ කරන්න බැරි වෙනවා කියනවා. මේ මෙසේ වනායි සතරවන මහාන බමුණෝ මායාගේ 이르දිභාවයෙන් මිදුනාහුය. ඒ මානෙනි මේ සතර මොන මොන සමෝ යම් බඳුද මේ සතර මොන සමෝන්ගේ මෙබඳු උපමායත්තයි මම කියමි. ඔන්න දැන් මෙන්න මේ හතරෙනි මෝ සම්මෝහය මෙතනින් බේරෙනවා සම්පූර්ණයෙන්ම. එහෙනම් මෙන්න මේ ආසා මාර්යාගේ මාර්යාගේ පිරිසත් නොයන මාර්යාට අහු වෙන්නේ නැති තැන් ටික බුදුහාමුදුරුවෝ දැන් කියනවා. මාර්යාත් මාර්යාගේ පිරිසටත් අහු වෙන්නේ නැති තැන කියනවා. මාර්යාට එන්න බැරි තැන. එහෙමනම් අපිට අනිවාර්යයෙන්ම මොකද්ද තීරණය? දැන් බුදුහාම දැන් පෙන්නන තවට එකින් මායයාත් මායයාගේ පිරිසටත් යන්න බැරි තැනක්. හරිනේ. එහෙනම් අනිත් හැමදැනම මායයට අහු වෙනවා. අනිත් හැමදැනම මායයට අහු වෙනවා. නැත්තම් බුදුහාම තව තැනක් කියනවනේ. හැබැයි යන්න බැරි තැන් ටිකක් කියනවා. එහෙනම් ඔබ අප සියලු දෙනාටම එතනට යන්න වෙනවමද නැද්ද? මොකද්ද වෙන විකල්පේ? වෙන විකල්පයක් නැහැ අනිවාර්යෙන්. එතනට යන්නම වෙනවා අපිට. නැත්තම් අපිව අහු වෙනවා. මහණෙනි මාර්යාගේත් මාර්යාගේ පිරිසත් අගතිය කෙසේද? මහණෙනි මේ මෙසස්නේ මහණ තෙමේ. ඔන්න වචනේම. කවුද? මෙසස්නේ මහණ තෙමේ. අන්න දැන් මං කෝනේ දැන් එතෙක් ඒ කතාව කිව්වේ නෑ. දැන් මේ කරන්න පුළුවන් කාටද? මෙසස්නේ මහණට විතරයි. වෙන කෙනෙක්ට බෑ මේක කරන්න. මෙසස්නේ මහණ තෙමේ කාමයන්ගෙන් වෙන්න අකුසල ධර්මයෙන් වෙන්න විතක්ක සහිත ਵਿਚාර සහිත විවේකයෙන් හටගත් පීති සුඛ ඇති ප්‍රථම ධානයට පැමිණ වෙසේ. මහණෙනි මේ මහණතේ මේ මාර්යා අන්ධකලේය මරු ඇස අපද කොට පවිතු මාර්යාගේ නොදැක්මට ගියේයි කියනු ලැබි. එහෙනම් පළ මාර්යා පරාජය කරන්න තියෙන පළවෙනිම ස්ථානය මොකද්ද? ප්‍රථම අධ්‍යාය. හැබැයි අමතක කරන්න එපා ප්‍රථම ධානය දෙකක් තියෙනවා. එකක් ලෞකිකයි. එකක් ලෝකෝත්තරයි. ලෞකිකයේ හිටියොත් අහු වෙනවා ඒක. ලෞකිකයේ හිටියොත් අහු වෙනවා. ඒයි කියලා ඉස්සරහට කියන්නේ. ලෞකිකයේ හිටියොත් අහු වෙනවා. මොකද ලෞකික ප්‍රථම ධාන වලට නිමිති තියෙනවා. ලෝකෝත්තර ප්‍රථම ධානයට නිමිති නැහැ. නිමිත් අල්ලනවා මාර්ගය. නේද? ඉතින් කල්පනා කරන්න හුස්ම රැල්ල හිත තියාගෙන භාවනා කරාම මොකෝ වෙන්නේ කියලා. ඇයි ඒ? නිමිත්තක් තියනවා අල්ලන්නේ. මායයට. හරි ලේසි. අල්ලන්න බැරි එකක් තියෙන. අපි එතනටත් එමු. හිමින්. හැබැයි දැන් ඔක්කොටම ඉස්සෙල්ලා මේක කරන්න පුළුවන් කොතනද කියලා දැන් දැනගන්න එපා. මොනව කරන්න? නැත්තම් අමාරු වැටෙනවනේ. නේද? හරි. එහෙනම් ප්‍රථම ධානය. පළවෙනි භූමිය මොකද්ද? ප්‍රථම. අන්ධ කරන්න පුළුවන් තැන. ඊළඟට කියනවා මහණෙනි නැවතාන එකක් වෙයි. තව එකක් කියනවා. මොකද්ද? මහානතේ මේ විතක්ක ਵਿਚාරයන්ගේ සංසිඳීමෙන් ඇතුළත පැහැදීමක් වූ සිතේ එකඟ තාත්වයක් ඇති විතක්ක නැති ਵਿਚාර නැති සමාධියෙන් හටගත් ප්‍රීතිහා සුඛ ඇති ද්විතීක ධානයට පැමිණ වෙසෙයි. වාසය කරේ මයි මහානතේ මේ මාර්යා අන්ධකලයේ මරු ඇස පිහිටකට නැතිසේය නසා පවිතු මාර්යාගේ නොදැක්මට ගියේ යයි කියමුලේ. එහෙනම් මාර්යාට හොයාගන්න ඒත් බෑ. දෙක. දෙවන ස්ථානයේ කියනවා. මාර්යාගේ නැවත අන එකක් වෙයි. මානත මේ ප්‍රීතියාගෙන් වෙන්ව වීමෙන් උපේක්ඛා ඇත්තේ වේ සී ඇත්තේ ප්‍රීතියෙන් වෙන්ව සුඛ උපේක්ඛා එන්නේ කොහොමද? ඇත්තේ වේ මනානුවණ යුක්තව වාස කරයි කයින් සැප විඳි. අන්න කයින් සැප විඳි. කයින් සැප විඳි. මෙන්න මේ කයින් විඳින මේ සැපය මට කියන්න භෞතික ලෝකේ යම පරිහරණය කරලා විඳින සැපද්ද? ඒ කියන්නේ මේ මේට්ටයක්, කොට්ටයක් ඈ නෑ. ඒතර ඒ සැප මොනවද? ඈ නෑ නෑ අර සැප මොනවද කියලා අහන්නේ. අන්න ඒවට තමයි ඔයගොල්ලන්ට මතක ඇති පෙන්නවා මන ධම්ම විස්තරය අග පෙන්නවා මොකද්ද අර සාමිස සැප කියලා එකක් පෙන්වන්නේ. අන්න ඒවට කියනවා සාමිස සැප. ඒතකොට නිරාමිස සැප කියලා එකකුත් පෙන්වනවා එදා. ඒ මොනවාද? ප්‍රථම අධ්‍යානෙ, ဒုတိ ක අධ්‍යානෙ, තෘතික අධ්‍යානයේ තින්නේ නිරාමිස සැප. මොකද ඒක පංචකාමයක් මුල් කරලා ගන්න සැපක් නෙමෙයි හන්දා. අන්නේ සැප වේදනාව විඳින්න පුළුවන් මොකද ඒක මායයට අහු වෙන සැපක් නෙමෙයි. ඈ? ඔය ආධ්‍යාත්මික තමයි මේ තනික. ඒක නෙමෙයි මේ ආධ්‍යාත්මික එකක්. සුවයක් ලැබෙන්නේ. ඒතර කායික සුවයක්. ඒතර කායික සුවයක් ලැබෙන්න නම් අපේ මොකක් ලැබිලා තියෙන්න ඕනද අපේ? පෙර කරන ලද. කාමාචර කුසල් තියෙන්නේ. සුව වේදනාව. කාමාචර කුසල් වෙන්න ඕන. අකුසල් තියලා යන්න බෑ මේක. ඒකයි කායට සුඛ පණවන්නේ අනිවාර්යයෙන්. එතකොට මෙන්න මේක මොකද්ද? මෙතෙන්දි වෙන්නේ කයට සුඛ. සුඛ විඳි. සැප විඳි කියලාම තියෙනවා ඉතින් ආයේ. දැන් දැනෙන එක දැනෙන්නේ නැහැ කිව්වොත් එහෙම. හැබැයි මේ අවස්ථාවේ මොකද වෙන්නේ? අන්නේ සැප වේදනාවේ රාගයෙන් බැඳෙන කැලි නෑ. අර බෝතලේ තියෙනවා. තීනි දාන එක නෑ. දැන් බැරිලක බෝතලෙන් අයින් කරොත් මෙතනදි මොකෝ වෙන්නේ? ඒකයි මේ කියන්නේ. ඇත්තට කී කියන්නේ ඒකයි. දැන් කලින්ම බෝතලේ අයින් කරනවා. දැන් මෙතනදී මොකක්ද දැන්? දැන් මුලින්ම බෝතලේ අයින් කරොත් මෙතන මොකක්ද දැනෙන්නේ? දුකක්. તો <laughs> මොකක් කරන්නේ? ආන්න මොකද්ද? අසඤ්ඤ වෙලා වෙන යන්නේ වගේ ඕක තමයි. දැන් දුක දැනෙන්න නම් දුක හරි සංඥාව තියෙන්න බෑ. මේකක් දැනෙන්නේ නැත්. දැක්කත් චූටි තැන වැරදුනොත් වර්ධිනව දිගටම. හැබැයි එතන හරියටම ගියා නම් නේද? දැන් නේද ඕගොල්ලන්ට ටික ටික තේරෙන්නේ පොඩ්ඩක් ස්විම් pool එකට බෑලා දැන් නම් පොඩ්ඩක් පීන ගන්න පුළුවන් කියලා නිකන් අර හිතෙන්නේ දැන් නේද? ඔව්. අසංතලයක් තියෙනවා. ඔව්. නිවන් දකින්නද? ඔය නිවන් දකින්න බෑ මොකක්වත්. ඒ ආයු කාලි වුණාට පස්සේ සතර පායයි. එච්චරයි. අය මොන මොකක් කරන්න බෑ. අඩු ගානේ වෙන තලයක ඉඳලා බණක් හරි අහයි. දිව්‍ය තලයක ඉඳලා. අතන ඉඳලා මොකක්වත් බෑ. අය සංඥා නෑ. සංඥා නැත්තම් වේදනා නෑ මොකක්වත් නෑ. ඉතින් ඔහේ ඉන්නවා ඉන්නම් කාලේ. කල්ප 500ක් නේ ආයු කාලේ. ඉතින් කල්ප 500ක් ඉවරල එනකොට මෙහෙ නිකන් අමුතුම ලෝකයක් වගේ. යන්නෙත් යටනේ. මෙහෙ එන්නෙත් නෑ. හදා අතන්ට ගියේ මොකක් කියලා හිතාගෙනද? ඔක්කොම ඉවරයි කියලා හිතාගෙන. ආයි මෙහෙ එනවා ඉතින් ඊට පස්සේ. වරදින තැන්. නේද? හරි. එතකොට මෙන්න මේ කයින් සැප විඳී. ආර්යෝ යම් මේ ධානය උදෙසා උපේක්ෂා ඇත්තේ සී ඇත්තේ සැප විහෙර නැත්තේද ඒ ಗುಣ වර්ණනා වශයෙන් කියද්ද දැන් මෙන්න මේක බුදුහාමුදුරුවෝ වර්ණනා කරනවා මේ ධානය වර්ණනා කරනවා. ඇයි ඒ වර්ණනා කරන්නේ? निराமிස සැපයක් කාමෙන් වෙන් වෙච්ච. ඔයින්ද තමයි තපස්සු ගුරුපති සූත්‍රයේ තථාගතයන් වහන්සේ කියන්නේ කෙබඳු දැහන් වර්ණනා කළසේකද වර්ණනා නොකළසේකද කියලා. මෙන්න මේ ආර්ය දැහන බුදුහාමුදුරුවෝ වර්ණනා කරනවා. අනාර්ය දැහන කවදාවත් වර්ණනා කරන්නේ නැහැ. ඇයි? අනාර්ය දැහනට හැම වෙලාවෙම නිමිත්තක් ගන්නවා. නිමිත්තක් අරගෙන දැහනක් වඩන සියල්ල යන්නේ පංච නීවරණයට තියෙන දැහන් හැටියට. නිමිත්තක් ගන්න ලෝකෙටයි තියෙන නිමිත්තක්. හැබැයි ආර්ය දැහනක් කවදාවත් නිමිත්තකුත් නැහැ. ආර්ය දැහන බුදුහාම වර්ණනා කරනවා. මේ කියන්නේ එහි සැප විහෙරණ ඇත්තේ දේ ಗುಣ වර්ණා ಗುಣ වර්ණනා වශයෙන්ම කියද්ද. ඒ තුතික අධ්‍යානයේ පැමිණ වාසය කරයි. නේද? දැන් මේ වර්ණනා කර මේ දාහනේ කියන්නේ කාටද? අන්න දැන් මේක තේරෙන්නේ කාටද? ඒතර මේක දැන් බැරිලක්ක ගිහිල්ලා මාකට් එකේ කිව්වොත් මට මෙහෙම සැප විහරණයෙන් තියෙන දැහනක් තියෙනවා කියලා මාකට් එකේ කියනවා. මොකක් වෙයි? ඔව් අන්න ඒ හින්දා පොඩ්ඩක් කල්පනා වෙන්න කොතනද කාත් එක්කද කතා කළ යුත්තේ කියලා. ඒ හින්දා හම්බෙන හම්බෙන එකත් එක්ක එකිනෙකත් එක්ක මේක කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ හින්දා ඕගොල්ලම තමයි පරිස්සම් වෙන්න වෙන්නේ. මොකද මේක තේරෙන්නේ නැහැ මිනිස්සුන්ට. තේරෙන්නේ නැති නිසා මේවට ගරහනවා. ගරහන්නට ඕගොල්ලෝ වඩන්නේ ආර්ය දැහැණක් නම් ඊළඟට ඒකට උපවාද කරලා ගන්නවා. ආනන්තරේ පාප කර්ම ළඟට තියෙන ලොකුම පාප කර්මය ආර්ය උපවාදය. පෙල්ලන් එකක් නෙමෙයි. ආනන්තරේ ආනන්තරේ පාප කර්ම පහ ළඟට තියෙන ලොකුම පාප කර්මය ආර්ය උපවාදය. ආර්ය උපවාදයක් කරගන්නවා කියන්නේ මේ තමන්ගේ නිවන් මගනේ වහගන්න. නේද? වැඩෙන්නේ නැති එක වෙනම දෙයක්. සාදුකාරයක් දීලා ඉන්නේ ඒක ඊට වඩා හොඳයි. ওই වෙලාව හරි වැඩි. ඒකට ගරහනවට වඩා. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ ඒතකොට. හැබැයි වැඩෙන්නෙත් නැහැ ඊට ගරහන්න කියෝ. වැඩේ අමාරුයි. මාර්යා අන්ධකලයේ පිහිටක් නැත්සේ මාර්යාගේ අසනසා පවිතු මාර්යාගේ නොදැක්මට ගියේයි කියනු ලැබි. ඔන්න තුන්වෙනි එකත් කියනවා. මහණෙනි නැවත අන එකක් වෙයි. මහණෙනි තෙමේ සැපත් පහවීමෙන්. අන්න මොකද්ද? සැපත් පහ වෙනවා. ඊළඟට දුකත් පහවීමෙන්. පළමුව වූ සෝමනස්සය දෝමනස්සය දුරු වීමෙන්. ඔන්න ගොඩක් ඒවා අයින් වෙනවා. සැප අයින් වෙනවා. දුක අයින් වෙනවා. සෝමනස්ස අයින් වෙනවා. දෝමනස්ස අයින් වෙනවා. දැන් මට කියන්න එහෙමනම් ඔය හතරවෙනි අවස්ථාවේ නම් ඔය ඔක්කොම අයින් වෙන්නේ. ඉතුරු අවස්ථා තුනේම ආ ඉතුරු අවස්ථා තුනේම ඕක තියෙනවා. හැබැයි ඕකෙන් අර පළවෙනි එකට එනකොට ඔය හතරෙන් දුක කියන එක නැහැ. ඒක අයින් වෙනවා. කායික දුක් එන්නේ නැහැ. එතනින් පස්සේ පළවෙනි එකට එනකොට ඉතුරු වෙන්නේ සුඛයි, සෝම, දෝමනස්සයි, සෝමනස්සයි. ඔතන දෝමනස්සයක් එනවා. හැබැයි ඒ දෝමනස්සය කියන්නේ අපිට මේ පංචකාමය භුක්ති විඳින්න ගිහිලා ඒක ලැබෙන්නේ නැති වෙනකොට එන දෝමනස්සය නෙමෙයි. ප්‍රථම ධානයේ ඉන්න කෙනාට දෝමනස්සයක් එනවා මොකද්ද? දෙවෙනි දහන වඩා ගන්න විදියක් නැහැ නේද? එක වැඩෙන්නේ නැහැ නේ. බලන්නකෝ. ඒක හරියන්නේ කොයි වෙලාවටද? දෙක වැඩුණාම. එතකන් ඒක තියෙනවා. හරියට නිකන් මේ වගේ. ඕගොල්ලෝ මෙතනින් නගිනවා කොළඹ යන්න. බස් එක ගාට ගාට යනවා. දැන් තියෙන දෝමනස්සයද සෝමනස්සයද? ඒක ඉවරෙන්නේ කොයි වෙලාවටද? හයියෙන් යනකොට. ආ කොළඹට ගියාම. දැන් කොළඹට යනකම් තියෙන්නේ දෝමනස්සේ. දැන් හයියෙන් ගියාම ඉවරෙන්නේ නැහැ. ඇයි දන්නවද? දැන් ආයෙ ගිහලා නවත්තනවනේ. පොඩ්ඩක් හයින් ගිහලා ආයෙ නතර කරනවා. දැන් ඕක ඉවර වෙන්නේ කොයි වෙලාවටද? කොළඹට ගියාට පස්සේ. එතකන් ඒ හැබැයි ඒ දෝමනසේ තිබ්බේ මොකටද? අර කොළඹට යන්න වගේ මේ නිවන් මඟ වඩා ගන්න තිබ්බ දෝමනස්යක්. ඒකයි කියන්නේ නෙක්ඛම්මයේ පිණිස මේකෙන් නිවන් මඟ වඩා ගැනීම පිණිස දෝමනස්යක් එනවා. ඒ දෝමනස්ය හොඳ දෝමනස්යක්. ඒ වගේම පංචකාම භුක්ති විඳින්න ගිහිල්ලා ඒක ඉෂ්ට සිද්ධ වෙන්නේ නැති දැන දෝමනස්සයක් එනවා. ඒ දෝමනස්සේ වහා පහ කළ යුතුයි. ඒක හොඳ එකක් නෙමෙයි. ඒතර අවිද්‍යාවෙන් පටන් ගන්න අර දෝමනස්සය කියන්නේ අර වගේ දුක් පීඩාත් එක්ක දඟලන දෝමනස්සය. දැන් මෙන්න මෙතනදී සෝමනස්ස ඉවර වෙන්නේ. දැන් ඔක අනුපිළිවෙලක් තියෙන ඉවර වෙන එක. ප්‍රථම ධානයකට එනකොට දුක්ඛ ඉන්ද්‍රිය ප්‍රහීන වෙනවා. ဒုတိ ය ධානය කම්ප්ලීට් වෙනකොට දෝමනස්ස ඉන්ද්‍රිය ප්‍රහීන වෙනවා. තුන්වෙනි ධානය ඉවර වෙනකොට සෝමනස්ස ඉවර වෙනවා. හරි. ඉතින් මෙන්න මේ තුන්වෙනි දැහැනට එනකන් සෝමනස්සේ තියෙනවා මනසට. කයට සුඛ. මනට සෝමනස්ස. කයක් මුල් කරගෙන සුඛ වේදනාවක් දැනෙනවා. මනස මුල් කරගෙන සෝමනස්සයක් දැනෙනවා. එතකොට පළවෙනි දැහැනේ දෙවෙනි දැහැනේ මේ තුනේම සුඛයි සෝමනස්සයි දෙකම තියෙනවා. දුක අතනදී ඉවර වෙනවා. දෝමනස්සය තියලා ඊළඟට මොකද වෙන්නේ? ඒ හින්දා හතරවෙනි එකට පටන් ගන්නකොට කියනවා දුකත් නැහැ, සැපත් නැහැ, දෝමනස්සත් නැහැ, සෝමනස්සත් නැහැ. එහෙනම් මොකක් ඉතුරු වෙනවද එතනින් එහාට? එතනින් එහාට මොකක්ද එහෙනම් ඉතුරු වෙනව ඇත්තේ? උපේක්ඛා විතරයි. අදුක්කම සුඛ වේදනා කිව්වේ ඒකයි. එහෙනම් මෙතනදී ආතරණික උපදිනවා දුක් දුක් වේදනා එනවද? නෑ. සුඛ වේදනා? නෑ. එතකොට දෝමනස්ස නෑ. සෝමනස්ස නෑ. ඉතුරු මොකක්ද දෙන්නේ? right. දැන් මට කියන්න රූපයක් දකින්න තැන ඉන්නේ කොතනද? දැහන මොකද? රූපයක් දකින්න රූපයක් ඇහැට දකින්න තැන ඉන්නේ මොකද්ද දැන්? හතරවෙනි දැහනේ අපි ඉන්නේ. ඒ හතරවෙනි දැහැන තමයි අපි පල්ලෙහාට කිලුටු කරගන්නේ. ඒකයි කිව්වේ මහණෙනි උඹලගේ සිත පිරිසිදුයි. උඹලා කිලුටු කරගන්නවා කිව්වේ ඒකයි. හැබැයි නිමේෂය. එහෙම එක ප්‍රැක්ටිස් කරලා කරලා කරලා කරලා කරලා කවදා හරි දවසකට අරියත් වෙනකොට උපේක්ඛාන්තයි කිව්වේ ඒකයි. එහෙනම් මේ ඇහැට රූපයක් ඝට්ටණය වෙන ඒ නිමේෂයේ අපි ඉන්නේ චතුත්ත්‍ය ධ්‍යානයේ. හැබැයි අපිට ඒක එතන තියාගන්න බෑ. මොකද අපේ අවිද්‍යා මට්ටම ප්‍රහීන නැති හන්දා ඒක නැగి නැగి එන. අන්නේ නැගින එක නතර කරනකොට නතර කරනකොට මොකද වෙන්නේ? අර එක පිහිටන්න ගන්නවා. එතකොට හිතන්න අර ඇහැට රූපයක් ඝට්ටණය වෙන වෙලාවේ ඇත්තරම ගත්තොත් කයට සැප වේදනාවක් නැහැ දුක් වේදනාවක් නැහැ. ඇයි ඇහත් එක්ක විතරනේ ක්‍රියා කරන්නේ. ඒතර ඔය හතරත් එක්කම ක්‍රියා. ඒ වගේ රූප, ශබ්ද, ගන්ධ, රස, ධම්ම. කයේ කතාව වයින් වුණාට පස්සේ ඔය හතරම තියෙන්නේ මොකද්ද? උපේක්ඛා නේද? උපේක්ඛා වේදනා පහකට පැනෙවුවා නේද? එහෙනම් ඒ පහකම තියෙන්නේ මොකද්ද බලේ? චතුත්ථ ධාන බලය. මං කියවා නේද? 6න් 5ක බලයක් හම්බ වෙනවා කියලා. ඕගොල්ලන්ට. 6න් 5ක බලයක් තියෙනවා කියලා කිව්වේ. ඒ 6න් 5 බලය අපි මොකෝ කරගන්නේ? කිලුටු කරගන්නවනේ. කිලුටු කරගන්න කොච්චර වෙලා යනවද? හැබැයි ඒ කිලුටු කරගත් එක නොකර ඉන්න මෙතනට එන්න කොච්චර ෆයිට් කරන්න වෙනවද? කොච්චර උත්සාහ කරන්න වෙනවද? එහෙනම් ඇත්තටම රූපයක් අපිට ගැටෙන්නේ වෙන තැන මායයට අහු වුණාද? නෑ. ඒකයි ඒක අවිද්‍යාව නැතු සංකාරපච්චය විඥාන කියලා පටන් ගන්න. දැන් තේරෙනවා. මොකද මායයට අහු වෙනා නම් අවිද්‍යාව එකක් වෙන්න ඕන. අවිද්‍යාවෙන් වැඩක් කරොත් විතරයි මායයට අහු වෙන්නේ. එහෙනම් අතනදී අහු වෙන්නේ නැහැ. හැබැයි අපිට එහෙම ඉන්න හැකියාව තියනවාද? නැහැ. හැබැයි අපි දැන් තේරුම් අරගෙන මොකවද කරන්න ඕනේ? අන්නේ දැන් වලදී අපි අනිච්ච මෙනෙහි කරන්න කරන්න මොකද වෙන්නේ? මෙතනටම තමයි එන්නේ. එහෙනම් අන්න එතනදී මායයට අහු වෙන්නේ නැහැ කිව්වේ. මම ඒකයි දා ඔයගලන්ට මෙන්නේ අපේ අපේ අතේ තියෙන නිවන් මඟ කොහෙවත් නෙමෙයි. අර එදාම අවුලන්ට අර කෝප්ප ටික වහලා පෙන්නුවේ එකයි. ඒ තියෙන මඟ වහගන්නේ මේ. ඒ තියෙන මඟ වහගන්න. හැබැයි මෙන්න මඟ. අහුවෙන්නේ නැහැ. එහෙනම් අපිට මේ මඟ අනුගමනය කරන්න වෙනවා. එහෙනම් දැන් කල්පනා කරන්න අපි මේ අනුගමනය කරන්නේ මේක අනුගමනය නොකරන හැම මොහොතකම ඉන්නේ කාගේ තුරුලෙද? මායාවේ තුරුලෙද? එහෙනම් මේ දැහන් වඩනවා කියන්නේ ධර්මයක් තෝරගෙන මෙසස්නේ මහාන කියන කියන්නේ යථාර්ථය තේරුම් අරගෙන දැහනක් වඩනවා කියන්නේ නිවන් මඟ වඩන්නේ. එහෙම නිවන් මඟක් වඩන ඒ මායාගේ අගතිය කරා මායාව අගතියටපත් කරන මඟක් වඩ කරන කට්ටියකට කවුරු හරි පිරිසක් ගැරහැව්වොත් මොකද වෙන්නේ? නිග්‍රහ කරොත් මොකද වෙන්නේ? බුදුන්ට කරන නිග්‍රහය සමානයි. බුදුන්ගේ මාර්ගයයි මේ වඩන්නේ. මේ ඒ මිනිස්සු කියන්නේ ඕන් තරම්. මොකද්ද ඔය දැහැන් වඩන ඒවා බමුණන්ගේ වැඩ කිකි බයින්නේ. බමුණෙක් වෙලාම තමයි ඉන්න වෙන්නේ. අය ගොඩ එන්න හම්බෙන්නේ නැහැ. ධර්මයත් එක්ක සෙල්ලම් කරන්න සෙල්ලන්නේ නැහැ. එක්ක මේ ජීවිතේට කියෝලා නැහැ. මෙහෙම එකක් තියෙනවා කියලා දන්නේත් නැහැ. මේක මේක නෙමෙයි අරිය පරේසම සූත්‍රයෙන් කියන බුදුහාමුදුර මේක. මේ කියන කතාව. මේක සූත්‍රයේ වශයෙන් ගත්තා හන්දයි මම මේ කිව්වේ. මේ උපමාවම අරගෙන බුදුහාඳුර කර පරේෂණ කරලා මුළු අරිය පරේෂණ කරපු එකෙම ඕක කියනවා. ඔය මේ කතාව මම මේ කියන කතාවම. ඕලා අරගෙන බලන්න අරිය පරේෂණ සූත්‍රය ඕක ওই විදිහටම තියෙනවා. එතන එකක් කියලා මෙතන තව එකක් කියන්නේ නැහැ. නේද? ඉතින් මෙන්න මේක පරාජය කරන්න තමයි ඔයගොල්ලන්ට ලබන සතියෙන් පස්සේ දවස් හතක් දාලා දීලා තියෙන්නේ. දැන් එදාට ගිහිල්ලා ආයි මාර්යාගේ තුරුල ඉන්නේ නැතුව කොහොම හරි ඉතින් උත්සාහ කරන්න දවස් හතම ඒකේ ඵල ප්‍රයෝජනෙ නෙලා ගන්න. මම කියන්නේ සියලු රාජකාරී ගොඩක් මේ කියන්නේ අත්‍යවශ්‍ය රාජකාරී තියෙනවා. ඒවා තියෙනවා. ඒවා නෙමෙයි මම කියන්නේ මේ බල්ලෝ බලා ගන්න ඒවා අරෝමියෝ තියෙනවා අත්හැරලා දාලා මේ අන්න ඒ වගේ ඒවා. ගෙදර තනියට දොර ලොක් කරලා එන්න බෑ. අන්න ඒ වගේ ප්‍රශ්න තියෙනවා. අන්න ඒක ටික අයින් කරලා දාලා කරගන්න. නැතු රාජකාරියක් තියෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය සේවයක් යන්නම වෙනවා. ඒව ගැන නෙමෙයි මම මේ කිව්වේ. ඒක ඒක පැහැර හරින්න බෑ ඒක සේවයක්. ඒව නෙමෙයි මේ මේ මේ සමහරට මෙලෝ වැඩකට නැතිව තියෙනවා. අන්න ඒව දාගෙන නිකන් ඒක නාස්ති කරගන්න. ඒකයි කියන්නේ. නේ. ඒත් ඕගොල්ලෝ වෙනුවෙන් තමයි මේ දවස් 10 මාස 3ක් තිස්සේ මහන්සිලා මහන්සිලා මේ ඔක්කොම කරලා දීලා දවස් 7කුත් දීලා තින්නේ. ඕගොල්ලන්ට මේක වඩාගෙන හරියට ඒක ප්‍රත්‍යක්ෂ කරගෙන තව තව තව තව මේ නිවන් මඟ තමන්ටම තව තව සාක්ෂාත් කරගන්න මේක ගැලවෙන මගක් බව තවත් ප්‍රත්‍යක්ෂ කරගන්න තමයි එහෙම දෙන්නේ. නැතු වෙන කිසි දෙයකට නෙමෙයි. ඒකේ ඵල ප්‍රයෝජනේ ඕගොල්ලෝ නෙලා ගන්න. අර වැඩ මේ වැඩ කියලා කිව්වොත් ඉතින් කරන්න දෙයක්වත් නැහැ. මොකද ඒ කර්මස්ථාන දෙන මේ නිවන ලබා වඩින්නේ කොළමිනා. එල්ලන්නේ නැහැ. ඉතින් ඇවිල්ලා මේ නුවර නවතින්න ඕනේ දවස් හතක්. ඒ නවතිලා ඒ ඔක්කොම කරලා මහා කැපවීමක් කරලා ඒක කරන්නේ. නිකන් නෙමෙයි කරන්නේ. එතකොට ඒකේ ඵල ප්‍රයෝජන නෙලා ගන්න එක තම තමන්ගේ වැඩ. මොකද තමන්ගේ නිවන් මාර්ග. කාගේවත් නිවන් මාර්ගක් නෙමෙයි. මම හොඳට මතක දැන් කවුරුත් ඔය ඔය කරට අත දාගෙන ඔක්කොම කියන එකෙක්වත් එන්නේ නැහැ ඊතර කරන්න මෙතනින්. එන්නේ නේ. ඕන දෙයකට දස අකුසල පැත්ත ඕන තරම් ඉඳි. අරට අත දාගෙන යන්න. හැබැයි මේකෙන් ඈතර වෙන පැත්තට වැඩ කරන්නේ එහෙම බොහොම සුළු පිරිසයි ඉන්නේ. ඇයි දැන් පෙන්වන්නේ? මෝර තුන් ගොල්ලක්ම අනාථ වෙනවනේ. එක කට්ටියක් නෙමෙයි. තුන් ගොල්ලක්ම අනාථ වෙනවා. එක කට්ටියයි මේකෙන් යන්තම් ගැලවෙන්නේ. ඒ අර උපමාවක් දීලා තින්නේ මේකද? ඉතින් මහණෙනි නැවත තව එකක් කියනවා. ඊට පස්සේ මොකද? චතුත්ථ ධානයෙන් පස්සේ කියනවා මහණෙනි හේතේ මේ හැමම රූප සංඥාවක් ඉක්මවීමෙන් පටික සංඥාවක් ඉක්මවීමෙන් අපවත් කිරීමෙන් ඒ කියන්නේ මොකක්ද මේ අපද ඒ ඔක්කොගෙම අයින් වෙනවා කියලා කියන්නේ නානත්ත් සංඥා මෙනෙහි නොකිරීමෙන් මේ තියෙන්නේ මෙන්න මෙතන තනිකර සමාපත්තියක් තියෙන්නේ දැහැන් නෙමෙයි ඒක පස්සේ අපි විස්තර කරගමු අන්න නානත්ත් සංඥා වලින් අයින් වෙලා ඒකත්ත් සංඥාවකට හිත තියලා ආකාස සංඥායතනය අනන්තයි කියලා අන්න ආකාස සංඥායතන සම්බන්ධයි එතකොට ඊට පල්ලෙහා තිබ්බ දැහැන් 1 2 3 4ෙම නානත්ත් සංඥා තියෙනවා. ඒ කියන්නේ අපිට ඕන තරම් නානත්ත් සංඥා එනවා. හැබැයි ඒවා කෙලෙස් වලින් තොරව අඳුරගන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. මෙන්න මෙතනදී මේ නානත්ත් සංඥා වලින් අයින් වෙලා ඒකත්ත් සංඥාවට හිත තියෙනවා. මේක ටිකක් ප්‍රබලයි. ප්‍රබලයි කියන්නේ ඒක මේ ලෝකේ තියෙනවා තථාගතයන් වහන්සේ ඔය කීටාගාර සූත්‍රය කියලා සූත්‍රයක් විස්තර කරනවා. අන්න ඒක විස්තර කරනවා මේ ලෝකේ නිවන් දකින්න හත් දෙනා ගැන. හත් දෙනාගෙන් හතර හත් දෙනාගෙන් හතර දෙනෙකුට රූපාවචර දැහැණුයි අරූපාවචර දැහැණුයි දෙකම වැඩෙනවා. හැබැයි තුන් දෙනෙකුට වැඩෙන්නේ රූපාවචර දැහැන් විතරයි. අරූපාවචර වැඩෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙන්න මේක වැඩෙන්නේ නැහැ. හැබැයි කලබල වෙන්න කාරණේකුත් නෙමෙයි. ඒක උදාහරණයක් කිව්වොත් මෙහෙමයි. ළමයෙක් කැම්පස් යනවා. කැම්පස් යන්නේ ඩිග්‍රිය ගන්න. ඩිග්‍රිය ගන්න ගමන් තව ළමෙක් ස්පෙෂල් එකකුත් කරනවා. හැබැයි ස්පෙෂල් එක නොකරයි කියලා ඩිග්‍රිය තියනවද නැද්ද? ආ ඩිග්‍රිය ගන්න හතර ඕනේ. හතරෙන්. දැන් හතර. හැබැයි ස්පෙෂල් එකක් කරන්න පුළුවන්. ස්පෙෂල් එක නොකර කියලා බැරි වෙන්නේත් නැහැ. අර ඩිග්‍රිය වගේ. මම තේරුම් ගන්න උදාහරණයක් කිව්වේ. නේ. හැබැයි ඩිග්‍රිය ගන්න නම් A level කරන්න ඕනේ. A level කරන්න නම් ඕ ලෙවල් කරන්න ඕනේ. ඕ ලෙවල් කරන්න නම් පය ශිෂ්‍යත්වයේ පාස් වෙන්න. පය ශිෂ්‍යත්වයේ පාස් වෙන්න නම් මුලින් ඉස්කෝලේ යන්න ඕනේ. මේ පටන් ගන්න ආයන්නේ. ආයන ආයන්නේ පටන් ගන්න තමයි ක්‍රමානුකූලව එන්නේ. නේද? ඉස්කෝලේ යන්නේ නැතුව එහෙම මේ පැන්නෝ. කැම්පස් එකට යන්න පුළුවන්. ඩිග්‍රිය ගන්න බෑ. මොකද අතු ගාලා ඒව කරලා හවසට ගෙදර එන්න පුළුවන්. එහෙම පුළුවන්. යන්න පුළුවන්. ඉතින් ප්‍රශ්න නැහැ පුළුවන්. හැබැයි අර දේ වෙන්නේ නැහැ. මේ හවසට ගෙදර එන්නෙම ඉතින් මොකක් ස්පෙෂල් උත් නැහැ, ඩිග්‍රීත් නැහැ, මොකක් නැහැ. හැබැයි කැම්පස් එකට යනවා. ඒ වගේ තමයි. හරි. ඔන්න පස්වෙනි කාරණේ කිව්වා. ඊළඟට කියනවා මහණෙනි තව එකක් කියනවා ආකාසඤ්ඤායතන ඉක්මවා විඥානඤ්ඤායතන ඉක්මවයි. ඉතින් මේවා ගැන වැඩි මේ ගොඩාක්ම මේ හිතන්න යන්න එපා. මොකද ඒක අර ස්විම් pool එකේ කෙළවරටම පීනන්න ගත්තට පස්සේ වෙන දේවල් ටිකක් නේ නේද? අර ස්විම් pool එකේ කෙළවරිනුත් එහාට පීනනකොට වෙන දෙයක්. ඉතින් අපි ඒක එන අවස්ථානුව තම තමන්ට ඒක වෙයි. අපි ඒක පස්සේ තියමු. නමුත් මේ මම පෙන්වන්නේ මේ මායя අන්ධ කරන තැන. නැවත අනෙකක් කියේ මේ මොකද්ද? විඥානංචායතන ඉක්මවා ආකින්ඥායතන සමයට සමවදිනවා. මායя අන්ධ කරන්නේ ඔච්චරයි. ඊළඟට කියනවා තව එකක් කියනවා නේව සංඥා නා සංඥා පෙමින වාසය කරනවා. නේව සංඥා නා සංඥා. අවසාන එක කියනවා සංඥා වේදිත නිරෝධ සමාපත්තිය දක්වාම කියනවා මායя අන්ධ කරනවා කියලා. දැන් මම ඕගොල්ලන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. අර අරූපාවචර දැහැන් ටික වැඩුවා නේද අර ආලාරකාරා උද්දකරා පුතත් රාකින්ඥායතන ආකාසඤ්ඤාද ආකින්ඥායතන නේව සංඥා නාසඤ්ඤා වඩනෝ නේද ඇයි නිවන් දැක්කේ නැත් දැක්ක නේද මේක පටන් ගන්න තැන පටන් ගත්තේ කොහොමද මහණෙනි මෙසස්නේ මහණ තෙමි අන්න ඒ දේ කරගන්නේ නැතුව මේක වඩන්න ගියොත් ඒත් මායයට අහු වෙනවා ඔය විදියටම දැහැන් ටික වඩන්න පුළුවන් හැබැයි මෙන්න මෙතනට එන්න බෑ සංඥා වේදයට නිරෝසවපත්තිට එන්න බෑ කවදාකවත් අනාර්යෙකුට. ලෞකිකව වඩලා අටවෙනි එකට එනකන් ඕන තරම් එන්න පුළුවන්. ඒකයි නවවෙනි එකට යන්න බෑ මොනම හේතුවක් නිසාවත් නවවෙනි එකට යන්න පුළුවන් ආර්යෙකට විතරමයි. අටට එනකන් එන්න පුළුවන්. අටට එනකන් ආවත් වැඩක් නෑ. මෙසස්නේ මහන නෙමෙයි නම් නැවත ආපහු ටිකට් එක හම්බ වෙනවා රිටර්න්. හැබැයි මෙසස්නේ මහන මෙතනට එන්නේ මොකටද? මායя පරාජය කරනවා. එහෙනම් මායя අන්ධ කරන්නේ ඔන්න ඔතනදී විතරයි. එහෙනම් ඔබ අප සීළු දෙනාටම මේ වැඩේ කරන්නේ. භාගතුන් වහන්සේ මේ වදාළස එක සතුරු සිත් ඇති ඒ භික්ෂුන් වහන්සේ භාගතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්සේ. එහෙමනම් ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේගෙත් ඒ ධර්ම රත්නයේත් ඒ සංඝ රත්නයේත් ගුණය තුල පිහිටන්න නම් මායя පරාජය කරන්නම් වෙනවා. මායя පරාජය කරන්න නම් ලෝකෝත්තර දැහැනකට සමවදින්නම වෙනවා. අන්නේ සමවදින කෙනාට තුන්වන්ගේ ආශිර්වාදය ලැබෙනවාමයි. මේ භාවනා පාතබ්බ කොටසට කලින් කරන්න තිබු සූත්‍රය තමයි කරලා ඉවර කරේ. right. දැන් මොකද තීරණේ? ඊටු ටික කරන්න කලින් අහන්නේ. දැන් තීරණේ මොකක්ද? මොකක් කර වෙන විකල්පයක් තියෙනවද? ඈ නෑ. හැබැයි මේ ධානා වඩනවා කියන්නේ එකක් මතක තියාගන්න ඇස් දෙක පියාගෙන ඉන්න එක විතරක් නෙමෙයි. ඒකත් තේරෙනවා. ඒක මම ලබන සතිය තමයි ගොඩක් විස්තර කරලා දෙන්න තියෙන්නේ. නමුත් මේ වෙලාවෙම කියන්නේ. ඒ කියන්නේ මේ බණ අහන කොටත් කෙනෙක් ඉන්නේ කාමයෙන් නිදහස් වෙලා නම් ඒ ඉන්නේ දැහැනක තමයි. එතකොටත් මායя පරාජය. ඒ වගේම ක්‍රමවේද තියෙනවා. ওই ක්‍රමවේද මොකක් අනුගමනය කරත් ක්‍රමවේද පහයි තියෙන්නේ ඕනෝට නෑ. පහයි තියෙන්නේ. ඔය පහෙන් මොකක් අනුගමනය කරත් අන්නේ අනුගමනය කරන සියලු දෙනා මාර්යා පරාජය කරන්න තියෙන්නේ මෙතන. එන්න මෙතනට පැමිණෙන ක්‍රමවේද තියෙනවා පහ. ඒ කියන්නේ ප්‍රථම අධ්‍යයන පැමිණෙන, ဒုတိ ය අධ්‍යයන පැමිණෙන, තෘතිය අධ්‍යයන පැමිණෙන. එතකොට එහෙම ක්‍රම තියෙනවා. හැබැයි ඒ ධානයක් කියන්නේ ධානයක් කියලා නැතුව ප්‍රඥාව මුල් කරගෙන යන ක්‍රමයකුත් තියෙනවා ධාන කුසලයේ නැතුව. හැබැයි ඒ යනකොට යා ප්‍රඥාව මුල් කරගෙන යනවත් ඒත් එයා දැහැනටපත් වෙනවා. පත් වුණාට යාට අර ලොකුවට දැහැනේ අත්දැකීම් නැති වෙන්න පුළුවන්. ඒත් ඉතින් පරාජය කරන්න අනිවාර්යයෙන්ම කාමෙන් අයින් වෙන්න එපා. කාමෙන් අයින් වෙන්න තුමෙක් කරන්න බෑනේ. ආන්නේ. නෑ. මොන ඔය ටික හොඳට තේරුම් ගන්න. එහෙනම් අපිට අර හතරවෙනි මෝරංචු ගොඩට يعني බණ ටික හරියට තේරිලා නම් ඒ හතර වෙන මුව සමූහයට අයිති වෙනවාමයි හේතුව මොකද ඒ කොටසට විතරයි බුදුහාමුදුරුවෝ මෙසස්නේ මහාන කියලා කතා කරේ අනිත් හැමතැනම කතා කරේ මහාන බමුණෝ කියලා අර හතරවෙනි කොටසේ විතරයි මෙසස්නේ මහාන කියන වචනේ පාවිච්චි කරන්නේ. ඇයි ඒක පාවිච්චි කරන්නේ? අර සමන සූත්‍රයේ පැහැදිලිවම කිව්වා අන් කිසිවෙක් මෙසස්නේ නෙමෙයි කියන එක පැහැදිලිද? ඒතකොට කියපු දෙයට අනුව ගැලපෙන්නේ පැනේ. අනිවාර්යයෙන්. අන්න අර වගේ ඕන තරම් ලෑන් වඩන ක්‍රම තියෙනවා. ඒකයි. හරි. අපි අපේ භාවනා කොටසට යමු. මේකේ මොනවා හරි ගැටලු තියෙනවද? ගැටලු කියන්නේ මෙච්චරයි. දැන් මේ දැහන් වඩන හැටි කිව්වේ නෑ තාම. මම පෙන්නුවේ අපිට වෙන විකල්පයක් නෑ එච්චරයි. වෙන විකල්පයක් නෑ. මෙතනින් එහා වඩා ගන්න. කියලා අනිවාර්යෙන් මෙතනට අපි කරන්නම වෙනවා. හේතුව ඇයි මේ? මේ සතර දහයන් ටික තමයි තථාගතයන් වහන්සේ පෙන්වන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයි කියලා. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව නැතුව කොහොමද දුකෙන් නිදහස් වෙන්නේ? ප්‍රතිපදාව නැතුව නිරෝධය ලබන්න බෑ. නම් ප්‍රතිපදාවේ යන්නම වෙනවා. හැබැයි අමතක කරන්න එපා. දැහනක් වැඩිච්ච පළියට නිවන් දකින්න කියන්න බෑ. ඇයි? බැරිලා කලෞකික නම් වැඩේ. එහෙනම් තමන්ම දැනගන්න වෙනවා තමන් හරියටම දස්සනේන කොටසින් මෙන්න මේ සබ්බ සංකාරම අනිච්ච ලෙස සබ්බ සංකාරම දුක්ඛ ලෙස සබ්බ සංකාර සබ්බේ ධම්මා අනත්තාතීම හැටියට තේරුම් අරගෙන තියනවද නැද්ද කියන එක කවුද දැනගන්න ඕන අන්න ඒ ඥාණය පහළ වෙලා තියෙනවා නම් ඔව් සුතවත් ආර්ය ශ්‍රාවකේ අන්නේ ආර්ය ශ්‍රාවකයාට තමයි දැන් මෙතනින් එහාට මේ ටික වඩන්න තියෙන්නේ හැබැයි මේ ටික වඩන්න නම් ගිය සතිය සබ්බාස සූත්‍රයේ තව කරුණු පහකුත් කිව්වා. මොනවාද? සංවරේ, ප්‍රත්‍යවේක්ෂාව, අදිවාසී, පරිවර්ජය. ඒ ටිකත්. එතකොට අර අවසානයේ පෙන්වුවා විනෝදනය කියලා එකක්. භාවනාවට ඉස්සලා අන්නේ විනෝදනය කියන තැන මම පෙන්වුවා කාම විතක් වලින් අයින් වෙනවා, ව්‍යාපාද විතක් වලින් අයින් වෙනවා, විහිංසා විතක් වලින් අයින් වෙනවා. අන්නේ අයින් වෙන තැන තමයි ඊළඟට දැහැණි පිහිටන්න ගන්න. පිළිවෙලකට. ඒ හින්දා ඔන්න ওই ටික හරියට තේරුම් ගත්තනම් ඕගොල්ලෝ ඇත්තටම මේකෙන් ලබා ගන්න තියෙන ඵල ප්‍රයෝජනේ ලබා ගන්න පුළුවන්. එහෙනම් අපි ඒ කොටසට යමු එහෙමනම් අපි වෙලාව 11යි නේ වෙලා තියෙන්නේ. භාවනා පහතබ්බ කොටස. දැන් මෙතනින් කරහට කතා කරන්නේ අසා දැනගත්ත දහමට අනුව කොහොමද මේක තව දුරටත් වර්ධනය කරගන්නේ කියන එක. හරි. ප්‍රධාන ඥාන ප්‍රඥා තුනක් තියෙනවා. සුත්තමේ ප්‍රඥාව. චින්තාමේ ප්‍රඥාව. භාවනානේ ප්‍රඥා. ප්‍රඥා තුන පිළිවෙලට එන්න. එහෙම මෙහෙම පයින්න බෑ. හරි බලමු. අපි යමක් තේරුම් ගත්තනම් තේරුම් ගත්තේ මෙන්න මේ තථාගතයන් වහන්සේ දෙන පෙන්වාලා දෙන උපදේශයට අනුව කටයුතු කරලාද කියලා තමන්ම බලන්න. එහෙමනම් හරි. ඒක හරිද කියලා බලන්න. මේ දේශනා භාරය කොහෙන් ලැබේද යත් ෂණ සම්පත්තිය ලැබූ යම් පුගුලන් හට මෙන්න මේ ෂණ සම්පත්තියක් ලැබෙනවා යම් ඇයි මේ යම් පුගුලන් හට කියලා දාලා තියෙන්නේ අන්න හැමෝටම ලැබෙනවද හැමෝටම ලැබෙන්නේ නැහැ සමහර අයට විතරයි ලැබෙන්නේ අන්නේ ෂණ සම්පත්තිය ලැබිලා තියෙනවා මතක ඇති ඔයගොල්ලන්ට පළවෙනි දවසෙම පෙන්නවා අර දම්පැන් පූජා කරලා ඒ ඒ කරන කටයුතු ටිකත් එක මොකද්ද අර ස්වාමීන් වහන්සේලා දෙන ආශිර්වාදයෙන් ආශිර්වාදයක් කරනවා මොකද? අභිවාදන සීලිස්ස මෙච්චන් වඩා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ. මොකක් කීයක් වඩා ගන්නද? හතරක් වඩා ගන්න. චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ අන්න ඒක වඩා ගන්න ආයු වර්ණ සැප බල පූර්ණ වෙන්න ලැබෙන්නත් ඕනේ. ඒ කොහොමද ආයු වර්ණ සැප බල දෙන්නේ කියලා එදා විස්තර කරලා දුන්නා. අර දම්පැන් පූජා කරලා ඒ කරන කටයුතු වලින් ඒ කරන ආශිර්වාදයෙන් අන්න දහමක් අහගන්න ඥාන සංප්‍රයුක්තව සෝමනස්ස සහගතව දම්පැන් පූජා කරලා තියෙන හින්දා චිත්ත ප්‍රසාදයකින් යුතුව Tamanට සෝමනස්ස සහගත සිතක් ලැබෙනවා මනා ලෙස බණ ටික අහගන්න. අන්න ඒකට ආයු ලැබිලා තිනවා හිතේ ප්‍රබෝධය ලැබිලා තිනවා වර්ණ සැප මේ ලෝකේ නිවන් සැප ඇරෙන්න වෙන සැපක් නැති බව Tamanට තේරෙන්න යනවා ලෝකේ පුරා ගමන් කරලා ගමන් කරලාම තියෙන හන්දා. අන්න ඒක දකින්න ඕන මනා ලෙස දහම අහගන්න ශ්‍රණ සම්පatti අරගෙන උපදිනවා. එතකොට අපි මේ නිවන් දකින්න එන්නේ මේ අත්භවය කරන දෙයක්ද? නෑ. කලින් කරපු දේවල් වලින් ඥාන සම්ප්‍රයුක්තව කරපු දේවල් වලින් අන්න ත්‍රි හේතුක උප්පත්තියක් අරගෙන උපදිනවා. අලෝභයෙන්, අදේශයෙන්, අමෝහයෙන් අන්න නිවන් දැකීම සඳහාම. හැබැයි අලෝභයෙන්, අදේශයෙන්, අමෝහයෙන් මනුස්ස ලෝකේ හැමෝම උප්පත්තිය ලැබුවට නිවන් දකින්න හේතු වාසනා ටික අරගෙන ඉන්නේ නැහැ හැමෝම. අන්න එන මනුස්ස වර්ගය අතරින් හේතු වාසනා ටික අරගෙන එනවා හරියටම අර ඥාන සංප්‍රයුක්තව වැඩ කරලා තියෙන හන්දා. ඒතර අපිට නිකම් මිනිස්සෙක් වෙලා ඉපදෙන්න හම්බ වෙනවා මොකද්ද? මිනිස්සුන්ට උදව් උපදව් කරනවා. ඒ වගේම ගෙවල් වලට තියෙන උදව් උපදව් කරනවා. ගම් වාසීන්ට උදව් කරනවා. මලගියක් වුණත් උදව් කරනවා. එහෙම අලෝභයෙන් ආදේශයෙන් අමෝහෙන් වැඩ කටයුතු කරලා කතා සිව්පාවට පවා උදව් කරනවා. අන්න මිනිස්සෙක් වෙන්න උනා. හැබැයි ඊට එහා ගිහිල්ලා අර ආර්ය උත්තමයන් උදෙසා දම්පැන් පූජා කරලා ඒවට කටයුතු කරලා තියෙන හන්දා අන්න Tamanට ඒ සෝමනස්ස සහගත හිත පහල කරගෙන ධර්මයේ අවබෝධ කරගන්න ඕන පසුතලයේ අරගෙන ආයු වර්ණ සැප බල අරගෙන උප්පත්තිය ලබනවා. අන්නේ උප්පත්තිය ලබන කෙනා ෂණ සම්පත්තිය ලැබූ පුද්ගලෙක් බවට පත් වෙනවා. අන්නේ ෂණ සම්පත්තිය ලැබූ පුද්ගලයාට මොකද කරන්නේ? සාස්ත්‍රුන් වහන්සේ හෝ කවුද? සාස්ත්‍රුන් වහන්සේ හෝ ගරු කටයුතු අන්නතර සබ්‍රක්‍මචාරී කෙනේ දහම් දෙසති. අන්න පළවෙනි එක. මොකද කරන්න ඕනි මුලින්ම? මුලින්ම මොකද කරන්න ඕනේ? දහම් දෙසන්න ඕනේ. හරි. අපි ඉපදෙනකොට අපි දන්නවද ශන සම්පත්තිය අරන් ඉපදිලයි කියලා? ඒක අපි දන්නේ නැහැ. දැන් අඟුලිමාල බුදුහාමුදුර හම්බ වෙනකොට අඟුලිමාල දන්නවද මං ශන සම්පත්තිය අරන් ඉපදිලයි කියලා? භද්‍රවග්ගී කුමාරවරු බුදුහාමුදුර හම්බ වෙනකොට භද්‍රවග්ගී කුමාරවරු දන්නවද ශන සම්පත්තිය අරන් ඉපදිලයි කියලා? අච්චර ආලවක යක්ෂයා බුදුහාමුදුරන්ට බැන බැන ඉන්නකොට ආලෝකයක්ෂයා දන්නවද මම ශන සම්පත්තිය අරගෙන අවිල්ලා කියලා? ඔය ඔක්කොම කර කර හිටියේ මොකද්ද? පංචකාමයේ භුක්ති විඳින එක විතරයි. එතකොට මේ ලෝකෙට අවිල්ලා තියෙන්නේ මොකටද? හරි. අපි ආයේ මොකටද? නිවන් දකින්න. නෑ. හැබැයි ඒන අතරේ අරම ටිකකුත් කරලා තියෙනවා. අන්න දැන් ධර්මතාවයේ ක්‍රියාත්මක වෙනවා. ඇයි? පංචකාම ලෝකයකට තමයි ආවේ. හැබැයි ආවේ පංචකාම ලෝකේ ඉඳගෙන අන්න පෙර කරන ලද හේතු ටිකක් තියෙනවා නිවන් දැකීම සඳහා ඥාන සම්ප්‍රයුක්තව කරපු. එදා වැපුරුව දැන් නෙලන්නේ යන්නේ. අන්නේ නෙලන්න නම් මොකද වෙන්නේ? ශාස්ත්‍රුන් වහන්සේව ශාස්ත්‍රුන් වහන්සේගේ මේ අසාධන සබ්‍රක්ඥාරි උත්මේ දහම් දෙසති. මුලින්ම කරන්න ඕනේ මොකද? දහම් දෙසන්න ඕනේ. නේද? දැන් අපි පොත් ටිකක් අරන් කියවනවා. මොකක් වෙන්නේ? නිවන් දකින්න කියලා. සංගරා වේවා පොත් වේවා මොනවා හරි අරගෙන කියවනවා. ඇතිපදන් කියවනවා. බලලා කිය ආය කියවනවා. සමහරවිට අපි ත්‍රිපිටකේම පොත් 57ම කියවනවා. ඕන තව වෙන වෙන ඕනේ නැහැ. දේ ත්‍රිපිටකේම පොත් 57ම කියවනවා. ඒත් පුළුවන්. බෑනේ. ඒ පළවෙනිම සුදුසුකම් මොකද්ද කියන්නේ? දහම් දෙසති. දෙසති කිව්වනම් දෙසතිම තමයි ආයේ. නෑ නෑ බලලත් පුළුවන් කිව්වොත් එහෙම. ඒතකොට දාගන්න ඕනේ මෙතන බුදුහාමුදුරුවෝ කියපු නැති මට හිතෙන එකක් කියලා. අන්න එහෙම එකක් නම් පුළුවන්. නැත්තම් මට හිතෙනවා දෙසන්න ඕනේ මම එක සැරේම භාවනා කරනවා. අන්න එහෙමත් පුළුවන්. ඒතකොට කවුද? තථාගත ශාසනය නෙමෙයි. මගේ ශාසනය කියලා දාගෙන අන්න එහෙම පුළුවන්. මොකක් හරි ක්‍රමයක්. තථාගත ශාසනය කියලා දාන්න බෑ. මගේ ශාසනය මෙහෙමයි කියලා දාගන්න නම් පුළුවන් මොකක් බලා බලා නමක් දාගෙන එහෙම පුළුවන් කිසි ප්‍රශ්නෙකුත් නැහැ. ඉතින් යන්න පුළුවන්. ඔය හිටියේ ඉතින් ආලාර කාරණා හිටියා, උද්දක රාමන හිටියා, පුත් හිටියා, ඔය හිටියේ ඔක්කොම. මගේ සාසනය මෙහෙමයි කියන්නේ. නේ? කවුරු නිවන් දැක්කේ නැහැ. එහෙනම් දහම් දේශති. හේ, ඒ කියන්නේ ඒකේ නම මොකද්ද? දහම් අසා. මුලින්ම මොකද්ද කරන්න කියන්නේ? දහම් අසා සැහැද උපදවයි. අන්න මම කිව්වා මොකද්ද? කල්යාණ මිත්‍ර සම්පත්තිය පුරන්නේ, සද්ධර්මය පුරන්නේ, සද්ධර්මය පුරන්නේ, සද්ධාව පුරන්නේ. එහෙනම් දැන් මේ මට කියන්නේ සද්ධාව එන්න ඕනේ බණ ඇහුවට පස්සේද බණ අහන්න කලින්ද? ඈ? එතකොට අපිට කියන්නේ සද්ධාවෙන් බණ අහන්නේ කියලා. දැන් අපිට කියන්නේ සද්ධාවෙන් බණ අහන්නේ කියලා. එතකොට ඒ කොහොමද? ඈ? අනේ මන් දන්නේ මාරු ප්‍රශ්නේ. අන්න හරි ඒකත් ඇත්ත. අර මාත්‍ය කියන එකත්. ඒතර ප්‍රශ්නේ නැහැ. ප්‍රශ්න අහන්නේ නැහැ. ගල් ගිල්ල වගේ ඉන්නේ. ප්‍රශ්න නැහැ මොකක් කරන්නේ නිකන් ඔයව සාදු කිව්වා ගියා. එච්චරම තමයි හැමදාම. මේ බලන්න තථාගත ශාසනය මොකද්ද කියන්නේ? බණ ටික අහන්න බණ ටික අහනකොට තමයි සද්ධර්මයේ තේරිලා ඒ බණ නිකන් අහන්නත් බෑ ධර්මයේ දෙසන්නත් ඕනේ දෙසන්නේ කවුද කියලාත් කියනවා. නිකන් අය දෙසන්නත් බෑ. දෙසන්නත් ඕනේ දෙසන එක අහන්නත් ඕනේ අහනකොට තමයි කියනවා සද්ධාව එන්නේ. අන්නේ සද්ධාව තමයි ආලෝකයක් යට ආවේ. නැත්තම් ආලෝකයක් යට බුදුහාමුදුරුවෝ දැක්කම සද්ධාව ආවාද? ඒකනේ කිව්වේ මහාන ප්‍රශ්න තුනක් අහනවා උත්තර දුන්නේ නැත්තම් ගහනවා ගම්පතුල් විසියෙන්. මොකද්ද මේ හදවත ගම්පතුල් වලට විසියෙන්නේ කියලා. සද්ධාව බේරෙනවා එතකොට. එහෙමද? ඕමනේ ආමන්ත්‍රණය කරේ. හැබැයි කොවිලා සද්ධාව ආවේ. අන්න බණ ටික කිව්වා තථාගතයන් වහන්සේ. බණ ටික කියලා ඔක්කොම කළේ වුණාට පස්සේ මොකද්ද? ගමක් ගමක් නියං ගමක් පාසා ඇවිදිනවා මම බුදුන් සරණ ගිය ශ්‍රාවකෙක් අන්න බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්නවා ගිහිල්ලා මේ දුකෙන් නිදහස් වෙන මගක් කියනවා ගිහිල්ලා අහගන්න කියලා. අන්න සද්දාව. ඒ සද්දා මේ මේ මොන හරි දෙනකොට ආය රූපී රද්දයක් එනකොට අයින් වෙනේව නෙමෙයි. වාණි සද්දා උදේ ඉන්න එක නෙමෙයි හවසට ඉන්නේ. උදේට මෙහෙ පන්සලේ හරියට තව දෙයක් තව දිහාව සද්දා වෙන වෙන සද්දාවත් විකුණනවා. බුද්ධ සාසනේ සද්දාව කියන එක එහෙම එකක් නෙමෙයි. Taman දුකෙන් නිදහස් වෙන මග දැනගත්තට හිතේ ආපු මහා සද්ධාව. ඒක අයින් කරන්න බෑ කාටවත්. ඒකක් වෙයි ජීවිතයක් ගියත් ඒක අයින් වෙන්නේ නැහැ. ඒක පිහිටපු සද්ධාව. එහෙනම් සහද උපදවයි. ඔන්න ඊළඟට කියන මොකද්ද? ඒ යථාසුත ධර්මයේහි. මේක කියන පදෙන් පදේ බලන්න. හොඳයි මම ඒක මේ පදෙන් පදේ කියන්නේ. මොකද්ද සද්ධාවේ උපදිනවා ඊට පස්සේ මොකද්ද කියන්නේ? ඒ යථාසුත ධර්මයේ පද ඒ කියන වචන ආදී පද පදාර්ථ විමංශ විමංශා ධාරණ පරිවර්තනේ උත්සාහයෙන් සසඳා පිළීම මහා පෙරදස පිරිස්සීමක් ඇද්ද මේ සුතමේ ප්‍රඥාව. දැන් ඔන්න ඔය ටික එන්නේ කොහොමද? බණ ටික අහනකොට. දැන් බණ ටික අහන්නේ නැතුව ඔය සුතමේ ප්‍රඥාව එනවද? නෑ. එතකොට මට කියන්න පොත් කියවුවට එනවද? ඈ? තනියම එයිද? දැන් තනියම භාවනා කරලා සුතමේ ඥානයක් ගන්න පුළුවන්ද? බෑනේ. දැන් ඇයි අපිට මෙතෙක් කල සුතමේ ඥානය ආවේ නැත්තේ එහෙනම්? අපි මේ කියන්න ඕනේ කරන්න ඕනේ විදිහට නෙමෙයි කරලා තියෙන්නේ. එතකොට එන්නේ නැහැ ඉතින්. මොකද මේවා අපිට ඕන ඕන විදිහට තීරණ ගන්න බෑ. මේ අනාවරක් ඥානය සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමක් පෙන්වා දුන්නට පස්සේ. දහම් දෙසේ සුතමේ ප්‍රඥාව නම් ඊට පස්සේ කියනවා එහෙතේ ඔන්න දැන් මොකද්ද? ඒ සුතේ උපනිශ්‍රණය කොට මොකක් උපනිශ්‍රණය කරනද දැන් වෙන වෙන මොන හරිද අහගත් එකද අහගත් එකම උපනිශ්‍රණය කොට උපනිශ්‍රණය කොට විමසීමක් තුලණය පිරික්සීමක් සිතින් පුන පුනා බැලීමක් වේද ඒ කවුද කරන්නේ ඒ තමන් කරන්නේ හරි එතකොට අර කල්යාණ මිත්‍රයන්ගෙන් හම්බෙන්නේ මොකද්ද සෘතමේ ඥාණයට යම් උදව්වක් විතරයි සුත්තමේ ඥානයට යම් උදව්වක් වෙනවා කල්යාණ මිත්‍රයාගෙන්. ඊළඟට මොකද වෙන්නේ? ඊට අනුකූලව ඒ අසාද ඒ ඒ සුතේ උපනිශ්‍රණය කොට වෙන එකක් උපනිශ්‍රණය කරගන්නවත් බෑ හොඳේ. දැන් ඒකයි මම කියන්නේ ඕගලන්ට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියනකොට ඕගල අනිත්‍ය දුක්ඛ අනාත්ම හිතේ තියාගෙන මේක කරගත්තොත් කොහොමද වෙන්නේ? මේ කියන්නේ එක හිතන්නේ තව එකක්. මම මෙහෙන් අනිත්‍ය දුක්ඛ අනාත්තයි කියනවා. ආ ඇත්ත තමයි ඔය අනිත්‍ය දුක්ඛ අනාත්මයි. ආ ඉතින් උපනිෂේ වෙන එකක්නේ. දැන් ඔයගලන්ට තේරෙන්නේ නැති අනිච්ච විස්තර කරන්න මෙච්චර දවස් ගත්තේ ඇයි කියලා. ඇයි? අර දැඩි ලෙස ගත්ත අදහස අයින් කරගන්න බාහින අමාරු. ඒකමයි ගහන්නේ. ඒකමයි ගහන්නේ. අනිච්ච කියන වාරයක් පාසා. ඔව් ඉතින් ඇත්ත තමයි. දැන් මමත් සමහර අයගෙන් අහනවා. මොකෝ අනිච්ච. ඔව් ඉතින් අනිත්‍යයි තමයි ඇත්ත. නෑ අනිච්චයි කියනවා. ඔව් අනිච්චයි තමයි ඇත්තයි. මොකක්ද අනිච්ච? ඔව් ඉතින් මේ එකක්වත් තියාගන්න බෑනේ කැඩෙනවනේ බිඳෙනවනේ ඇසෙනවනේ. දැන් කාටද කියන්නේ එතකොට? අනිච්චයි කිව්වේ හිතේ හටගත්ත ප්‍රශ්නයක් මිස මේ බඩු මුට්ටු කැඩෙන එකක් ගැන නෙමෙයි. ඈ තව තව හරි කමන්නේ තේරෙන්නේ නැත්නම් අනිච්ච අහගන්න අනිච්ච අහගන්න නැතුව මම මේක දවස් 40ක් තිස්සේ කරවත් වැඩක් නැහැ. මොකද මෙන්න මෙතන ක්ලියර් වෙන්න ඕනේ. සුතමේ ඥානයයි ඊට පස්සේ කියනවා අන්නේ දැන් අසා දැනගත්ත යථා සුත ධර්මයේ උපනිශ්‍රණය කරගෙන තමයි මෙනෙහි කරන්න ඕනේ. අපිට ඕන ඕනේ අරයා මෙයා කිව්වා අරයා මෙහෙම කිව්වා කිය කිය මෙනෙහි කරලා හරියන්නේ නැහැ. උපනිශ්‍රණය කොට විමසීමා තුලණය පිරිසීමා සිතින් පුන පුනා බැලීමක් වේද මෙය චින්තාමය ප්‍රඥාවයි. ඒක මොකද්ද? හරි. එතකොට සුතමේ ඥානෙ නැතුව චින්තාමයයිද? එන්නෙත් නැහැ. ඊට පස්සේ කියනවා මේ යතෝත්ත ප්‍රඥා දෙකෙන් මොකද්ද යතෝත්ත ප්‍රඥා දෙකෙන් ඒ කියන්නේ මොන දෙකද සුත්තමේ ඥානය චින්තන ප්‍රඥා දෙකෙන් රූප රූප රූප පරිග්‍රහදී රූප රූපනේ තියෙන්නේ අන්න පරිග්‍රහදී මානසිකාරයේ යුක්ත ප්‍රයුක්ත වූාහුට දර්ශන භූමියෙන් හෝ භාවනා භූමියෙන් හෝ යම් ඥානයක් උපදීද මේ භාවනානේන ප්‍රඥාවයි වෙන භාවනානේ ප්‍රඥාව දූ මෙන්න මෙතන කියනවා මොකද්ද? මෙන්න මේ කොටස. මෙතන කියනවා දර්ශන භූමියෙන් හෝ භාවනා භූමියෙන් කියලා. ඇයි මේ දෙකක් කියන්නේ? දර්ශනයෙන් පහ වෙන ටිකකුත් තියෙනවා. භාවනාවෙන් පහ වෙන ටිකකුත් තියෙනවා. දැන් කෙනෙක් ගත්තොත් එම නෑ මට දර්ශනයෙන් ඕනේ නෑ භාවනාවෙම පුළුවන් කියලා. එතකොට අර අතනත් එක්ක පරස්පරයි. සබ්බාස සූත්‍රෙත් එක්ක පරස්පරයි. ඇයි? දර්ශනයෙන් පහ කරන්න ඕන ටිකකුත් තියෙනවා. භාවනාව. ඒතර මේ දෙකම වෙන්නේ දර්ශනයේදී වෙන්නේ අර ඥාන දෙකට අනුවමයි. භාවනාවේදී වෙන්නේ අර ඥාන දෙකට අනුවම තමයි. ඒකද භාවනා කරන්න කලින් මොකක්ද ඕන ඥානය එහෙනම්? සුතමේ ඥානයයි චින්තය. ඒක දර්ශනයෙන් දැනගන්නේ. ඒ ඥාන දෙකට අනුවම තමයි. ඒතර අන්නේ දෙකට අනුව ඥානය මොකද්ද? ඥානයක් උපදීද ඒ භාවනාවනේ ප්‍රඥාවයි. ඊළඟට කියන මොකද්ද? අනෙකුන්ගේ මෙන්න වැදගත් දේ අනෙකුන්ගේ දේශනා හේතුවෙන් උපන් නුවණ සුතමේ ප්‍රඥාවයි. අතත් සුතමේ ප්‍රඥාව එන්නේම කොහමද? අනෙකුන්ගේ දේශන. එහෙනම් පොතපතින් ගන්න පුළුවන්ද? ආයි පොට්ටොන් එකක් කියවුවා. ඈ? මරණකම පොත් කියවනවා. පුළුවන්ද? ඒ කියන්නේ මේ නිවන් දකින්න එක පොත් කියවන්න පුළුවන්. පොත් කියවන්න බැරි කමක් නැත්තේ නෑ. නමුත් මේ බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන සුතමේ ඥානය ගන්න පුළුවන්ද? ඈ? නෑ. දැන් සමහරට අපිට දෙන්නේ මෙන්න මේ නිවන් දකින්න මේ පොත කියවන්න. මේක කියපු ගමන් සෝවාන් වෙනවා. ආ දැන් ඉතින් ගිහින් කියවනවා. පුළුවන්ද? ඈ? පොත් 10ක් දෙනවා සෝවාන් වෙන්න කියලා කියවන්නේ කියලා. පුළුවන්ද? බැහැනේ. ඇයි බැරි? සූත්‍රමය ඥාණයට ඒක අදාළ නෑ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඊට පස්සේ කියනවා මොකද්ද? අනිකුන්ගේ දේශනා කරන සුතමේ ඥානයයි ඊළඟට කියන මොකද්ද? තමා තුල පහළ වූ තමා තුල පහළ වූ යෝනිසෝ මනසිකාරයෙන් උපන්න ඕන චින්තාමය ඥානය. එහෙනම් එනවා කල්යාණ මිත්‍ර සේවනය, සද්ධර්ම ශ්‍රවණය, ඒ වෙනකොට මොකද ලැබෙන්නේ? සුතමේ ඥානය. ඊළඟට තමා තුල වූ මනසිකාරය, යෝනිසෝ මනසිකාරය මොකද්ද ලැබෙන්නේ? චින්තාමය ඥානය. එහෙනම් ධම්මානුධම්ම පටිපද අවසානයේ සම්මා දිට්ඨියටපත් වෙනවා ප්‍රඥා. ඒ කියන්නේ මොකද්ද? සංසාරය පුරාවට ආපු සතර අපාගත වෙන භවයන් ටික සියල්ල මේ මොහොතේ බිඳ දමනවා භාවනානේන ඥාන. ඔන්න ඥාන තුනේ නෙවි. භාවනා ඥාන කියන්නේ භාවය නසනවා. ඒතර ඔහු අර යථාර්ථ ඥාන දෙකෙන් මොකද කරන්නේ? භවය හදන්නේ මේමයි භවය නසන්නේ මේමයි කියලා හරියටම එනම් භවය ගෙනිනනවා ගෙනින්නේ පටිච්චේ භවය නසන්නේ අනිච්චයෙන් සබ්බේ සංකාරම අනිච්චයි සබ්බේ සංකාරම දුක්ඛයි සබ්බේ ධම්මාම අනත්තයි කියලා දැනගත්තා නම් යදා පඤ්ඤාය පස්සති අතිනිබ්බින්දි දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා එය සුතමේ ප්‍රඥාවයි එය සෝතාපට්ටි ඥානයයි කියලා කිව්වේ ඒකයි. අන්න එන්න ඕන දැන්ට එන්න. එහෙමනම් දැන් අපි තමන් කල්පනා කරන්න මම දන්නේ කලින් ඒවා මේ දහම් සාකච්ඡාවකට යමෙක් සම්බන්ධ වුණා නම් මුලින්දා මෙන්න මේ දේශනාභාර විභංගේ කියන විදිහටද කරේ වෙන විදිහකටද කියලා තමම බලන්න. මොකද හිතන්නේ? කියන්නේ දැන් මේ මේ සාකච්ඡාව මම 11 වෙනි සාකච්ඡාවේ දවස් 11ක් කරා මේ දවස් 11 සාකච්ඡාව කරලා තින්නේ මෙන්න මේ කියන දෙයට එකඟවද මොකද හිතන්නේ ඔක ආ හරි එහෙනම් අපිට හොඳටම කල්පනා කරලා බලන්න ඇයි අපිට කලින් බැරි වුණේ එහෙනම් අපිට යම් තැනක වැරදිලා තියෙනවා. එතන හරි ගියා නම් එදා අද ඔයගොල්ලෝ මෙතනට එන්නේ නැහැ. මොකටද මෙතනට එන්නේ? එදා ඔයගොල්ලෝ හරියට දැනගෙන මේ මේ විදිහටම නම් කරේ. හරියට කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණය කියන ඒ තථාගතයන් වහන්සේ හෝ තථාගතයන් වහන්සේ අසා දැනගත හරියට මේක දන්න කෙනෙක් නම් කියලා දුන්නේ. ඒ කියලා දෙන අනුපිළිවෙල මේකමයි. ඒක කියලා දීලා හරියට තේරුම් ගියා නම් ඔයගොල්ලෝ මෙහෙ මෙතනට එන්න ඕනෙත් නැහැ. දැන් මොකද කරන්න තියෙන්නේ? මෙච්චර කල් වැරද්දුවයි කියලා. ඕ අර අනිත් ඒ වගේ බෝඩ් අරන් දුවන්න නෙමෙයි තියෙන්නේ. මොකේද? නැත්තම් බෝඩ් එකක් උස්සා මෙච්චර කල් වැරද්දුවා කියලා කෑ ගහන්න තියෙන්නේ. මෙන්න මේක වැඩේ කොට දාගෙන යන්න තියෙන්නේ ඔච්චරයි. මේකට හර්තා කර අරගලයක් තියනව කරන්න. අපිට අපි සියලු දෙනාටම. ඔබව සියලු දෙනාටම අරගලයක් තියනව කරන්න. කාත් එක්කද? මායයත් එක්ක. ඒ මාර්ගලයෙන් බේරෙන්න මොකෝ කරන්න ඕනේ? ප්‍රථම ධානය, ဒုတိ යික ධානය, තෘතීක ධානය, චතුර්ථ ධානය සම්වදිනවා අරගලෙන් බේරෙන්න. අන්න වැඩේ හරි. එදාට අරගලේ ජය ගන්නවා. මේ බුදු පියාණන් වහන්සේත් මේ සිදුවත් කුමාරයාත් ගිහිවතෙන් එළියට බැස්සේ මාරයාත් එක්ක අරගල කරන්න මිසක් ගෙදර ඉන්න මිනිසුත් එක්ක අරගල කරන්න නෙමෙයි. සතර මහා භූත ටිකක් එක්ක අරගල කරන්න නෙමෙයි. අපිට අපි සියලු දෙනාටම තියෙන්නේ කාත් එක්කද අරගලේ? රාගයත් එක්ක අරගලයක් තියෙනවා, දේශයත් එක්ක අරගලයක් තියෙනවා, මෝහයත් එක්ක අරගලයක් තියෙනවා. එහෙම නැතුව සතර මහා භූතත් එක්ක අරගල නැහැ. සතර මහා භූත වල මොකක් නැහැ. මිනිස්සු ෆයිට් කරන කාත් එක්ක. සතර මහා භූතත් එක්ක. ඒකනේ බුදුහාඳුක ඒක පුත්තජනයාගේ වැඩක් කියලා. ඕකත් එක්ක අරගල කර කර ඉන්නේ. දඟල දඟල ඉන්නේ. මෙන්න මේකෙන් ගැලවෙන්නේ. හැබැයි ඉතින් ඔය ඉතින් දැන් අපිට ඔක්කොම මොනවද දෙන්නේ? නිමිති දෙකයිනේ තියෙන්නේ. එක්ක රූප එක්ක අරූප. ඒ රූපමනේ ආයි කාමාව කාමාවචර කියලා යටට එන්නේ. එක්ක අපි නිමිත්තක් ගන්න එක්ක රූපයක් වෙනවා එක්ක අරූපයක්. ඔය දෙකෙන් යන්නේ. ඉතින් ඒකේ මුලින් රූප පැත්ත තමයි වැඩිපුර කඩන්නේ. ඇයි? කාම ලෝකෙට අදාළ කරගන්නවා. මේ යටපැත්තට. ආ. හරි. එහෙමනම් මෙන්න මෙතන දැන් මේකත් එක්ක එකඟයි නේ. මම දැන් ඔයගොල්ලෝ බලන්න ඕනේ. මම සාකච්ඡාව කරේ මේ මේකට එකගවද කියලා අහන්නේ ඔයගොල්ලෝ. ඔගොල්ලෝ තමයි ඒකේ සාක්ෂිකාරය වෙනවා. මම නෙමෙයි. මම දන්නවා මම කරපු දේ හරි කියලා. හැබැයි ඒක ඔගොල්ලෝ තමයි දැනගන්න ඕනේ ඇත්තටම එන හරිද වැරදිද කියලා. ඈ? අන්න හරි. ඒක තමයි. දැන් මේවා පෙන්වන්නෙත් ඒකයි. නැත්නම් ඉතින් දැන් දන්නේ නැහැ මේ කොහෙද තියෙන්නේ කියලා. මේ නෙත්ති ප්‍රකරණේ දේශනා බාර විභංගේ. මොන පිටුවත් එක්කම දාලා දෙන්නේ ඒකයි. කවුරුවත් නැහැ කියනවනම් ඕන කෙනෙකුට බලා ගන්න. ඒතොර ඒකෙනත් අන්න යථාර්ථය දැනගෙන නිවන් දකි එතකොට. හරි. එහෙමනම් දැන් බලමු. තව දුරටත් භාවනානේන ඥානෙ. එයිද මෙතන කිව්වනේ. ඒ අහගත්ත සුතමේ ඥානයට අනුව, චින්තාමේ ඥානයට අනුව දර්ශනයෙන් පහ කරන්න ටික ඉවර නම් ආයෙ තියෙනවා භාවනා භූමිය ඉවර කරගන්න ඕන ටිකක්. තියෙනව නේද? භාවනා භූමිය ඉවරන ටිකක් තියෙනවනේ. ආ එහෙනම් දර්ශන භූමියෙන් හරිනම් දැන් භාවනා භූමියෙන් ඉතුරු ටික කරන්න යනකොට ඒත් බලපානව මොකද්ද? සුතමේ ඥානයයි, චින්තාමේ ඥානයයි. දැන් මේ ඒ කියන්නේ අරිහත් වෙනකම් ඔය දෙක එහෙනම් භාවනා ඥානෙ පූර්ණ වෙන්නේ. හරියත් වෙනකම්. එහෙනම් එතකන් ওই ඥාන දෙක ඕන. එහෙනම් කවදා හරි දස් මේ මේ මේ Taman මෙන්න මේ දර්ශනයෙන් දැනගත්ත දේවල් භාවනාවේදී වෙනස් වෙන්න පුළුවන්ද? දැන් නැත්තම් දර්ශනයයි භාවනාවයි දෙක එකට සමාන වෙන්න ඕනද? දර්ශනයෙන් එකක් භාවනාවෙන් වෙන එකක්ද? ඔය වෙන්න බෑ. එහෙම වෙනවනම් කොහේ හරි ප්‍රශ්නයක්. දර්ශනේ එකක් අහගෙන භාවනාවෙන් තව එකක් වෙන්න බෑ. එහෙනම් දර්ශනයේ දේමයි භාවනාවටත් වෙන්නේ. ඒ හින්දා බුදුහාඳුරෝ කියනවා තථාගතයන් සාරිපුත්ත මහරහතන් වහන්සේ සීල සූත්‍රය විස්තර කරනවා පංච උපාදානස්කන්ධය පිළිබඳ ආස්වාදය ආදීනෝ නිස්සරණේ තතුසේ ධනේද සෝතාපන්නයි. පංච උපාදානස්කන්ධය පිළිබඳ ආස්වාදය ආදීනෝ නිස්සරණේ තතුසේ ධනේද දැනගන ඒක දැනගනීද සකදාගාමී. පංච උපාදානස්කන්ධය පිළිබඳ ආස්වාදය ආදීන නිස්සන්නේ තත්ත්වයන් අනාගාමී. පංච උපාදානස්කන්ධය පිළිබඳ ආස්වාදය ආදීන නිස්සන්නේ තත්ත්වය දනීද අරිහත්. එතකොට කෙනෙක් සෝතාපන්න වෙන්න දැනගන්නේ සුතමේ ඥානයයි, චින්තාමේ ඥානයයි උපයෝගී කරගෙන භාවනාන්නේ ඥානෙම නේද? සකදාගාමී වෙන්න. සුතමේ ඥානය. ඇයි? සුතමේ ඥානයද ආස්වාදය ආදීන නිස්සන්නේ දැනගත්තේ. එහෙනම් ඊට අදාළම විදිය තමයි භාවනාව. අනාගාමී ඒත් එච්චර. හරිය. හැබැයි ඥාන මට්ටම් එකද? නෑ. ඥාන මට්ටම් එන්න එන්න එන්න එන්න වැඩි වෙනවා. නමුත් දැනගත්ත කාරණේ ඒකම තමයි. නේ. හරියට නිකන් පහේ පන්ති ළමයාත් ගණන් දන්නවා. 10 පන්ති ළමයාත් ගණන් දන්නවා. A level ළමයාත් ගණන් දන්නවා. PhD එක කරපු කෙනාත් ගණන් දන්නවා. පොදු පොදුව මොකද්ද? ගණන් තමයි. හැබැයි පහේ ළමයට පුළුවන්ද 10 ගණන්? 10 ළමයට පුළුවන්ද A level ගණන්? එයාට පුළුවන්ද PhD? බෑ. හැබැයි පොදුවේ හැබැයි මේ PhD එක්කෙනාට පහේ පන්තියේ ගණනුත් ප්‍රයෝගී වුණාද නැද්ද? ඒ වගේ තමයි අනිච්ච. සෝවාන් වෙන්න දැනගන්නෙත් අනිච්චමයි, සකදාගාමී වෙන්න දැනගන්නෙත් අනිච්චමයි, අනාගාමී වෙන්න දැනගන්නෙත් අනිච්චමයි. අරියත් වෙනකොට දැනගන්නෙත් අනිච්චම තමයි. හැබැයි අනිච්ච අවබෝධය එන්න එන්න වැඩි වෙනවා. එන එකක් වෙන්නේ නැහැ. හරි. එහෙනම් අපි යමු. භාවනා යන්න. නේ හරි. ඕගොල්ලන්ට හිතට හිතට එකඟ වෙන අදහසකට අනුව මේ භාවනාවක් කියන්නේ මොකක්ද? එන එක කියන්නේ කමක් නැහැ. සිත සිත එකඟ කර ගැනීමක්. හරි. තව කැමති කැමති අද ඕන එකක් කියන්න බය වෙන්න එපා. මේවත් තහංචි නෑ. මොකද? අර අතනික සිත එකඟ කරගන්නවා. හරි. සිත එකඟ කරගන්නවා කියලා අදහසක් කිව්වා එකක්. තව අදහසක් කිය. ඒක මන් දන්නේ කවුරු කිය? ඈ? භාවය නසනවා. ආ එහෙම එකකුත් තියෙනවා. දෙකක් කිව්වා. තව. බාහිර ඔව් බාහිර අරමුණු වලින් චිත ගලවා ගන්නවා. හරි හොඳයි. තව අදහසක් ආවා. සිත එකඟ කරගන්නවා, භවය නසනවා, බාහිර අරමුණු වලින් හිත එකඟ බාහිර අරමුණු වලින් හිත ගලව ගන්නවා. හරි. ආන්න සත්බොජ්ජංග වඩන. හරි. ඒකත් හරි. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසෙනවා. මාර බන්ධනයන්ගෙන් නිදහස් වෙනවා. ඈ අන්න හරි. හොඳ උත්තරයක් ආවා. අවසානයේ. පංච නීවරණ වලින් නිදහස් වෙනවා කියලා උත්තරයක් ආවා. රිපීට් එකේට එකඟව හරිම අර්ථකථනය ආවා. රිපීට් එකේ නේ හරිම අර්ථකථනය ආවා. අනිත් උත්තර හරි, වැරදි නෑ. එක උත්තරයක් තියෙනවා හදන්න. අර බාහිර අරමුණු වලින් අයින් වෙනවා කිව්වා නේද? <laughs> බාහිර අරමුණු වලින් අයින් වෙනවා කිව්වොත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. බාහිර අරමුණු කෙරේ කෙලෙස් වලින් අයින් වෙනවා කිව්වොත් හරි. බාහිර අරමුණු වලින් අයින් වෙනවා කිව්වොත් එතන පොඩි පොඩි නෙමෙයි ඉතින් මේ අර ලොකු ප්‍රශ්නයක් තියෙන. ඒක ඒක කරන්න බෑ. බාහිර අරමුණු තියෙනවා. බාහිර අරමුණු කෙරෙහි කෙලෙස් වලින් අයින් වෙනවා කියනනම් ඒත් හරි. ඒ වගේ මතන කිව්වා රාග දේශින් මොහෙන් අයින් වෙන. ඒකත් හරි. භවයෙන් අසනවා කිව්වා. ඒකත් හරි. ඔය අර්ථ කරන වැරදි නෑ. හරි ඔක්කොම. එතකොට තම රාගදේ එහෙම කිව්වා. එතකොට අර අපි මාත් එනම් ගුවා පංච නීවරණ වලින් අයින් වෙනවා කියලා එකකුත් කිව්වා. ඒක හරියන්නේ يعني අනිත්ව වැරදි නෙමෙයි හොඳේ. දැන් ඔය කියපු අදහසුයි අරකයි දෙකම ඔක්කොම එකම තමයි. රාග දේශ මොහ කිව්වත් ඔච්චරම දැන් භවයේ කිව්වත් ඔච්චරයි. එකම තමයි කතාව තියෙන්නේ. නමුත් විවිධ අදහස් ටිකක්. හැබැයි අර එකක් කිව්වා සිත එකඟ කරන ගන්නවා කියලා. දැන් අපි හිතමු මෙහෙම මම පොඩි මේක දැන් හරියට අර්ථකථනය අරගෙන යන්න එපා. අපි දැන් බුදුආමියාණන් වහන්සේ ජේතවනාරාමයෙන් එළියට වඩිනු. හරිනේ. එළියට වැඩලා යනවා විශාකා සිටු දේවියගේ ගෙදරට දාණයට. අපි හිතමු විශාකා සිටු දේවියගේ දාණයේ ගේ තියෙන්නේ මේ පාරේ දකුණට හැරෙන්න ඕනේ ඉස්සරහින්. මම මේ උපමාවක් කියන්නේ. එතකොට අර ගෙයින් එළියට ආපු හිත මේ sorry ජේතවනාරාමෙන් එළියට ආපු හිත ඒ ජේතවනාරාමේ ගේට්ටුව ළඟට යනකොට තියෙනවද? ආ එතකොට එතනින් කොයි පැත්තට හැරෙන්න ඕනද කියලා හිතන්නේ? දකුණු පැත්තට. දකුණු පැත්තට හැරිලා යනකොට ගේට්ටුව ළඟ තිබ්බ හිත තියෙනවද? එතකොට ජේතවනාරාමේ හිත තියෙනවද? එතකොට දැන් විසාකා සිටුදේ ගෙදරට යනවා. දැන් දකුණු පැත්තට හැරිච්ච හිත තියෙනවද? ඉතින් සීත එකඟ නැහැ නේ. එක එක තිබ්බනේ එක්ක උඩ. ඔය දැන් සිත එක තැනක දැන් තිබෙන්නේ නැහැ නේද එක තැනක හිත. මම කියන්නේ සිත එක තැනක තිබ්බේ නෑනේ. ඇයි සිත් પરම්පරා ගොඩයි. හැබැයි උන්වහන්සේට ඔය දානෙට වැඩලා හෝ දානෙට වැඩලා එනකන් හරි මට කියන්න අවිද්‍යාගත අවිද්‍යා සහගත හිතක් පහළ වුණාද? අන්න එහෙම එකක් පහළුන්නේ නැහැ. හැබැයි හිත පහළුණා ඕන තරම්. ඒක බුද්ධ දාසනේ එකඟ කරගන්න තියෙන හිත අවිද්‍යාවෙන් විතරයි. නැතු හිතක් එකඟ කරනව නෙමෙයි. ඇයි හිත પરම්පරා ඕන තරම් තියෙනවා. ඇයි? ඇහැට රූපය හට ගන්නකොට තියෙන හිත නෙමෙයි සද්ද එනකොට තියෙන්නේ. ඒක නිරුද්ධ වෙන්න ඕනේ අරක එන්න. උපාද දිති බංග වෙන්න. වෙන තව එකක් තියෙනවා. එතකොට හිතක් එක තැනක තියාගන්න බෑ. ඇයි බැරි? හිත කියන එක හට ගන්න එක. ඉතින් හටගත් එක කොහොමද තියාගන්නේ? හටගත් එක තියාගන්න නම් වෙන අරමුණු නැති වෙන්න ඕනේ. ඒ අරමුණ එනකොට අරක නැහැ. එහෙනම් අපිට මේ ඒකාග්‍ර හිතක් තියනවාද? පංචද්වාර හැම එකම කැඩි කැඩි කැඩි කැඩි යමයි යන්නේ. හැබැයි අරියතුන් වහන්සේ කෙනෙකුටත් තථාගතයන් වහන්සේටත් ඒ එක හිතක්වත් රාගයට, දේශයට, මෝහයට තුඩු දෙන හිත හට ගන්නවාද? අන්න එහෙම නැහැ. අන්න රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් තොර එකක හිතක් කිව්වනම් මම අදහසේ චූටි මේ හරි ගැස්සීම කරේ. නැතුව මේ අදහසේ නෙමෙයි. රාගෙන්, දේශයෙන්, මෝහෙන් නිදහස් එකක හිතක් වුණා අන්න ප්‍රශ්න. එකක හිතක් කියන්නේ ඒවෙන් නිදහස් වෙච්ච හිතක්. දැන් ඒකෙන් නිදහස් වෙච්ච හිතලුත් විපාක හිතට ඕන් තරම් තියෙනවා. ඒතර මේ භාවනාවක් කියන්නේ හිතක් මේම ගල් වෙල එක තැන තියාගන්නව නෙමෙයි. කොච්චර අරමුණු ආවත් ඒවත් එක රාගයෙන් බැඳෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම්, දේශයෙන් ගැටෙන්නේ නැතුව, මෝහෙන් බැඳෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් එච්චරයි. ඒතර අරියතුන් වහන්සේලාට හිත ඕන් තරම් පහළ වෙනවා. හැබැයි ඒ පහළ වෙන හිතවල රාග දේශ මොහ කියලා දෙයක් හටගන්නේ නැහැ. හරි. දැන් මෙන්න මේක භාවනාවේදී මෙතන අර අර කෑල්ල පොඩක් ඔයාලා මතක් කරලා දීලා යන්නේ භාවනාවෙන් පහකල යුතු ආශ්‍රව කියලා මොකද්ද පෙන්වන්නේ අපිට මෙසස්නේ මහානතෙමි අර මහත් දෙකුත් කිව්වා මොකද්ද විවේක නිශ්චිත විරාග නිශ්චිත නිරෝධ නිශ්චිත වොස්සග්ග පරිණාම සති සම්බොජ්ජංගේ වඩයි ඊට පස්සේ ධම්මවිජය සම්බොජ්ජංගේ වඩයි විරිය සම්බොජ්ජංගේ වඩයි ප්‍රීති සම්බොජ්ජංගේ වඩයි පස්සද්ධි සම්බොජ්ජංගේ වඩයි සමාධි සම්බොජ්ජංගේ වඩයි උපේක්ඛා සම්බොජ්ජංගේ වඩයි කියලා තියෙනවා. මේ කතා කරන්නේ මොකද්ද? භාවනාවකදී වැඩෙන sorry වැඩෙන එක තමයි මේ කතා කරන්නේ. දැන් ඊළඟට පෙන්නන ඕගලන්ට එහෙම භාවනාවක් වඩා ගන්න නම්, ඒ කියන්නේ මේ බොජ්ජංග ටික වඩා ගන්න නම් එතනට එන්න යම් බාධාවක් තියෙනවා නම් අනේ බාධාව දුරු කරගෙන ඉන්න ඕනේ මෙතනට එන්න. යන් අපිට මොකක් හරි ගමනක් යන පොඩි બ્લોක් එකක් තියෙනවා නම් ඒ ඒ બ્લોක් එක අපි මග අරගන්න බෑ. නැතු ගමන යන්න බෑ නීතිය. ඒතර වැඩෙන්න ඕනේ බොජ්ජංග ටික තමයි. ඇත්ත. හැබැයි ඒ ටික වැඩෙන්න නම් අන්න යම් බාධාවක් තියෙනවා නම් ඒක අයින් කරගන්නත් ඕනේ. ඒ බාධා තියාගෙන මේක වඩන්න බෑ. හරි. ඒ හින්දා අපිට යන්න වෙනවා මෙන්න මේ පටිසම්භිදා මග්ග ප්‍රකරණය. මේක තමයි මේකේ වටිනාම අර්ථකථනයක් තියෙන්නේ. භාවනා අදිඨාන ජීවිතම් යන. එන්නේ පළවෙනි වචනේම තියෙන ලොකු අර්ථයක්. භාවනා අදිඨාන ජීවිතං යම්. භාවනාව අදිෂ්ඨානයල මොකක් සම්බන්ධද? අන්නහයි. ඒ කියන්නේ භාවනාවයි ජීවිතයයි එකක්ද දෙකක්ද? භාවනාවයි ජීවිතයයි එකක්ද දෙකක්ද? ඈ? එකක්. එකක්. භාවනා ජීවිතයයි එකයි. දැනට අන්නහයි. අවංක වෙන්න එපා. දැනට දෙකක්. දැනට දෙකක්. හැබැයි මේක වෙන්න ඕනේ මොකද්ද? එකක් වෙන්න ඕනේ. එක එකක් වෙන්න ඕනේ. නේද? එතකොට දැන් අපි සමානලට භාවනා කරන වෙලාවේ එකයි. එතන එළියට ආවම අන්න හරි. දැන් ඒතර අපි දැන් උත්සාහ කරන්නේ කොහොම මොකකටද? එළියට එන බව දැනගෙන ඒක තුලත් තව තව තව තව ගන්න. දැන් එළියට එන්නේ කොහොමද කියලා හොයාගන්න එපා. එහෙනම් මේ කියන භාවනා අදිත්‍යාන ජීවිතන් යනවා. එහෙනම් මේ භාවනාව අපේ ජීවිතෙත් එක්ක සම්බන්ධයි. සම්පූර්ණයි. මේ අපි ගත කරන ජීවිතෙත් එක්ක සම්බන්ධයි. එතකොට අපිට මේ භාවනාව කියන එක මේ අමුතු ලෝකේ කියන එකක් නෙමෙයි. ඒකයි මේ කියන්නේ. මේ කාටවත් නොතේරෙන නිකන් මේ අමුතුම මේ මේ මනක්කල්පිත වගේ අමුතුම එකක ඉන්න එකක් නෙමෙයි භාවනාව. මේ හොඳට තේරෙන්න ඕනේ මේක. Tamanට වැඩින්නේ මොකද්ද මොකද්ද වෙන්නේ කියන එක හොඳට තේරෙන්න. දැන් මෙහෙම ඇහුවොත් භාවනා අධිඨාන ජීවිතං යනු කියලා කියනවා. ඊට පස්සේ මේක විතර මම දන්නේ නැහැ භාවනා කරා මට කරන්ට් වැදුනා වගේ වුණා. අරේ ගියා මේ ගියා උස්සල පොළේ ගැහුවා වගේ මොකක් හරි වුණා. අනේ මම දන්නේ නැහැ පා වෙනවා වගේ. දැන් මෙහෙම කිව්වොත් එහෙම. ඇවිල්ලා එකපාරට ඈ ඕ ඉතින් තමන්ම දන්නේ නැහැ මොකක්ද උනේ කියලා. ඒතකොට භාවනා අධිෂ්ඨාන ජීවිතයන් යන කිව්වහම. දැන් කොහොමද මෙතන ගලපන්නේ නං? අපි ජීවිතේ මනුස්සය ගත කරන ජීවිතෙත් එක්කම සම්බන්ධ වෙන්න බෑ. ඒකයි මේ කියන්නේ. ඒක අර අන්තෝ ජටා බහි ජටා වෙන්න බෑ. හරි? එහෙම වෙන්න බෑනේ. අනිවාර්යයෙන්. එහෙනම් බලන්න මොකද්ද කියන්නේ? කාමච්ඡන්දය දුරු කරමින්. මොකක්ද දුරු වෙන්නේ මුලින්ම? කාමච්ඡන්දය දුරු කරමින් නෙක්ඛම්මය වඩනුවේ භාවනාවයි. ඔන්න දැන් භාවනා වඩන මුලින්ම මොකද වෙන්න ඕනේ? කාමච්ඡන්දය දුරු වෙන්න ඕනේ, නෙක්ඛම්මය වැඩෙන්නත් ඕනේ. ඊළඟට කියන මොකද්ද? නෙක්ඛම්මයේ විසින් සිත පිහිටනුවේ භාවනා අදිඨාන සම්පන්නයයි. දැන් තව එකක් කියන මොකද්ද? නෙක්ඛම්මයේ විසින් සිත පිහිටනුවේ අදිඨාන සම්පන්නයයි. ඒ මේ යෝගාචර මෙසේ භාවනාව සම්පන්න වූයයි අදිඨාන සම්පන්න වූයයි සමව ජීවත් වෙයි විසම නොවේ. එහෙනම් මේ භාවනා කරනකොට මොකද කියන්නේ? සමව ජීවත් වෙයි මනවින් ජීවත් වෙයි මිච්ඡාවක් නොවේ විසුද්ධවම ජීවත් වෙයි ආජීව සම්පන්නද වේ දැන් මට කියන්න මේ බුද්ධ ශාසනයේ භාවනාවක් කරලා නිකන් විසම වෙන්න පුළුවන්ද බුද්ධ ශාසනයේ භාවනාවක් කළා විසම වෙන්න පුළුවන්ද පිස්සු හැදෙන්න පුළුවන්ද මොන කොටින්ම ඇහුවෝ හැබැයි භාවනා කරලා පිස්සු හැදිච්චා ඉන්නවද නැද්ද මොන හරි අප්සෙට් වෙච්ච ඉන්නවනේ නේද? එතකොට ඒ මොකද්ද කරලා ඇත්තේ? ආ මොකක් හරි කරලා ඇති Tamanට හිතෙන දෙයක්. එක්ක දස්සන එන කොටසයි භාවනා කරන කොටසයි තේරුන්නේ නැහැ. දස්සන එන කොටස පැත්තකින් දීපා Tamanට හිතෙන එකක් අරන් කරා Tamanම දන්නේ නැහැ මොකද්ද කරන්නේ කියලා. ටික දවසක් යනකොට ඉන්න හිටින තැනුත් මතක නැහැ මොනවත් මතක නැහැ. අන්තිම නිකන් ගෙදර මිනිස්සු බලලා මෙයාකට පිස්සුද කියලා. අඳුරන්නේත් නැහැ තමයිලාට. බලාගත්තත් ඒ බලාගෙන නේ මෙහෙම ඉන්න. හැබැයි මේ මොකද්ද කියන්නේ බුදුහාමුදුරුවෝ? අදිඨාන සම්පන්න සමව ජීවත් වෙයි විසම නොවේ. මනවින් ජීවත් වෙයි. එහෙනම් මේ බුද්ධ දාසනේ භාවනාවක් කළා වෙන අමුතු අමුතේ වෙන්න බෑ. එහෙම වෙනවනම් කොහේ හරි අවුලක් තියෙනවා. කොහේ හරි අවුලක් තියෙනවා. ඔය ඉතින් ඒක තමයි දැන් එළියක් දැක්කා කියනවා. ඉතින් මම දා ඉතින් කරන්ට් වැදුලා කියනවා මේ මොනවද අර මේ මොකද්ද හෙනවදින්නේ අර කියන්නේ හෙනවදින කියන්නේ එන නෙමෙයි මොකක්ද ඒවට කියන්නේ අකුණු අකුණු. ඔව් අකුණක් වැදුනා වගේ කියනවා. ඉතින් එහෙම ඒවා කියනවා. ඉතින් දැන් මේ මොකද්ද කියලා තියෙන බුදුහාමුදුරුවෝ ඇත්තට අකුණු වදිනවද කියලා තියෙන කාමච්ඡන්දේ දුර වෙනවා කියලා. ආ ඔය මුලින් ඒක හොයාගන්න ඕන. කාමච්ඡන්දේ දුරු කරනුවේ නෙක්ඛම්මේ වැඩෙනුවේ භාවනාවයි නෙක්ඛම්මේ සිත පිහිටනුවේ භාවනාව එහෙනම් නෙක්ඛම්මේ කියන්නේ කාමච්ඡන්දයෙන් දුරු කරනකොට නෙක්ඛම්මේ බව දැනගන්නත් ඕනේ නෙක්ඛම්මේ හිත පිහිටන්නත් ඕනේ එහෙනම් මට කියන්න මේ නෙක්ඛම්මේ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කීවෙනි එකද දෙවෙනි එක සම්මා සංකප්පය ඒක සම්මාදිට්ඨිය නැතුව කොහොමද ඒකට එන්නේ? දැන් සම්මාදිට්ඨිය නැතුව මෙතනට එන්නේ කොහොමද? අන්න ආර්යයට මේසස්නේ මහාන තමයි මේක දන්නේ. අනිත් අය මේක දන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ. එතකොට මෙසස්නේ මහානට ඇයි මේක දෙන්නේ මෙහෙම? මතකද අතර පෙන්නවා සුත්තමේ ඥානයේද චින්තාමේ ඥානයේද උපනිස්සණය කොටගෙන භාවනානේන ඥානය වඩයි. එතකොට අර සම්මාදිට්ඨියටපත් වෙච්ච ආර ශ්‍රාවකයාට තියෙනව මොකද්ද? සුත්තමේ ඥානය, චින්තාමේ ඥානය තියෙනවා. ඒක උපනිස්සණය කරගෙන තමයි ඔහු කාමච්ඡන්දෙන් අයින් වෙලා නෙක්ඛම්මේ වඩන්නේ. ඒතර ඒක නැත්තම් ඒක නැත්තම් ඉතින් මොකක් කරන්නේ? අපිට වරදින තැන් මේ පෙන්වන්නේ. භාවනාව කියන්නේ කොච්චර වැදගත් වෙන්නේ කොහොමද කියලා බුද්ධ ශාසනය පෙන්නන්නේ. නිකන් මොන හරි කියවූ පළියට භාවනාව වැඩෙන්නේ නැහැ. මේ කතාව තේරෙන්න ඕන හරියට දැන්. තව තව නේ. හරි. අධි සමෝ ජීවිතේ විසම නොවේ, මනමින් ජීවිතේ මිච්ඡාවක් නොවේ, ත්‍රිත්ව නොවේ, ආජීව සම්පන්න වේ. ඒ කියන්නේ මොකද්ද? සම්මා ආජීවයට එනවා කියලා එකයි කියන්නේ. ආජීව සම්මනේ හේ මෙසේ භාවනා සම්පන්න වූ අදිඨාන සම්පන්න ආජීව සම්පන්න වේ. මෙන්න කියන මොකද්ද? යම් පිරිසක් කරා එළඹද කැත් පිරිසක් පිරිසකට හෝ බමුණු පිරිසකට හෝ ගැහැවි පිරිසකට හෝ මහාන පිරිසකට හෝ විසරද වූයේ තෙද ඇතිව වූයේ එළඹෙයි ඊට හේතුකිම යම් මේකින් භාවනා සම්පන්න වූයේ අදිඨාන සම්පන්න ආජීවන සම්පන්න වූයේ වේ. ඒ කියන්නේ මෙන්න මේ කෙනාට මොකද්ද කියන්නේ? ජීවත් වෙයි ඒ පිරිස කරා එළඹද ආජීව සම්පන්න වෙයි එක එක මේ මේ ඉන්නේ මොකද පිරිසක් කරා එළඹෙනවා. ඊට පස්සේ මොකද? කැත් පිරිසක්. ඒ කියන්නේ මොකද කැත් පිරිසක් කියන්නේ? ඒක ඉන්නවා ඉතින් নানা ප්‍රකාර දූෂිත මානසිකත්වයේ ඉන්න ඉන්නවනේ නේද? කඩු බොළු අරගෙන මොනවා හරි කරගෙන කෑග ගහ ඉන්නවා. ඔය මොකක් කවුරු ළඟට ගියත් මොකද කියන්නේ? එහෙම පිරිසක් කරා ළඟට ගියාද? බමුණ පිරිසක් ළඟාකට ගියාද? මාන පිරිසක් ළඟට ගියාද? කවුරු හිටියත් Tamanට ඉන්න තැන ඉන්න පුළුවන් බව තේරෙනවා. මොකද ආජීව සම්පන්නව ඉන්න පුළුවන් කියනවා. මොකද අදිඨාන සම්පන්නවම මේක තේරුම් අරගෙන තියෙනවා. දැන් මට කියන්නේ එතකොට එහෙම අදිඨාන සම්පන්න කෙනාට අර අපි අර ඉස්සෙල්ලා කිව්වා වගේම මේ අර ඊගිය සති විස්තර කරා වගේම අර මොකක් හරි හිස් තැනකටම යන්න ඕනද? අර ශුන්‍යාකාර කියලා කිව්වේ මොකද්ද? කොයි සෝම් පිටේ නිලනවා කිව්වේ? ඒ ගියත් මොකෝ කරන්නේ? යෝග තමයි. ගහක් මුලකට යනවා. ඒත් මොකෝ කරන්නේ? ආරණ්‍යයකට යනවා. ඒත් මොකෝ කරන්නේ? ටවුන් එකට යනවා. ඇයි? හිත ආරණ්‍යයක් කරගන්න දන්නවා, හිත පන්සලක් කරගන්න දන්නවා. නිදහස් වෙන්න දන්නවා. පිරිසක් හිටියයි කියලා ප්‍රශ්නෙකුත් දැන් දැන් තේරෙනවද තථාගතයන් වහන්සේ ජේතවනාරාමයේ ඉන්නකොට එහා පැත්තේ චුන්දසූකර හිටියේ ඉන්දැද්දි බුදුහාමුදුරු හිටියේ කොහොමද කියලා. දැන් අපි මොකෝ කරලා තියෙන්නේ? ඔව් අහලකට එකෙකුට එන්න එපා. ඉතින් ඇයි එහි කියන්නේ මොකක්ද? මේ පැත්තේ බුදුහාමුදුරේ ඉතියා පැත්තේ උදසු කර හිටියා. ඉතින් ප්‍රශ්නකුත් නැහැ. ඇයි? වැඩේ දන්නවා. ඉන්නේ උන් ඉන්න ලෝකෙ. ඉතින් ඉන්නේ උන් නැති කරන්න අපිට පුළුවන්. නැත්නම් අපිටම ඉන්න පුළුවන් තැනක් තියෙන්න ඕනේ. තැනක් කලින් කිව්වා. උදේ ඉස්සෙල්ලා. ප්‍රථම ධානය, ဒုတိ ය, එතන ඒවා තමයි දැනෙන්නේ. එතන දෙලා ඉන්න වෙන්නේ කොහේ හරි. අන්න එතකොට මොන පිරිස හිටියත් ඕක ඉන්න ප්‍රශ්නයක් නැහැ ඉතින්. ඒක වඩාගෙන යන්න ඕනේ ඊට පස්සේ. හරි. එහෙමනම් ඔන්න පළවෙනි එක දැන් පළවෙනිම භාවනාව වෙන්න නම් මොකද වෙන්න ඕනේ? කාමච්ඡන්දයෙන් අයින් වෙන්න. පළවෙනිම පොයින්ට් එක ඔච්චරයි. එතකොට ඔයගොල්ලෝ භාවනා කරන්න මොකද වග බලා ගන්න ඕනේ පළවෙනිම එක? ඒක වග බලා ගන්න ඕනේ කවුද? ඒක වග බලා ගන්න මොකක්ද ඕන වෙන්නේ? අන්න සුත්තමේ ඥානයයි චින්තාව. එතකොට මොකක් ආවත් මොකද්ද දැනගත්ත බණපදේ අහගත්තේ? මොන සිතුවිල්ලක් ආවත් මොකක් ආවත් දැනගත්ත එහා පැත්තේ පුඩුව කෑ පෙරළුණත් මොකක් පෙරළුණා සද්දා රූප සද්ද ගන්ධ රස ඔය මොකක් ආවත් කයෙන් මොකක්ද අහගත්තේ? සබ්බ සංකාරම අනිච්චයි. එහෙනම් දැන් ඒක ගැන හොයලා වැඩක් තියනවද එතකොට? නෑ අන්න ඒ ඒ අදාස අරගෙන චින්තාමය ඥානෙ. අන්න තව තව තව තව තම මේක තෝරගන්න දැන් හිත තියන්න යනවා. අන්න ඒකට තියෙන බාධාවක් තමයි මේ කාමච්ඡන්දේ. එහෙනම් ඒක දුරු කරගන්න අනිවාර්යයෙන්ම අනිත්‍යතාවේ මෙනෙහි කළා එතනින්. ඒක කාගේ වැඩද දැන්? ඒක. ඒතකොට ඒක කවුරු හරි භාවනා දෙන කෙනා කරලා දෙනවද? මොකද මතක තියාගන්න දස්සනේන කොටස ඉවුරුනාට පස්සේ භාවනානේන කොටසදී පරපත්තේ රහිතයි. එතකොට ආ තව කවුරු හරි භාවනා දෙන උත්මේකාරී උත්මාවේකාරී කවුරු හරි කෙනෙක් මහා උපකාරයක් කළා දෙනවා. මේක වඩා ගන්න. ඒකට තමන්ගේ අතේ තියෙන ලොකු වගකීමක් තියෙන තමන්ගේ අතේ. භාවනා දෙනගෙනාගේ මතේ නෙමෙයි. හැබැයි දෙනගෙනාගේ අදිස්ථානය, ඒ චිත්ත ශක්තිය ගොඩාක් බලපානවා. නැතුව නෙමෙයි. හැබැයි ඒ වගේම දැන් බුදු පියාණන් වහන්සේ ළඟ කොච්චර ශක්තිය තියලා ඒ ඔක්කොම තියලා ළඟ ඉඳලා භාවනා වඩා ගන්න බැරි වෙච්ච අය ඉන්නවනේ. ඇයි මේ පැත්තේ අයගේ වෙන්න ඕන දේ අය කරගන්නේ නැහැ. අර පැත්තෙන් කොච්චර ශක්තිය නිකුත් වුණාද? ඒතර මේ පැත්තෙන් ශක්තියක් නිකුත් වෙනවට කියන අනන්තරය ඔය පැත්තේ ශක්තිය ලබා ගන්න කරන එකට කියන සමානන්තරය. එහෙනම් අනන්තර සමානන්තර ප්‍රත්‍ය දෙක සිද්ධ වෙන්න ඕන. අනන්තර සමානන්තර ප්‍රත්‍ය දෙක සිද්ධ වෙන තැන මේක සිද්ධ වෙනවා. අනන්තරයෙන් කොච්චර නිකුත් කරත් වැඩක් නැහැ සමානන්තරය ඒක ඇදලා ගන්නෙ. ඒ ඒක ඇදලා ගන්න බැරි වෙන්නේ මෙන්න මේ කාමච්ඡන්දයක ඇතිරෙන එක. ඒ කාමච්ඡන්දෙන් අයින් වෙන වෙලාවට සමානන්තරය හැදෙනවා. ඇයි? මේ පැත්තෙන් නිකුත් කරන්නේත් කාමච්ඡන්දයෙන් තොරව නම් කාමච්ඡන්දයෙන් තොරම මානසිකත්වයකට ශක්ති දෙක ඇදිලා එන්න ගන්නවා. අනන්තරයට සමානන්තරය ඇදිනවා කිව්වේ ඒකයි. ඒ සමානන්තරේ නැත්තම් අනන්තරේ කොච්චර නිකුත් කරත් ඇදෙන්නේ නැහැ. ඒක වගකීම තියෙන්නේ ගොඩක් තමන්ගේ අතේ. කර්මස්ථාන දෙන මේ ගෞරව ස්වාමීන් වහන්සේ හරි මේනින් වහන්සේ කෙනෙක් හරි ගිහි කෙනෙක් හරි කවුරු හරි දුන්නත් එයා කර්මස්ථාන දෙන්නේ මොකටද? උන්වහන්සේට වඩා ගන්න. ඒතර ඕගොල්ලෝ එකෙන් උපකාරයක් කරගන්නවා. ඕගොල්ලෝ උන්වහන්සේට කර්මස්ථාන දෙන කෙනා කර්මස්ථාන දෙන්නේ උන්වහන්සේට අරිහත් වෙන්නේ. උන්වහන්සේගේ ධර්ම අවබෝධයටත් එක්ක. එතකොට අන්න එකෙන් උන්වහන්සේ ධර්ම මාර්ගය පූර්ණ කරගෙන තව තව කර්මස්ථාන වඩනකොට ඒක අපි උපකාරයක් කරගෙන අනේ ඒක අවස්ථාවෙන් අපිත් ප්‍රයෝජනයක් ගන්නවා කියලා අන්න ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නවා. ඔව් දෙන කෙනා සුදුසුද නැද්ද කියලා එකපාරට බලන්න බෑ. බැරි හේතුකුත් තියෙනවා. ඇයි? මුලින්ම බලන්න ඕන තමන් සුදුසුද කියලා. ඊට පස්සේ තුන්ටි තේරෙයි. එතකොට තමන්ට තේරෙයි. ඒක එකපාරට බලන්න බෑ. මොන තමන්ට මේක වඩාගෙන යනකොට තමන්ටම තේරෙයි. ඒ චිත්ත ශක්තිය ලැබෙන විදිය ඒක අත්දැකීමෙන් ගන්නකොට තේරෙයි. ඒක කලින් හොයන්න බෑ ඒක කවදාකවත්. අලින් කොහොමද හොයන්නේ? මොකෙන්ද හොයන්නේ? පාටෙන්ද හොයන්නේ? අර බුදුහාමුදුරුව චුට්ටක් කනකොට සද්දාව ආවා වගේ. වළඳනකොට. එහෙම හොයන්න බෑ එකපාරට. මොකද චිත්ත ශක්තිය කියන ඒවා කාටවත් පේනේම නෙමෙයි. චිත්ත ශක්තිය කියන ඒවා පේනේම නෙමෙයි. ඒකයි. හරි. දැන් තථාගතයන් වහන්සේ ඉතුරු ටික ඔක්කොම එකට කියනවා. මොකද්ද? ව්‍යාපාදයේ දුරු කරනුයේ අව්‍යාපාදයේ වඩනුයේ භාවනාවයි. මොකද්ද දුරු කරන්න ඕන ඊළඟට? ව්‍යාපාදේ දුර වෙන්න ඕනේ මොකද්ද වෙන්න ඕනේ? අව්‍යාපාදේ වැඩෙන්න. තීන මිද්දේ දුරු කරුණේ ආලෝක සංඥා වඩනුවේ භාවනාවයි. තීන මුද්දේ දුරු කරුණේ ආලෝක සංඥා වඩනුවේ භාවනාවයි. ඔවර අම්මා. අර අර අර අම්මා මගේ උදේ ප්‍රශ්නයක් ඇහුවා නේද? ආ. මතකද මං කිව්වා? මොනම හේතුවක් නිසා මේ භාවනාවකදී ආලෝකයක් આવොත් ඒ ආලෝකය අනිත්‍යයි දුක්ඛ අනාත්තයි කියලා අයින් කරන්නේ නැහැ. අයින් කරන්නේ හේතුවක් තියෙනවා. මේ ආලෝක සංඥා වැඩෙන්න ඕනේ. මොකද ඒ ආලෝක සංඥා වැඩෙන්න වැඩෙන්න තමයි තීන මිද්දේ දුරු වෙවි දුරු වෙවි තව යන්නේ. ඒ වැඩෙන එක කවදාකවත් නතර කරන්නේ නැහැ. හැබැයි ඒ වැඩෙන ආලෝක සංඥා දිහා බලාගෙන ඉන්නෙත් නැහැ. මම එදත් අම්මා මේ අම්මට දුන්න උපදේශම තමයි එකම උපදේශයයි තියෙන්නේ. අපි ඉන්නවා අඳුරක අඳුරක ඉන්නකොට අපිට අඳුරෙන් එළියට යන ටෝච් එකක් හම්බ වෙනවා. අපි කරන්නේ මොකද්ද මුලින්ම ටෝච් එක නිවලා දානවා. දැන් කොහොමද යන්නේ? යන්න පුළුවන්. බෑනේ. හැබැයි තව කෙනෙක් ඉන්නවා "ෂා මට මරු ටෝච් එකක් හම්බුණා" කියලා ටෝච් එක දිහා බල බල ඉන්නවා. ඈ කාටවත් හම්බෙච්ච නේ ටෝච් එක මට හම්බුණා කියලා දැන් ටෝච් එක දිහා බල බල ඉන්නවා. දැන් ඉන්නේ කොහෙද ආයේ? ටෝච් එක බල බල ඉන්නවා ඉතින්. ඒ හරියන්නේත් නැහැ. දැන් එහෙනම් මොකද කරන්න ඕනේ? ටෝච් එක පාවිච්චි කරනවා අඳුරෙන් එළියට යන්න. එහෙනම් මෙන්න මේ තීන මිද්දේ තීන තැන අපේ ප්‍රඥා මොට්ට වෙනවා. අන්නේ ප්‍රඥාව උඩට ගන්න මේ ආලෝක සංඥාව වටිනවා ඕනවා. එහෙනම් මේ ආලෝක සංඥාව ඔහේ වැඩිද්දෙන් අපේ මාර්ගය වඩ아가න අපිට යන්න තියෙන්නේ. නැතු ආලෝක සංඥා හොයන්න යනව නෙමෙයි. ආලෝක සංඥා හොයන්න ගියොත් ආයි වෙන්නේ මොකද්ද? අපි භාවනා කරලා තියෙන ආලෝක සංඥාව නිවන් දකින්න නෙමෙයි ආලෝක සංඥා හොයන්න. දැන් භාවනා කරන්නේ මොකටද? නිවන් දකින්න. ඒ නිවන් දකින්න යනකොට ලැබෙන දේවල් ඔය තියෙන්නේ. ඒව හොයන්නේ නැහැ. ඒව ඔහේ ලැබෙනවා. හැබැයි ඒක ලැබුණ බව දැනගෙන අපේ වැඩේ කරගෙන යන්න තියෙනවා. නැත්තම් මේවා නිකන් අතරමං වෙනවා ඒකයි. අතරමං වෙනවා කියන්නේ මේ මොනවද නෙමෙයි. ඉතින් අපරාධය අර මාර්ගය වැඩෙන එක පැත්තේ ඉඳලා වෙන එකක් බල බල ඉන්නවා එතකොට. ආන්න ඒක ඒක වැඩෙන එක වැඩෙන්න ඕනේ. වැඩෙන එක හොඳයි. හැබැයි වැඩෙන එක වැඩෙනකොටම ටෝච් එක නිවා ගන්න එපා. ඒකයි කියන්නේ. ඒක ඕනේ. ඔව් වෙනස් වෙනවා අනිවාර්යෙන්. ඔව් මොකද ඔව් ඒක තමයි කිසිම බැඳීමක් නැතු වෙන ආලෝක සංඥාවක් නෙමෙයි. මේකෙන් අයින් වෙනකොට එන එකක් නේ. ඒතර ඒ ආලෝක සංඥාවට හිත ගිය ගමන් ලෝකෝත්තර දැහනක් නම් වඩන්නේ දැහන නැති වෙනවා. ලෞකික දැහනක් නම් වඩන්නේ දැහන ඔහේ තියෙනවා. මොකද එයාට එයා නිමිති අරන් යන්නේ. ඒකයි වෙන්නේ. මොකද එයාගේ දැව මම ඉස්සරහට ඒක පෙන්වන්නම්. තව ඇයි එතනම වැටෙන්නේ කියන එක. ඒක තව ඉස්සරහට පෙන්වන්න තියෙන්නේ. ඊළඟට කියන මොකද උද්දච්චය දුරු කරුණේ අවික්ෂේපේ වඩුනේ භාවනාව. මේ උද්දච්චයෙන් අයින් වෙන්න ඕනේ. එතකොට හිත වික්ෂිප්ත වෙන එකෙන් අයින් වෙනවා. විචිකිච්ඡා දුරු කරුණේ ධම්මතාවය වඩනුවේ භාවනාව. ඒ කියන්නේ මේ විචිකිච්ඡාව එන්නෙම ධර්මතාවය තේරෙන්නේ නැති හන්දා. එහෙනම් අන්නේ වඩනුවේ භාවනාවයි. අවිද්‍යාව දුරු කරුණේ විද්‍යාව වඩනුවේ භාවනාවයි. ඊළඟට කියන මොකද්ද? අරතය දුරු කරුණේ ප්‍රමෝදය වඩනුවේ භාවනාවයි. ඊළඟට නීවරණ දුරු කරුණේ ප්‍රථම ධානයේ වඩනුවේ භාවනාවයි. ඔන්න ඕන කරන තැනට එනකන් එනවා දැන්. දැන් අන්තිමට දැන් මේ මේ අර ටික අයින් වෙනකොට මොකෝ වෙන්නේ මේ? ව්‍යාපාදයේ කාමච්ඡන්දය අයින් වෙනවා. ව්‍යාපාදය අයින් වෙනවා. තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියනවත් එක්කම ඒ අවිද්‍යාසහගත මානසිකත්වය අයින් වෙන තැනදී ඒ ඔක්කොටම තනි වචනයක් දෙනවා මොකද්ද? නීවරණ කියලා. නීවරණ දුරු කරනුවේ ප්‍රථම ධානයේ වඩිනුවේ භාවනාව. එහෙනම් මෙන්න මේ මේ ප්‍රථම ධානයට එන තැන. එහෙනම් මෙන්න මේ ටිකෙන් අයින් වෙනවා කියන්නේ මොකෙන්ද අයින් වෙන්නේ කාටද මෙයා හොයාගන්න බැරි මාරයාට හොයාගන්න බෑ එහෙනම් අපි නිමිත්තක් අරගෙන කාමච්ඡන්ද ව්‍යාපාද තියෙන මේ දුද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡාවල ඉන්නකොට මාරයාට හොයාගන්න පුළුවන්ද බැරිද හොයාගන්න පුළුවන් ඇයි මාරයාට හොයාගන්න නිමිත්තක් ඕනේ එහෙනම් අපි කොහේ හරි තැනක රූපයක් සද්දයක් ගන්ධයක් රසයක් ස්පර්ශයක් අරගෙන ඒක තුල කාම කාමච්ඡන්ද ව්‍යාපාතින මෙන්න මේවෙන් යම් නිමිත්තක් අරගෙන ඉන්නවනම් අන්නේ නිමිති සියල්ලම යනවා නීවරණ වලට එහෙනම් නීවරණ වලින් තොර මොහොතක විතරයි මේක හොඳට වැඩෙන්න ගන්නෙ. අන්න ඉඳ කියනවා විනීවරණ මොහොතක් කියලා. එහෙනම් නීවරණ දුරු කරනුවේ ප්‍රථම ධානයේ වඩනුවේ භාවනාව. එහෙනම් අපිට නීවරණයක ඉඳගෙන මායя පරාජය කරන්න පුළුවන්ද? නීවරණයක ඉඳගෙන මායя පරාජය කරන්න පුළුවන්ද? බැරි හන්ද තමයි කිව්වේ නීවරණ වලින් තොරව ප්‍රථම ධානයට උඹලා ඇවිල්ලා තමයි ඔබලට මායя පරාජය කරන්න පුළුවන් වෙන්නේ. මොකද මායයට අහු වෙන්නේ නැහැ කිව්වේ ඒක. එහෙනම් ඔන්න එහෙනම් භාවනාවේ දැනගන්න ඕන පළවෙනිම සාධකය මොකද්ද? Tamanට නීවරණ වලින් අයින් වෙන්න පුළුවන්ද බැරිද කියන. ඒක තමයි පළවෙනිම භාවනාවට තියෙන පළවෙනිම මේ මොකද්ද සුදුසුකම qualification. සුදුසුකම ඔක පළවෙනි. ඒක පළවෙනි ගේට්ටුවෙන් පැන ගන්න මේක තමයි පළවෙනි එක. මෙතන ෆේල් වුණොත් මොකක්වත් හරියන්නේ නැහැ. නේද? හරි. එහෙනම් මේ ඉතල භාවනා වඩන කෙනාගේ ස්වභාවය මොකද්ද? හැම වෙලාවෙම සමව ජීවත් වෙයි. විසම නොවේ. ඇයි මේ? සමව ජීවත් වෙයි කියන්නේ? මොහුගේ මොකද්ද මොහුට තියෙන එකම සමය? නිවන් දැකීමේ සම අතකට ඇදිලා හින්දා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වලට විතරයි ඇදිලා තියෙන්නේ. වෙන කිසි දෙයකට ඇදිලා නැහැ. අන්න ඒ සමයට ඇදිලා ඉන්නවා. ඒ හින්දා හිත විසම නැහැ, සමයි. ඉතින් හිත එහෙනම් හිත විසම වෙන නැත්තේ මොන ඇන්ද? අර උඩ තියෙන ටිකේ මොනවද? කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්දුද්දත්ති කුකුච්ච විචිකිච්ඡා කියන පංච නීවරණ තමයි හිත විසම වෙන්නේ. එහෙනම් ඒ ටිකෙන් අයින් වෙන්න ඕන අයින් වෙනවා මොකද කරන්න ඕනේ? තම. දැන් මේ භාවනා කරන වෙලාවේ මට කියන්න කවුරු හරි ඇවිල්ලා ගහනවද? පොල්ලකින් ගහයිද කවුරු හරි ඇවිල්ලා? එහෙනම් කායික දු නෑ. එහෙනම් එන්නේ මානසික දු. ඒක එන්නේ කොහොමද? ඇහැට රූප මත පේනවා. උපේක්ඛා සහගත. උපවිචාර කළ මානසික දු. ඊට පස්සේ කනට ශබ්ද ඔහේ ඇහෙනවා. ඇහෙනේ ඕ පුවිචාර කළා මානසික පුරුදු. ඕම ඕම ගිහිල්ලා දැන් දිවට රසක් නැහැ. දැන් මේ වෙලාවේ රසක් නැහැනේ. කන්නේ බොල් කන්නේ නැහැනේ භාවනා කරනලා ඒකත් නැහැ. ඊට පස්සේ නාසයට ගඳ ඕ මොකක් හරි එකක් ආවා කියන්නකෝ. ඒකත් ඉතින් කොහොමද දැනගන්න පුළුවන් ඒ? ඊට පස්සේ වැඩිපුරම එන්නේ මොකෙන්ද? මන ධම්ම එන්න ගන්න. දැන් මන ධම්ම වල තියෙන උපේක්ඛා එකක්. ඒ දැන් උපේ දැන් කායට එන කැලලක් නෑ තාම. ඇයි දුක කැලල නෑ. ඒ කියන්නේ මේ වෙලාවේ මේ මේ කවුරුත් වෙලා ගහන්නෙත් නෑනේ. හැබැයි තාම සුඛාවිල්ලක් නෑ. දැන් දැන් උපේක්ඛා එකත් එක දැන් ඔට්ටු වෙනවා. ඔට්ටු වෙනකොට මෙතන මොකද වෙන්නේ මේ නීවරණ ටික? අර ධම්මේ ආවිල්ලා ඒවත් එක්ක උපවිචාර කරන්න ගිය ගමන් මොකද වෙන්නේ? මෙන්න මේ නීවරණ ටික උපදිනවා. රේ නීවරණ ටික උපදින තැන හිත සම නැහැ හිත විසමයි. එහෙනම් ඒ උප ඒ සියල්ල උපේක්ඛා සහගතව ධම්මෙන් එනකොට අපි දැන් මොකද කරන්න ඕනේ? අනිච්චම තමයි. දුක්ඛම තමයි. අනත්තම තමයි. අන්න ඒක මෙනෙහි කරන්න. ඒක මෙනෙහි කරනකොට අරවට ඉඩ නැති වෙන්න ගන්න. භාවනාවේදී නීවරණ ධර්ම මුලින්ම තුරු කරගත යුතුයි. හරි. මේකත් එක්ක එකකට එහෙනම්. ඒක තමයි පළවෙනිම දේ. නේද? දැන් මේකට අපි සුදුසු කියලා අපි බලා ගන්නවා. වෙන ඒවා එකක් අපේ දැන් කෙනෙක් කිව්ව මේ මට මේ නීවරණ ටික දුරු කරගන්න බැරුණා ඉස්සරහ පුටුව හම්බෙච්ච නැති හන්දා. මේ ඉස්සරහම රෝ එක. ඉස්සරහම තියෙන පුටු ටික නේද? අර හැමතැනම දෙන VIP ලට දෙන පුටු ටිකක් තියෙනවනේ හැමතැනම නේද? ඒ හින්දා මට මේ ඉස්සරහම පුටුවක් හම්බුන්නේ නැහැ. ඒ හින්දා තමයි නීවරණ දුරු කරගන්න බැරි වුනේ. හරිද? හරිද? නෑ. ඇයි නීවරණ ධර්ම කියන්නේ පුටුවේ තියෙන එක නෙමෙයි. පුටුවේ තැනක තියෙන එක නෙමෙයි නීවරණ ධර්ම කියන්නේ. ඉන්න තැන කොහේ හරි මොකක් හරි උපවිචාර කරලා හදාගන්න එක. කොහේ හිටියත්. ඒක ඉස්සරහද පිටිපස්සේද කොහෙද කියන එක නෙමෙයි තියෙන්නේ. එතකොට දැන් අපි හිතුව මේ ඉස්සරහ කෙනෙක් ඉන්නවා. ඒ කෙනා නීවරණත් එක්ක සමානතරය තියෙන නීවරණ පැත්තට. දැන් කර්මස්ථාන සජ්ජායනා කරන කවුරු හරි කර්මස්ථාන දෙන එන විනීවරණව විනීවරණ නීවරණ වලින් අයින් වෙලා සම්පූර්ණයෙන්ම කර්මස්ථානයේ යථාර්ථයේ පිහිටලා දෙනවා. අර පිටිපස්සෙම කෙනෙක් ඉන්නවා. නීවරණ වලින් තොරව ගානට සමානතරය ඇදිලා හැදිලා තියෙනවා. දැන් මෙහෙන් නිකුත් කරන ශක්තිය යන්නේ කොතනටද? ඈ? ආන්නර සමානතරය ඇදිච්ච තැනට. සමහර කට්ටිය කියනවා ඉස්සරහා හිටියම කිරණ එනවලු නිකම් විදිනවා වගේ. දැන් ඇවිල්ලා එනවා. දැන් නෑ සමානන්තරේ නෑ කොහොමද විදින්නේ? ඒ දිට්ටි දිට්ටි කඩන්නේ මේ. නැත්තම් දිට්ටි හදා ගන්නවා ඉස්සරහ හිටන කිරණ හොඳටම ලැබෙන්නේ. හැබැයි ඉස්සරහ නීදී. නැත්තම් මොකක් හරි නීවරණයක. දැන් සමානන්තරේ නෑ. හැබැයි අනන්තරෙන් නිකුත් වෙනවා. දැන් කොහොමද අර කියන්නේ? ඔබ තව කෙනෙක් ඉන්නවා පිටිපස්සෙන්. එයා සමානන්තරේ ගන්නට හැදිලා තියෙනවා. එහෙනම් මේ කිරණ වලට බය වෙන්න එපා මේ අනිත් වට වගේ කිලෝමීටර එහෙම නෑ යනවා ශක්ති විශේෂන් තියෙන්නේ එතන සමානතරේ හරිනම් යනවා ඒ හින්දා මේ මේ මේ පෙන්වන්නේ මේ ටැන් වලට දඟලන්න දෙයක් නැහැ හරි ඔච්චර ළඟ ළඟ දාන්නෙත් නෑ මේ භාවනාවට පුටු බය වෙන්න එපා ඔයිට වඩා දුරස් කරලා දාන්නේ මෙච්චර එන ගාන බලලිවල අඩු කරලා තමයි දාන්නේ මොකද භාවනාවේදී යන්නේ පුළුවන් වෙන්න එපා ඇඟේ හැපි හැපි කරන්න බෑනේ එතකොට ඊට වඩා වෙනස් විදියට තමයි පුටු උනත් දාන්න වෙන්නේ. ඒක අපි මේ ආයතනෙත් එක කතා කරලා මහත්මලත් එක කතා කරලා ඒක ඕගොල්ලන්ට හරි ගස්සලා දෙන්නම්. ඕගොල්ලන්ට තියෙන්නේ ඕගොල්ලන්ගේ වැඩේ කරගෙන මේ පැත්තෙන් කෙරෙන්න තියෙන වැඩේ අපේ ඉන්න සංවිධායක මාතුලේ ඒ ඔක්කොම කොහොම හරි කරන්න තියෙන උපරිමයෙන් ඊතු කරලා දෙනවා. මල් වට්ටියේම තියලා දෙනවා නෙලා ගන්න විතරයි තියෙන්නේ. එච්චරයි කරන්න තියෙන ඔක්කොම ටික කරලා දෙනවා. පා ඉතුරු එක තියෙනවා. හරි. සම්බුද්ධ දේශනාව තුළ මේ ධාන වර්ණනා කළසේකද කියන ප්‍රශ්නාව. අර අතනදී මම පෙන්වුවා නේද? නිවාප සූත්‍රයේ දැහන් ටික විස්තර කරනකොට මේ ධාන වර්ණනා කරනවා කියලා කතාවක් කිව්වා නේද? ඔන්න ඔය කතාව මෙතනත් එනවා. මෙන්න මේ ගෝපක මොග්ගල්ලාන කියන කෙනා තථාගතයන් වහන්සේ ළඟට ඇවිල්ලා මෙන්න මේ තථාගතයන් වහන්සේ ළඟ නෙමෙයි ඉන්නේ ආනන්ද ආමු ළඟට එන්නේ. ඔය තථාගතයන් වහන්සේ පිරිනම් පාලා. බවත් ආනන්දේනි මේ කතාව ටිකක් වැදගත් වෙනවා. ඒක තෙපි මෙකල්ලි යම් යම් මහණක්ව අනුව යන්නා වුණාම ඒ බවත් ගෞතමයන් විසින් මෙතෙ මේ තොපට ඇවෑමෙන් පිළිසරාක් වන්නේ යයි තබන ලද එකබ භික්ෂුවක් ඇද්ද කියලා අහනවා. ඒ කියන්නේ දැන් තථාගතයන් වහන්සේ පිරිනුවම් පාලා ඉවරයි. ඉවර හන්ද අහනවා මහාන බමුණන් අනුව ඇසුරු කරනවා නම් ඔබ වහන්සේලා ආනන්ද හාමුදුරන්ගෙන් අහනවා ඒ බවත් ගෞතමයන් විසින් මේ තෙමේ තොපට ඇවෑමෙන් පිළිසරණ වන තබන එක භික්ෂුවක් ඉන්නව කවුරු හරි මෙතන නායක භික්ෂුන් වහන්සේ කෙනෙක් ඉන්නවද කියලා තමයි මේ අහන්නේ. මේ ගෝපක මොග්ගල්ලාන ඇවිල්ලා. ඊට පස්සේ ආනන්ද හාමුදුරුවෝ උත්තර දෙනවා බමුණ අපි මෙකල්ලි මහණුන් අනුව යන්න ඕනම් දතයුත්ත දන්නා උනම් දැක්කයුත්ත දන්නා නම් අරහත් සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් හේතෙමේ තොපට ඇවෑමෙන් පිලිසරණක් වන්නේයයි තබන ලද එක් එක් භික්ෂු කෙනෙකුද නැත. ඒ කියන්නේ මොකද්ද කියන්නේ? එහෙම භික්ෂුන් වහන්සේ කෙනෙක් නැහැ කියලා කියනවා. මේ ආනන්ද කවුද මේ කතා කරන්නේ ධර්ම භාණ්ඩාගාරේ. හොඳේ. ආ ඒ හින්දා අපිට ආය අලුතෙන් මොකක්ද කියන්න දෙයක් නැහැ. ඊට පස්සේ අහනවා බවත් ගෞතමෙනි තෙපි මෙකල්ලි මහානානෝ යන්නා වන සංඝයා විසින් සම්මත වූ බොහෝ ස්ථිර භික්ෂූන් විසින් මේ තෙමේ අපට භාගතුන් වහන්සේගේ ඇවෑම පිළිබඳ වන්නේ තබන එක භික්ෂුව වෙනවක ඇද්දහන. ඒ කියන්නේ දැන් උන්වහන්සේපත් කරේ නැති හන්දා ඔබ වහන්සේලා එහෙම කෙනෙක්ව පත් කරගන්නවද කියලා අහනවා. බමුණ අපි මෙකල්ලි යම් මාන කණු යන්නෝ නම් සංඝයා විසින් සම්මත. අන සංඝයා විසින් සම්මත භික්ෂුන් වහන්සේලා අතරින් ස්ථීර භික්ෂූන් විසින් හේතෙමේ අපට භාගතුන් වහන්සේ ඈවෑමෙන් පිළිසරක් වන්නේ යයි එවැනි භික්ෂුවකුත් නැහැ කියන. මේ මොකද්ද කියන්නේ? බුදුහාමුදුරුව පිරිනම් පාන්න කලින් මගෙන් පස්සේ මෙන්න මේ භික්ෂුව තමයි ශාසනේ බාරව ඉන්නේ කියලා උන්වහන්සේ පාත් කරෙත් නැහැ කියලා කියනවා. ඊට පස්සේ ආනන්ද හැමතුරුගෙන් අහනවා එහෙනම් ඔබ වහන්සේලාපත් කරගන්නේ නැද්ද කියලා අහනවා. ඊට පස්සේ ආනන්ද හැමතුරුගෙන් අපි එහෙමපත් කරගන්නෙත් නැහැ කියනවා. හරි. ඊට පස්සේ මේ ගෝපක මොල්ලා අහනවා තවද බවත් ආනන්දීනි මෙසේ අප්‍රතිසරණ ශාසනයේ සමග්‍රහයට හේතු කවරේද? මෙන්න මේක අතිශය වැදගත්. මෙහෙම සරණක් නැති ශාසනයක ඇයි දැන් මෙයා හිතන්නේ මේ ගෝපක මොගල්ලානේ හිතන්නේ මොකද්ද? කවුරු හරි ඉන්න ඕනේ කෙනෙක් මේක ගෙනියන්න. ඉතින් එහෙම සරණක් නැති තැනක සමගියෙන් ඉන්නේ කොහොමද කියලා අහන්න. හැබැයි දැන් ගෝපකොම ගලන් දකින්නේ මොකද්ද එහෙනම්? මේ භික්ෂුන් වහන්සේලා හරිම සමගි. එන කොටා ගන්නෙ නෑ මොනවත් නෑ අනුන්ට උගුල් අටවන්නේ නෑ මොනවත් නෑ හරිම සමගි. ඉතින් අහනවා එහෙම ගුරුවරයෙකුත් නැතුව උන්වහන්සේපත් කරෙත් නැත්තම් ඔබ වහන්සේලාපත් කරගන්නෙත් නැත්තම් කොහොමද ඔබලා මෙම අප්‍රතිචරණ ශාසනයක සමගියෙන් ඉන්නේ කියලා අහනවා. හරි. දැන් උදාහරණයක් ඇරෙයිද ගෙදර අම්මත් නැහැ තාත්තත් නැහැ. ළමයි ටික සමගියෙන් ඉන්නවනේ. මොකක් හරි ක්‍රමයක් තියෙන්නේ බෑ. අන්න ඒ වගේ එකක් මේ අහන්නේ. නැත්නම් අම්මා තාත්තා ඉන්න වෙලාවට සමගියෙන් ඉඳලා නැති වෙලාවට අසමගියෙන් නම් ඒ වැඩකුත් නැහැ. දැන් අම්මයි තාත්තයි නැහැ. හැබැයි සමගියෙන් ඉන්නවා. නේද? එහා ගෙදර මිනිස්සු කල්පනා කරනවා අපේ ගෙදරේ උන් ඔක්කොම නටනවා, ජකා නටනවා, ඔක්කොම කරනවා. අර ගෙදර අම්මත් නැහැ, තාත්තත් නැහැ. ළමයි හරිම සමගියෙන් ඉන්නේ. ඇයි ඒ? බලනවනේ නේ. අන්න ඒ වගේ මේ ගෝපකොම ගොල්ලානත් ඇවිල්ලා බලනවා මේක. ඇයි ඒ? දැන් ගෝපකොම ගොල්ලානලා ඉන්න පැත්තේ ඉන්න කට්ටිය ඔක්කොම කරන්නේ. ඒ නටනවා මේ නටනවා කෑ ගහනවා යකා නටනවා. ඉතින් මේක මොකක් කන්නේ? හැබැයි මේක එහෙම නෑ. මම සාසනේ දාසුන් වහන්සේ ඇත්තෙත් නෑ. කවුරු හරි පත් කරාද දන්නේ නෑ කියලා අහගන්න එනවා. පත් කරෙත් නෑ. පත් කරගන්නෙත් නැහැ. එහෙනම් කොහොමද අහනවා සමගියෙන් ඉන්නේ? අන්න තත ආනන්ද හැඳුරු කියනවා බමුණ අපි අප්‍රතිසරණය නොවන්නම්. ඒ කියන්නේ අපිට පිළිසරණක් නැතුව නෙමෙයි. බමුණ අපි සප්‍රතිසරණ දහම් පිළිසරණ කොටම ඇත්තහා. එහෙනම් මොකක් පිළිසරණ ඉන්නවා කියලාද කියන්නේ? එහෙනම් අපේ ගුරුවරයා කවුද? අන්න. පුද්ගලයේ ගුරුවරයා නෙමෙයි. එහෙනම් තථාගතයන් වහන්සේ කියනවා මාගේ ගුරුවරයාද ධර්මයයි ඔබලාගේ ගුරුවරයාද ධර්මයේ විය යුතුයි මා ධර්මය පෙන්වා දෙනවා කියලාම කියන්නේ ඒක. එතකොට මේ තථාගතයන් වහන්සේ පෙන්වා දෙන එක්තරා අවස්ථාවක උන්වහන්සේටත් වඩා උඩින් තමයි ධර්මයේ තියෙන්නේ. તો ධර්මයත් එක්ක හැප්පෙනවා කියන්නේ එච්චර දෙල්ලම් දෙයක් නෙමෙයි කරගන්න විපාක ගොඩාක් ප්‍රබලයි. ඒකයි. ආලෝකයක් හැප්පුණේ බුදුහාමුදුරුවොත් එක්ක. නිගණ්ඨනාත පුත්‍ර හැප්පුණේ ධර්මයත් එක්ක. ආලෝකයක් ගොඩ ගියා. නිගණ්ඨනාත පුත්‍ර සතර පායට ගියා. ඔන්න වැඩේ හැච්චි. ඇයි? යථාර්ථයක් එක්ක හැප්පුණේ. පාප කර්ම වැඩි. දෙල්ලන් දෙයක් නෙමෙයි. ආලෝකයක් හැප්පුණේ බුදුහාමුදුරුවොත් එක්ක. වැඩේ ගොඩ දාගත්තා කොහොම හරි. නිගණ්ඨනාත පුත්‍ර බැරි වුණා. එහෙනම් ධර්මය කියන එක හරිම හරිම මේ ශාන්තයි ප්‍රණීතයි තමයි. හැබැයි ඉතින් හරියට අල්ල ගන්න ඕනේ නැත්නම් සතාගේ වලිගෙන් අල්ලගත්තොත් භයානකයි. ඒකයි වැඩි. ඊට පස්සේ කියන බමුණ ඒකාන්තේම වේලුවනේ රමණීය වූයේ. මෙන්න මේ මෙතනත් පොඩි වචනයක් තියෙනවා කියලා දෙන්නේ මේ රමණීයයි කියන වචනේ හැමතැනම කියනකොට හිතෙනවා මේ රමණීය කිය. ඔය රමණීයයි කියනකොට අපිට හිතෙන්නේ මොකක්ද එකපාරටම? ලස්සනයි ඕම තමයි හිතෙන්නේ. හැබැයි බුද්ධ ශාසනය රමණීයයි කියන්නේ එහෙම නෙමෙයි. මොකද්ද කියන්නේ? බමුණ ඒකාන්තයෙන් වේලුවනේ රමණීයයි. ඇයි රමණීය වෙන්නේ? අල්ප ශබ්ද, අල්ප නිර්ഘോഷී වූයේයි ජනවාතය ජනයාගෙන් රයිතු වූයේයි මිනිසුන්ගේ රාසභාවයට යෝග්‍යෝ විවේකයට නිසි වෙයි. තොපවැනි රක්ෂක ගෝපකයන් විසින් යම්සේ දෙමින්. ඒ කියන්නේ මොකද්ද මේ? මෙන්න මේ ඕනම කෙනෙකුට මෙන්න මේ වේලුවනේ රමණීය වෙලා තින්නේ. ඇයි භාවනා යෝගිය මේ කටයුතු ටික කරගන්න සුදුසු පරිසරයක් කියන එකයි මේ කියන්නේ. නැතු ලස්සනයි කියන එක නෙමෙයි. හරි ප්‍රිය මధుරයි කියන එක එහෙම නෙමෙයි. හොඳේ රමණීයයි. ඒ අපි රමණීයයි කියන එක. ඒතකොට රමණීයයි කියන එකට නිරුක්තියක් විස්තර කරනවා මේ මේ උත්තරීතර දහමක් විස්තර කරලා ලෝකයට දේශනා කරපු මේ මහා උත්තමයෝ. මොකද්ද රමණීයයි කියන්නේ? රමණයෙන් වෙන් වෙලා ඉන්න සුදුසුයි කියලා. ඒත් අපි රූපත් එක්ක රමණීය වෙනවා. සද්ද, ගන්ධ, රස රමණීය වෙනවා කියන්නේ පංචකාමයේ භුක්ති විඳිනවා කියන්නේ. අන්න ඒවෙන් වෙන් වෙලා ඉන්න මෙන්න මේ ප්‍රදේශයේ සුදුසුයි කියලා කියන්නේ. අර පොඩ්ඩක් සද්දබද්ද අඩුයි අන්නේ හින්දා කියන්නේ. හැබැයි දැන් රමණේ වෙන විදිය රමණේ වෙන් වෙන විදිය දන්නේ නැතුව අතන්ට ගියොත් අර තුන්වෙනි මුවන්ට වෙච්ච දේ තුන්වෙනි මුව කට්ටියට උනේ අරකේ මේක වෙන් වෙන විදිය දන්නේ නැතුව ගියොත් අර කට්ටියට වෙච්ච දේ වෙන්නේ ඒකයි ඊට පස්සේ කියනවා බවත් ආනන්ද ඒකාන්තයෙන් වේලුවනේ රමණීයයි ඔහොම කියලා අහනවා මේ මිනිස්සුන්ගේ රාස්භාවට මෙන්න මෙතන ඉන්නවද අහනවා ධානශීලූ පින්වතුන් විසින් යම්සේ දෙසමිනි බව ධානයේද ධානශීලීද වෙති කියලා අහනවා මෙන්න මෙහෙම ධාන වඩන අය ඉන්නවද කියලා අහනවා බවත් ආනන්දින එක් සමයක මෙන්න මේ තථාගතයන් වහන්සේගේ මෙයා ওই ඉස්සල දවසක් අහලා තිනවා දැන් බුදුහාමර පිරිනම් පාලානේ එක් සමයක භාගතුන් වහන්සේ විසින් විශාලානුවර මාවනේ ඌටාගාර ශාලයේ වැඩවසෙති බවත් ආනන්දේනි එකල්ලි මම මහවණේ කූටාගාරය වෙත ඇද්ද බවත් ගෞතමයන් වහන්සේ යම් තැනකින් එතැන්නේ එළඹියේද එහි වූ කලි බවත් ගෞතමයන් වහන්සේ නන් අයුරින් ධාන කතා වදාළ ඒ බවත් ගෞතමයන් වහන්සේ ධානයිද ධානශීලීහුද යලියේ බවත් ගෞතමයන් වහන්සේ සීළු ධාන වර්ණනා කළයිද කී. ඔන්න බුදුහාමුදුරුවෝ සීළු ධාන වර්ණනා කරයි කියලා කියප එකක් ගැන අහනවා ආනන්ද හාමුදුරන්ගෙන්. බමුණ ඒ භාගතුන් වහන්සේ ධාන වර්ණනා සියලු ධාන වර්ණනා නොකලසේක. මොකද්ද කියන්නේ? ඒ භාගතුන් වහන්සේ සියලු ධාන නොද වර්ණනා නොකලසේක. ඒ කියන්නේ වර්ණනා කරපු දැහැන් ටිකකුත් තියෙනවා වර්ණනා නොකරපු දැහැන් ටිකකුත් තියෙනවා. අර මායя පරාජය කරන්න පුළුවන් කියපු තැන මොකද්ද බුදුහාමුදුරුවෝ කිව්වේ? ඒ වර්ණනා කළ යුතුයි කියලා කිව්වා. මතකනේ මම පෙන්නුවා ඔයගලන්ට. ආ රයිට්. එහෙනම් මෙන්න මේකෙදි භාගතුන් වහන්සේ කෙබඳු දෑන වර්ණනා නොකලසේකද? අන මොනවද වර්ණනා නොකලසේක කියලා අහනවා. මොකද්ද? කාමරාගයෙන් මෙලව කිසිවේ කාමරාගයෙන් මඩනලද කාමරාගයෙන් පෙළෙන සිතින් යුක්තව වාසය කරයි. උපන් කාමරාගය නිස්සරණේ තතුසේ නොදනි. එහෙනම් කාමරාගයගේ නිස්සරණේ නොදන අන්න ලෝකේ මොකක් හරි මේ වගේ විස්තර කරනවා මම වෙලා යන හන්ද කියන්න කාමරාග පාටික ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියලා පංච නීවරණ ටික කියනවා. එතකොට මේ මොකද්ද කියන්නේ? මෙන්න මේ දැහැන වර්ණනා කරන්නේ ඇයි මේ? ලෝකේ මොකක් හරි නිමිත්තක් අරගෙන වර්ණනා කරනවා. ඉතින් ලෝකේටයි ති නිමිති අරගෙන වර්ණනා කරනවා නම් පොදුවේ කියනවා ඒ ඔක්කොම මොනවද? පංච නීවරණ මූල් කරගන්න දැහැන් කියලා. ඒක ලෝකේ නිමිත්තක් අරගෙන වඩන්නේ. ඒතර ලෝකේ නිමිත්තක් අරගෙන වඩන කෙනෙකුට ලෝකෙන් එතර වෙන්න බෑ. ඇයි යා ලෝකේ නිමිත්තක ඉන්නේ? ලෝකේ නිමිත්තක ඉන්නකොට ලෝකෙන් එතර වෙන්නේ කොහොමද? එතර වෙන්න ක්‍රමයක් නැහැනේ. ලෝකේ අල්ලගෙන ලෝකෙන් එතර වෙන්න හදනවා. කරන්න බෑනේ. අන්න ඒ වගේ කියනවා. එහෙනම් ඔහොම දැහැන් ටිකකුත් තියෙනවා. එහෙනම් අර බුදු පියාණන් වහන්සේ බුදු වෙන්න කලින් ඔය සියලුමයි දැහැන් වැඩුවා නේද? ඒ වැඩි ඔක්කොම ආර්ය දැහැන්ද අනාර්ය දැහැන්ද? අනාර්ය දැහැන්. ඒතර ලෞතර බුදු කෙනේ බුදු වුණාට පස්සේ තමයි ලෝකෝත්තර ආර්ය දැහැන් ටික විස්තර. මතකද ඕගලන්ට මම අර පටිසම්භිද මේ මොකද්ද? පටිසමුපාද විස්තර කරන වෙලාවේදී ලෝකෝත්තර පටිසමුපාද මූලයේ විස්තර කරනකොට පෙන්නවා අර එක දැහැණක් කියලා ප්‍රථම අධ්‍යයනය කියලා විස්තර කරලා එතනදී කිව්වා මොකද්ද? ධම්මානං සමුදය හෝති කියලා. එතන වචන තිබ්බා ලෝකෝත්තර දැහැණ ධ්‍යාන කියලා. මතක ඇති. ආපහු බලන්න පටිසමුපාද ටික. එතකොට තේරෙයි ලෝකෝත්තර ධ්‍යාන කියලාම එතන තිබ්බා. එහෙනම් ලෞකික දැහැණකුත් තියෙනවා. අන්නේ ලෞකික දැහැණක් තියෙන හන්ද තමයි මෙතන තියෙන්නේ වර්ණනා නොකරන දැහැණකුත් තියෙනවා. ඒ වර්ණනා නොකරන දැහනක් වෙන්නේ මොකද්ද? අන්න මොකක් හරි කාම විතක්කයක් ආව. ඒ විතක්කේ හිත හිත ඉන්න ඕකම ඉඳගෙන ඉඳගෙන ඉඳගෙන සමාධියක් වැඩෙනවා. හැබැයි ඔහු හිතනවා ඒක දැහනක් කියලා. හැබැයි ඒක සමාධියක් තමයි ලෝකෝත්තර දැහන නෙමෙයි. අන්න ඒව බුද්ධයන්න් වහන්සේ වර්ණනා කරන්නේ නැහැ කිව්වේ ඒකයි. ඊළඟට අහනවා බවත් ගෞතමයන් වහන්සේ කෙබඳු දැහන් වර්ණනා කළසේකද? බමුණ මෙසස්නේ මහානතෙමේ. අන්න මේ ශාසනේ ඇතුල් වෙච්ච යථාර්ථය දැනගත් ආර්ය ශ්‍රාවකයා කාමරාගයෙන් වෙන්න අකුසල දහමෙන් වෙන්න සවිතක්ක සවිචාරයෙන් උපන් ප්‍රීති සුඛ ඇති ප්‍රථම අධ්‍යානයේ ද්විතික අධ්‍යානයේ තුතික අධ්‍යානයේ අන්න මේ හතරෙනි ධානය මොකද්ද සෝමනස දෝමනසෙන් සියල්ලන්ගෙන් අයින් වෙච්ච සුවත් නොවු දුකත් නොවු උපේක්ෂාහ ස්මුති පාරිශුද්ධ වූ ඇති චතුත්ථ ධානය උපදවාසය කරයි මෙබඳු ධාන වර්ණනා කළසේක දැන් බැරි වෙලාවකත් යම් කිසි කෙනෙක් මේ ලෝකෝත්තර ධානයක් වඩන උත්මේකට බැරි වෙලාවක්වත් දෝෂාරෝපණ කරොත් බැරි වෙලාවක්වත් කරොත් ඒ බුදු පියාණන් වහන්සේ වර්ණනා කරපු බුද්ධ වචනේ කියපු දැහැනකට තමයි නිග්‍රහ කරන්නේ අන්න එහෙම නිග්‍රහ කරොත් වෙන්නේ මොකද Tamanට දැහැනක් වඩා ගන්න යන දවසට මහා දුක් පීඩාවට ලක් වෙන්න වෙනවා දැහැන වඩා ගන්න බැරි. ඇයි? අර හේතුව හදලා තියෙන්නේ හොඳ පැත්තට නෙමෙයි. පාදුට්ට මානසිකත්වයකින් දුෂ්ට මානසිකත්වයකින් අරම දැහැමක් දහන දැහැනක් වඩන උත්මේකට නිග්‍රහ කළා බැනවැදලා දෝෂාරෝපණ කරපු එක හේතුයේ ඵලයේ හැටියට Tamanට මේක සුවසේ වඩා ගන්න බැරි වෙනවා. අපි සසරේ ඕන තරම් වගේ කරලා ඇති. ඒක තමයි අපි වරද වරද විදියට දැනගෙන මේ භාවනා කරන වෙලාවවලදී කමා කරගන්නේ. මේ කමා කියන්නේ සමා වෙන්න කියන එක නෙමෙයි කමා කියන්නේ කය දේවල් පහත් දේවල් වලින් අයින් වෙනවා මා කියන්නේ මිදෙනවා මේ ආසාදේ ආදීන නිස්සන්නේ තතුසේ නොදැන තමයි එහෙම පහත් දේවල් මීට කලින් කරේ අද ඒ ආසාදේ ආදීන නිස්සන්නේ තතුසේ දැනගෙන ඉවරයි එහෙනම් දැනගෙන මායාව පරාජය කරන්න පුළුවන් එකම තැනක් මෙතන කියලා දැනගෙනත් ඉවරයි එහෙනම් අපිත් මෙන්න මේ තැනක වඩනගෙන උත්තරීර කලින් ඕන්තර නිග්‍රහ කරලා තියෙන්න පුළුවන් අන්නේ නිග්‍රහයට හදවතට එකඟව කමා කරගන්නවා මම මේ දේ කවදාකවත් ආපහු කරන්නෙත් නැහැ මං අන්න ඒවට සිතුවිලි පහල කරගන්නෙත් නෑ වචන පිට කරන්නෙත් නෑ කයින් කරන්නෙත් නෑ එහෙනම් ආයති සංවරය පිහිටලා අන්න හදවතට එකඟව කමා කරගන්නවා මං මේ කරපු දැන් තමයි තේරෙන්නේ එදා කරපු එක කොච්චර වරදක් වෙන්න පුළුවන්ද කරලා නෙමෙයි කරලා තියෙනවා නම් කොච්චර වරදක් වෙන්න පුළුවන්ද අන්න එක කමා කරගෙන තමයි මෙතනින් නිදහස් වෙන තැනට වැඩ කටයුතු කරනවා ඒක අර මූණිච්චාවට සොරි කියනවා වගේ එකක් නෙමෙයි නිකන් මොකක් හරි කරලා සොරි කියාගෙන යන්නේ. එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. හදවතින්ම අපිටම තේරෙනව නේද අපි මේ ආස්වාදය ආදී නිස්සන්නේ තසුවේ දැනගන්නේ නැති හන්දා අපි ආපු සංසාර ගමනේ අපි වැඩියෙන්ම කරලා ඇත්තේ හොඳ දේවල්ද නරක දේවල්ද? වැඩිපුර අනිත් පැත්ත තියෙන්නේ. මහා පුණ්‍ය වාසනාවට තමයි මිනිස්සෙක් කියලා. දැන් ඒතකොට ඒ එහෙම තිබ්බයි කියලා කර්ම විපාක ඵල දෙන්නේ නැතුවේ නෑ. අන්න අපි ඒවා අවම කරගන්න කමා කරගන්න. අවම සම්පූර්ණව කරගන්න බෑ. සමහර ඒවා ඵල දෙන්න පුළුවන්. නමුත් අවම කරගන්න. අන්න එතකොට ඔයගොල්ලන්ට මොකද කරන්න තියෙන්නේ? තව තව මේ මේ භාවනා වැඩසටහන් කරනකොට මොකද්ද? ඒ වට ස්වාමීන් වහන්සේලාට මේ නින් වහන්සේලාට දම්පැන් පූජා කළා. අන්න තම තමන්ට ආයු වර්ණ සැප බල තව තව පූර්ණ කර ගැනීම අදහසින් චිත්ත ප්‍රසාදයෙන් යුතුව සෝමනස්ස සාගත ඥාන සම්ප්‍රයුක්තව අන්න අරවා පූජා කරනවා. එතකොට මොකද්ද? තමන්ට තියෙන බාධා පවා දුරු වෙලා මේක වඩා ගන්න තව තව පසුතලයේ නිර්මාණය වෙනවා. ඒකයි. හොඳට මතක තියාගන්න මේ ස්වාමීන් වහන්සේලාට මේනින් වහන්සේලාට මේ කාට හරි දානයක් දෙන්න උන්වහන්සේලාට කන්න නැති හන්ද නෙමෙයි. වරද්ද ගන්න එහෙම එපා. අපේ නිවන් මඟ පූර්ණ කරගන්න. උන්වහන්සේලාට ඒක ලැබීම තියෙනවා. අපි මේ පිරිකර පූජා කරන්නේ මොකටද? අපේ නිවන් මඟ පූර්ණ කරගන්න. අපිට පිනක් කරගෙන අපිට ආයු වර්ණ සැප බල පූර්ණ කරගෙන මෙන්න මේ ටික නෑ. උන්වහන්සේලාට නැතුව නෙමෙයි. අන්න ඒ එහෙම මාර්ගයක් වඩන උත්තමයන්ට දෙන දානීය මහත්ඵල මහානිසංස නිසා අපේ නිවන් මඟ වඩා ගන්න මහා උපකාරයක් කරලා දෙන්නේ. හේතුව මොකද? අනිච්ච දුක්ඛ ලෝකයක් බව නොදැන අපි කොච්චර මේ ලෝකෙට ණය වෙලා තියෙනවද? එහෙනම් මේ ආර්ය උත්මය ටිකක් මාර්ගයක් වඩන හන්ද තමයි මේ ලෝකයේ ගිනි ගන්න නැතුව යන්නා යම්තා දුරකට සිසිල් වෙලා තියෙන්නේ. එහෙනම් ඒ උත්මයන්ට අපි ණයද නැද්ද? අන්නේ ණයක් පවා ගෙවනවා මේ දානයක් පූජා කරලා. ණය වෙලා තින්නේ මෙච්චරක. මේ ණයෙන් නිදහස් වෙන්න යන්නේ අපි. උන්වහන්සේලා අපිට ණය නැහැ. අපි ණයයි. උන්වහන්සේලා මාර්ගයේ වඩනවා. උන්වහන්සේලා මාර්ගයේ වඩාගෙන යනවා. එහෙනම් ඒ වඩන හන්ද තමයි අපි මේ දෙයයනේ කියලා ජීවත් වෙලා ඉන්නේ. නැත්තම් මේ ලෝකෙම ඉන්න සියල්ලම රාගදේශ මොහ පිට කරලා පිට කරලා පිට කරලා පිට කරන්න ගියොත් මොකද වෙන්නේ? මේ විශ්වයට මේක දරන්න බැරුව මේක ගිනි ගන්නවා අනිවාර්යයෙන්. එහෙම දවසක් උදා වෙනවා ඉස්සරහට. එහෙනම් ඒ ලෝකේ බැලන්ස් කරන්නේ අර උත්මය. මේක සිසිල් කරන්නේ. ඒ සිසිල් කිරීල මහා අති ප්‍රබලයි. ඒ සිසිල් කිරිල්ල හින්දා තමයි ගහකොළ පවා හොඳට තියෙන්නේ. ඒතර අය අයයන් ගන්න හුස්ම පොදට පවා අපි ණයද නැද්ද එතකොට? ණයයි. අන්නේ ණය ගෙවනවා. ඒ ණය ගෙවන ওই පැත්තෙන් ඔහොම ගෙවනවා. අනිත් පැත්තෙන් ලෝකේට සිසිල් වූ ශාන්ත වූ කිරණයක් නිකුත් කරලා අර ගිනි කිරණ නිකුත් කරපු එකට විරුද්ධම එක වෙච්ච සිසිල් කිරණයක් නිකුත් කළා ණය ගෙවල නිදහස් වෙනවා. මොන දෙපැත්තක් බැලන්ස් වෙනවා. එතකොට තමයි මේක මාර්ගයත් වැඩිලා ධර්ම අවබෝධයත් තව තව වැඩිලා ධ්‍යාන ටිකත් වැඩිලා මාර්ගය පූර්ණ වෙන පැත්තට යන්නේ. මේ සියල්ලම යන්නේ අන්‍යෝන්‍ය සහයෝගය. දුන්නාන්සල අපිට උපකාරයක් කරනවා වගේ අපි උපන්නාන්සලට උපකාරයක් කරනවා. දෙපැත්තම තියෙනවා මේ. හැම පැත්ත. අන්‍යෝන්‍ය සහයෝගයම තමයි මේක යන්නේ. මේ බුදු පියාණන් වහන්සේ බුදු වුණා මිනිස්සු දම්පැන් පූජා කරලා නිවන් දකින වැඩේ කරගන්නවා. උන්නාන්සලා ඒකට ඒකට කෘතගුණේ හැටියට ධම්මක් කියලා දීලා ලෝක සත්‍යය මොදෝ ගන්නවා. දෙපැත්තක් කරනවා. ඒකයි. එහෙනම් මෙන්න මේ දැහැන්න තථාගතයන් වහන්සේ වර්ණනා කළසේ. ඇයි ඒ වර්ණනා කරන්නේ මේ දැහැන? අර නිවාප සූත්‍රයේ පෙන්නවා. මාර්යා පරාජය කරන භූමියක් හින්දා තථාගතයන් වහන්සේ මේක වර්ණනා කරනවා. හැබැයි ලෞකික දැහැන් විස්තර කරනවත් ওই නම් වලින්ම තමයි විස්තර කරන්නේ. ප්‍රථම අධ්‍යයනේ, ද්විතීක අධ්‍යයනේ ඔහොමම තමයි. ධානා අංග වලින් ගත්තත් ওই විදිහම තමයි. ඒක වෙනස මොකද්ද? යථාසුත ධර්මයේ පරිදි චින්තාමය ඥාණයට සුතමේ ඥාණයට අනුව චින්තාමය ඥාණය පාවිච්චි කරලා කරන භාවනාවක්. අර කියපු දැන මතක තියෙනවා. සුතමේ ඥාණයට අනුව චින්තාමය ඥාණය සුතමේ ඥාණයට අනුව ඒ සුතේ උපනිශ්‍රණය කරගෙන චින්තාමය ඥාණයෙන් ලබාගත්තා වූ අවබෝධය මුල් කරගෙන තමයි බුද්ධ ශාසනය මේ භාවනාව කරන්නේ. හරි පැහැදිලිද එතකොට? එහෙනම් මෙන්න මෙතෙන් දෙනවා දැන් මොකද්ද අර අතන පෙන්නුවා මොකද්ද අර මේ නීවරණ ටිකක් පෙන්නුවානේ. එහෙනම් නීවරණ වලින් අයින් වෙන කතාව ආවා. ඉතින් මෙන්න මේ කියනවා තව එකක් මොකද්ද? විභංග ප්‍රකරණයේ මේ කොටස තියෙන්නේ විවේච කාමේ විවේච අකුසල ධර්මයේ කියන වචනේ එනවා. දැන් මේක තෝරගන්න නම් මුලින්ම මොකද්ද කියලා කියනවා. එහි කාම කවරේදයක්. ඔන්න තියෙන මුලින්ම කාම. හරි ඒක විස්තර කරනවා. දැන් අපි මම අර කියාගෙන ආවේ පංච නීවරණ නිසා ඒක තමයි මෙතන දැන් ඕන වෙන්නේ. නමුත් මම මේක ඇල්ලත් කියනවා. මොකද ඒ කාම කවරේ දෙයක්. ඡන්දේ කාමයයි. මොකද්ද පළවෙනිම අර්ථකථනය දෙන්නේ? ඡන්දේ කාමයයි. රාගය කාමයයි. ඡන්ද රාගය කාමයයි. සංකල්පය කාමයයි. රාගය කාමයයි. සංකල්පනා රාගයම කාමයයි. එහෙනම් රාගය කියන්නේ මොකද්ද? සංකල්පනාවක්මයි. එහෙනම් රූපවල තියෙනවද සංකල්පනා ගොඩනගනවද? සද්දවල තියනවද ගොඩනගනවද? ගන්ධවල තියනවද ගොඩනගනවද? රසවල තියනවද ගොඩනගනවද? ස්පර්ශවල තියනවද ගොඩනගනවද? ධම්මවල තියනවද ගොඩනගනවද? දැන් ගොඩනගන්නේ නැතුව අර ටික පරිහරණය කරොත් අන්න ඒක ඒක ඒක ගොඩනගන්නේ නැතුව ඒක පරිහරණය කරලා අන්නේ කාමෙන් අයින් වෙන්න පුළුවන් නම් එයා නිදහස් වෙනවද නැද්ද? එහෙනම් අර වැද්ද කියපු කට්ටිය ටිකක් කෛරා ටිකයි තමයි. නේ. යන්නේ නැතනක් හොයාගන්නත් බැහැ තමයි. ටිකක් කෛරා ටිකයි නේ. එහෙම නැතුව බැහැ මේ කියන්නේ. අමාරුයි හොයාගන්න කට්ටියට නේද? ඉතින් ඕක තමයි අර මම එදා කිව්වේ ඔයගලන්ට වමට සිග්නල් එක දාලා දකුණට හරවන්න කියලා. ගොඩක් වක්‍රමශීලී වෙන්නත් වෙනවා. නැත්තම් බෑනේ නේද? හරි. එහෙනම් ඔන්න කාමය කියන්නේ දැන් මොකක් හරි කොහරි තියෙන එකක්ද? සංකල්පනාවක්ද? සංකල්පනාව. මේ සංකල්පන හැදෙන විදිය දන්නවද? මේක මම විස්තර කරාද කියලා මට මතක නැහැ ඒකයි. මේ සංකල්පන හදන්න හරි ලේසි අපිට. සංකල්පනාවක් එක සැරේ හදන්න බෑ. මම හදන පොඩි විදියක් කියන්නම් එතකොට ලේසි. තාප්පවල පෝස්ටර් එකක් ගහනවා ළඟදීම කියලා. කොච්චරයි ගහන්නේ ළඟදී දැන් මොකද්ද අපේ ඇතුලේ එන්නේ මුලින්ම උපේක්ෂා වේදනාවේ අවිද්‍යාවෙන් මැදේ විචිකිච්ඡා පටිච්චසමුප්පාදේ මෝහය මුල් කරගෙන ළඟදී මොකද්ද දන්නේ දැන් নানা ප්‍රකාරයව හිතනවා ෆිල්ම් එකක්ද කඩයක්ද රෙදි කඩයක්ද කෑම කඩයක්ද මොකද්ද දැන් ඔහොම ඉන්න දෙන සතියක් විතර ළඟදී මොච්චරයි තියෙන්නේ දැන් ඉතින් අපි ඇතුලේ ලොකු කුතුහලයි. දැන් ටික ටික සංකල්පනවා නැගෙන්න ගන්න. මොකද්ද දන්නේ නැහැ ඉන්නේ. මොකද්ද දන්නේ නැහැ. අම්මා තැනම ගහලා. අලුත් පක්ෂියද දන්නේත් නැහැ. නායි නාන ප්‍රකාර හිතෙන්න පුළුවන් නේද? කොහොමම ඊටසේ ඕන ටික දවසක් ඉන්න ගිහින් ගිහින් ගිහින් ගිහින් මොකක් හරි ගන්නවා අර වගේ ළඟදීම අලුත් රසයක්. දැන් ඔන්න තව කෑල්ලක් ගහනවා. අර ළඟදීම කෑල්ල තියෙද්දි තව කෑල්ලක් ගහනවා අලුත් රසයක්. දැන් දන්නවා අම්මට. දැන් නම් කෑම කඩයක් තමයි. ඇඳුම් නම් නෙමෙයි. ඊළඟට එනවා පොඩ්ඩක් රසය. බීමද කෑමද? දැන් බීමක්ද කෑමක්ද? දැන් ආයෙ ප්‍රශ්නයක්. ආයෙ යන සංකල්පනා තව ටික දවසක් කොහොම තියෙනවා? දැන් මිනිස්සුන්ට මේක යවන්න එපා. යවන්න දැන් මෙහෙම එකක් එනවා කියලා ඩොග් ගාලා ඇවිල්ලා මාකට් එකේ දැම්මට හරියන්නේ නැහැ. මේක යවන්න ඕනේ. මොකද සංකල්පනා ගොඩනගනවා කියන්නේ. කළා ඔන්න ළඟදීම ඉතින් රසයක් කියලා එනවා. දැන් ඉතින් ඔන්න ආ ඌ ගගා එනවා මොකක් හරි එනවා අර ළඟදීම රසක් මොකක් හරි කමන්නේ නැහැ කට්ටියට හිතෙනවා බීමක් බීම එකක් කියලා හිතෙනවා තව කට්ටියට හිතෙනවා හොඳ මොකක් හරි කෑම කඩයක් හරි මොකක් හරි වෙන්නේ කණ එකක් වෙන්නේ ඊට පස්සේ ඔහම ගිහිල්ලා ළඟදීම අර දැන් රසයක් කියන එක ගහලා එනවා ළඟදීම රසයක් යසට හැපෙන. ඊළඟ ඇහුවා කියන්නේ. දැන් දන්නවා බීම එකක් නෙමෙයි. ඇයි ඒ? යසට හැපෙන්නේ නැහැ. ආයෙ එනවා තව තව ප්‍රශ්න මොනවාද? පපඩම්ද දන්නේ නැහැ. නැත්තම් කඩල જાතියක්ද දන්නේ මේ නාන ප්‍රකාර එනවනේ අර පොඩි පොඩි බයිට් පැකට් වගේ එන ඕන්න වගේ දැන් මේ මොකද කරන්නේ අපිට අරක හදලා හදලා හදලා හදලා දීලා අවසානයේ පැකට් එකේ පින්තූරේ දාලා දානවා මොකද්ද බැරි නම් පරණ මාරි බිස්කට් එකම දානවා පොඩ්ඩක් කොළේ වෙනස් කරලා පොඩි මොකක් හරි කරලා ඒ මේ අකුරු ටිකක් එහෙට මෙහෙට දැම්ම මොකක් හරි කරලා ඩිසයින් එක වෙනස් කරලා අලුත්ම යසට හැපෙන මාරි බිස්කට් එකද අපි මොකෝ කරන්නේ අනේ අරක අරගෙන අලුත් මේක ගෙනල්ලා තිනවා නැවුම් මේක ගෙනල්ලා තිනවා කියලා අර පාම් පිටි ටිකයි සීනි ටිකයි අර විදිහටම කනවා ඔන්න සංකල්පනා හදන විදිය ඕන විදිහකට බලන්න හොඳ සංකල්පනා හදන්න මොකද එකපාරට දෙන්න බෑ ප්‍රොඩක්ෂන් දෙන්න අපි තුල මේක යවන්න ඕනේ මැසේජ් එක ඕනම එකක් කොහොම තමයි කරන්නේ ඇඳුම් කඩයක් වේවා මොකක් හරි වේවා මිනිස්සු අතර මේ යවන්න ඕනේ එකපාරට ගෙනලා ප්‍රොඩක්ෂන් එක දැම්මට වැඩේ හරියන්නේ නැහැ. ඔය ඕන එකක් එහෙම තමයි එන්නේ. ඔය තීන්ත එහෙම එන්නේ ඇඩ්වර්ටයිස්මන්ට්. ඔය මාන්න මාකටි. මාකටින් කියන්නේ ඇඩ්වර්ටයිස්මන්ට්. ඇඩ්වර්ටයිස්මන්ට් කියන්නේ මොනවද? ආසාදේ. ආසාදේ නේද කරන්නේ කොහොමද? මේ ඔන්න වගේ තමයි මේ වැඩේ. ඔය වැඩේ කියන මොනවද? සංකල්පනා. ඒතකොට මේ සංකල්පනාව තියෙන්නේ මොකද්ද? රාගය. ඒතකොට රාගය තියෙනවද අර මාරි බිස්කට් එකේ? මාක කරේ බිස්කට් එකේ තියෙනවද? ඒකේ නෑ. ඒකේ රාගේ නෑ. හැබැයි ඒකේ රාගය නැතුණාට ඒක කනකොට අය අර සංකල්පනාවෙන් කන්නේ. එතකොට ඇත්තට කලින් එකට වඩා ෂෝක් නේ. දෙහිම නෑ. නැතුණාට එහෙම දැනෙනවා. ඒක වැඩි. නැතුණාට ඒක දැනෙනවා. ඉතින් අර පෙරලා පෙරලා හොයනවා අරක. ඊට පස්සේ මොකද ටික දවසක් යනකොට අරක හිමීට අයින් වෙනවා. මේක තව 20ක් විතර වැඩි වෙලා එනවා. අර ටිකම එනවා. කොහොමද ලෝකේ? නේද? ඒක ලෝකේ හැටි. මේ කතාව ඕනේ මේ නිවන් දකින්න නම් විතරයි. ලෝකේ කොහොම තමයි. ඒක නතර කරන්න අපිට යන්න බෑ. ඒක නතර කරන්න කියලා ගුටි ගන්න වෙන්නේ. ඔයගොල්ලෝ නිවන් දකින්න වැඩේ කරන්නේ. ඒක ඒයි. අර මේ සංකල්පනා කොට නැගෙන පොඩි උදාහරණයක් තමයි මම ඔයගොල්ලන්ට කිව්වේ. සංකල්පන ඊළඟට මොකද්ද කියන්නේ මේක? මොවුන් කාමයෝ කාමයයි කියනු ලැබේ. ඔන්න ඕකට කියනවා කාමයේ කියලා. දැන් එතන මේ කාමයේ ගොඩනගන්නේ මොකෙන්ද? සංකල්පනා වලින් හිත හිත ඉන්න එකට බුද්ධ ශාසනය කියනවා කාමයේ කියලා. දැන් ඔන්න ඔය කාමයේ භුක්ති විඳ ගන්න එනව නේද ලොකු මේ මේ මේ ඇතුලෙන් එනව නේද ලොකු කැමැත්තක්. අන්නේ කැමැත්තට කියනවා කාමදාහය කියලා. ඒකට කියනවා කාම දාහය. දැන් අපිට නිකන් අපි සාමාන්‍ය දන කාමදාහය කියපු ගම ඌ මහා දෙයකෝ මේ කියන වචන. ඒද අපි මොකක් හරි මනස් දාතයක් ඔළුවේ තියාගෙන ඉගන්නේ. මෙන්න අර්ථකථනය. ඔක රූපෙටත් අයිති, සද්දෙටත් අයිති, ගන්ධෙටත් අයිති, රසටත් අයිති, ස්පර්ශයටත් අයිති, සිතුවිල්ලටත් අයිති. දැන් නාට්‍ය බල බල ඉන්නකොට පොඩි එකෙක් ඉස්සරහා හිටගත්තොත් ඇවිල්ලා මොකෝ වෙන්නේ? කාමදාය කොහොමද එන්නේ? රූප බලා ගන්න තියෙන නැතිකම. අර පොඩි එකා අයින් වෙන අයින් වෙන කී කෑ ගහලා මොකක් හරි කළා මොකද එන්නේ? අර අර 10 ඇතුලේ. ඒවට කියන්නේ බුදු දාසනේ කාම 10. අර කාම 10 තේ 10 තේරෙන්න කලින් කාමයේ තේරෙන්න ඕනේ. අන්න මේ දින කාමය. මොකද්ද? සංකල්පනා ගොඩනගනවා. මේ ලෝකේ දැක්ක මොනවා රූප ශබ්ද ගන්ධ ටික අරගෙන හොඳයි වටිනවා. තාරයි කීකේ සංකල්පනා ගොඩනගනවා. සංකල්පනා. සංකීවේ රූප වලට නැති දෙයක් අවිද්‍යා තෘෂ්ණාවෙන් එකතු කරගෙන ඊට අනුකූලව කල්පනා කරනකොට කියනවා සංකල්පනා. නිකං කල්පනා නෙමෙයි සංකල්පන. දැන් කල්පනා ඕනේ ජීවත් වෙන්න. සංකල්පනා ඕනේ. දැන් කල්පනා නැතුව ජීවත් වෙන්න බෑනේ. සංකල්පන මොකටද ඕන? සසර ගමන ගෙනියන. ඒක ලෞතර බුදු පියාණන් වහන්සේලා කල්පනා කරනවද නැද්ද? අරියතුන් වහන්සේලා කල්පනා කරනවද නැද්ද? කල්පනා. මොනවද එහෙනම් නැත්තේ? සංකල්පන නැහැ. අර සංචේතනා වගේ. අර කලින් විස්තර කරලා දුන්නේ සංචේතන අන්න ඒ වගේ. එහෙනම් සංකල්පන නැහැ. හැබැයි කල්පනා කරනවා. නැත්නම් දානයකට වඩින්නේ කොහොමද? නේද? දානයකට වඩින කල්පනා කරන්න එපා. ඒවට කියන සංකල්පනාය රාගයේ කල්පනා කාමයේයි කියනු ලැබෙනවා. ඊළඟට කියන මොකද්ද? එහි අකුසල ධර්මියෝ කවරේදයක්. මෙන්න මේක තමයි මට ඕන වුනේ. කවරේදයක්? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුකුච විචිකිච්ඡා මොන අකුසල ධර්මියෝයි කියනු ලැබේ. එහෙනම් අන්න මේ ප්‍රථම අධ්‍යයනයේ විස්තර කරනකොට විස්තර ගන්නේ මොකද? කාමයන්ගෙන් වෙන්න අකුසල දහමෙන් වෙන්න. ඔන්න දැන් අපිට ඕන තැන. කාමයන්ගෙන් වෙන්න එහෙනම් මායя පරාජය කරන්න පුළුවන් කොහොමද? කාමයන්ගෙන් වෙන්ව අකුසල දහමෙන් වෙන්න. හරි. කාමයන්ගෙන් වෙන් වෙනකොට ඒ කියන්නේ මේ සංකල්පනාවෙන් වෙන් වෙනවා කියන්නෙම කාමච්ඡන්දයෙන් අයින් වෙනවද නැද්ද? එහෙනම් සංකල්පනාව ගොඩනගනවා කියන්නෙම කාමච්ඡන්දයට වැටෙනවද නැද්ද? සංකල්පනා ගොඩනගනවා කියන්නේ ව්‍යාපාදයට වැටෙනවද නැද්ද? එහෙනම් සංකල්පනාවෙන් අයින් වෙනවා නම් අකුසල දහමෙන් අයින් වෙනවා. එහෙනම් අපිට වග බලා ගන්න ඕනේ මොකෙන් අයින් වෙන්නද? කාමෙන් අයින් වෙන්න. කාමෙන් අයින් වෙන්න මොකද අර සංකල්පනා ගොඩනගන තැන අනිත්‍ය සිහි කරනකොට අකුසල දහමකට යටත් වෙන්නේ නැහැ. අකුසල දහමෙන් අයින් වෙනවා. එහෙනම් කාමයටපත් වෙනවා කියන්නේ අකුසල දහමට යටත් වෙනවමයි. කාමයෙන් වෙන් වෙනවා කියන්නේ අකුසල දහමෙන් වෙන් වෙනවාමයි. මෙහෙම වෙන්නේ නැහැ. මම කාමේ නැහැ. ඒකට අකුසල දහමේ ඉන්නවා. අන්න එහෙම එකක් නැහැ. නැත්තම් මම කාමයේ ඉන්නවා. ඒකට අකුසල දහමේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඒ කියන්නේ කාමයේ කියනකොටම එහෙනම් කාමයේ තියෙන කොටස් ටිකක් මොනවද? කාමය කාමය කාමයේ මුල් කරගත්ත කාමය කියන්නේ පොදු වචනයක්. එහෙනම් පොදු වචනේ තමයි කාමච්ඡන්දය. කාමයේ තියෙන දරුණු මට්ටම කාමච්ඡන්දය. ඊළඟට කාම රාගය. ඊළඟට රූප රාගය. ඊළඟට අරූප රාගය. ඔය හතරටම පොදුයි කියනවා කාම කියලා. එතකොට කාම මාත්‍රයක්වත් නැත්තේ කාටද? ආර්යතුන් වහන්සේ. සෝතාපන්න වෙනාට කාමේ කාම ඡන්දේ නැහැ. හැබැයි කාම රාගේ තියෙනවා. අනාගාමී වෙනකොට කාම රාගේ නැහැ. රූප රාග රූප රාග කාම මට්ටම තියෙනවා. ඒකයි මෙතන රාගේ කාමයයි කිව්වේ. එහෙනම් රූප රාගේ කියන එක කාමයක්ද නැද්ද? අරූප රාගේ කියන එක. එහෙනම් කාමේ මාත්‍රයක්වත් නැත්තේ කාටද? ආ ඔය සමහර කට්ටිය ඇවිල්ලා කියන මට නම් කාමේ පොඩ්ඩක්වත් නැහැ. තමයි ඒ කියන්නේ වෙන මොකක් හරි. කාමයේ මාත්‍රයක්වත් නැත්නම් අරියයි. මේ බුද්ධ ශාසනය විස්තර කරන කාමයේ මාත්‍රයක්වත් නැත්නම්. ඒතකොට අරියයි. ඒ කාමයේ රූප අරූප රාගයත් කාමයක්. මේ දැන් මේ තෝරගත්තේ නැත්තම් පැටලෙනවා. ඊට පස්සේ මෙන්න මේ ප්‍රථමඥාන සූත්‍රය විස්තර කරන මොකද්ද? මහණෙනි කරුණු හයක් නොපියවා. කරුණු හයක් පියව ගන්න නැතුව ප්‍රථම ධානයේට එළඹ වසන්නට නොනිසි වෙයි. ඒ කියන්නේ කරුණු හයක් සම්පූර්ණ කරගන්නේ නැතුව ප්‍රථම ධානයට සමවදින්න බැහැලු. ඊළඟට කියන මොනවද කරුණු හය? කාමච්ඡන්දේ එක පළවෙනි එක, ව්‍යාපාදේ දෙවෙනි එක, තීන මිද්දේ තුන්වෙනි එක, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා විචිකිච්ඡා කීයද කිව්වේ? කීයක් කිව්වද? පහක් කිව්වා. හැබැයි උඩ කියන මොකද්ද? කරුණු හයක් නොපියවා. එහෙනම් ඔන්න ඔය පහ පිළිබඳව මොකක්ද ඊළඟට කියන්නේ? ආදීනව යථා භූතෙන් නොදක්නා ලද වේ. එහෙනම් ඔන්න ඔය පහ උදා වෙනකොට අනිච්ච දේ අනිච්ච විදියට දුක්ඛ දේ දුක්ඛ විදියට අනාත්ත දේ අනාත්ත විදියට මෙනෙහි කරන්න බැරි නම් ඔහුට ප්‍රථම ධානයට සම්වදින්න බැහැ. ඊළඟට කියනවා මේ කරුණු හය නොපියවා ප්‍රථම ධානයට එළඹ වසන්නට අභව්‍ය වේ. මානෙනි කරුණු හය ප්‍රහීන කොට ප්‍රථම ධානයට එළඹ වසන්නට භව්‍ය වේ. කොහොමද වෙන්නේ? කාමච්ඡන්ද ව්‍යාපාද තීන විද්දුද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මෙන්න මේ පංච නීවරණ සම්මාඥාණයෙන් කාමේ ආදීනවය යථා භූතයෙන් දක්නා ලද්දේ වෙයි. මේ කරුණු හය ප්‍රහීන කොට ප්‍රථම ධානයට එළඹ වසන්න වෙයි. එහෙනම් දැන් ප්‍රථම ධානයේ තියෙන බාධා මොකද්ද? පංච නීවරණ උදා වෙනකොට ආදීනෝ මෙනෙහි කරන්න බැරි නම් අනිත්‍ය දුක්ඛ අනාත්තයි කියලා ඔහුට ප්‍රථම ධානය සම්වදින්න බෑ. පංච නීවරණ උදා වෙනකොට අනිච්ච දුක්ඛානත් අවබෝධයෙන් අයින් කරගන්න පුළුවන් නම් right දැන් මට කියන්න එහෙමනම් ඉස්සරහා පුටේ වාඩි වුණොත් විතරද ප්‍රථම ධානය වැඩෙන්නේ දැන් අන්න එහෙම හිතන් ඉන්න නම් දික්තියක් ඒකයි මේ පෙන්නන්නේ නැත්නම් එහෙම ගන්නවා කට්ටිය ඈ පිටිපස්සේ හිටියොත් වැඩෙන්නේ නැද්ද වැඩෙන්නේ නැත්තම් වැඩෙන්නේ නැත්තේ මොකද්ද මෙන්න තියෙනවා වැඩෙන්නේ නැති විදිහ. පංච නීවරණ උදා වෙනකොට ආදීනෝ මෙනෙහි කරන්න දන්නේ නැත්නම් ඉස්සරහා නෙමෙයි මෙතන නෙමෙයි මෙතන ඇවිල්ලා වාඩිලා හිටියත් වැඩෙන්නේ නැම තමයි. ස්ටේජ් එක උඩ හිටියත් වැඩෙන්නේ නැහැ. පංච නීවරණ උදා වෙනකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධයෙන් අයින් කරගන්න පුළුවන් නම් අර දොරෙන් එහා පැත්තේ හිටියත් වැඩේ. කිරණ කොහොමද යන්නේ? වැඩේ. මේ මම මේ කියන්නේ නැත්තම් අර මේ භාවනා කරන්න ගිහිලා සමහර වෙලාවට පුටුවලට පොඩි ෆයිට් එකක් තියෙනවා. ඒකයි. ඒකයි කියන්නේ. ඉතින් ෆයිට් කරන දෙයක් නෑ. ලැබෙන්න තියෙන තැන ලැබෙනවා. මේ නේද? ඔව්. ඉතින් එහෙමයි කියලා ඔව් කමන්නේ කොයි පුටුවේ වාඩිනවත් එකයි. එහෙනම් මම 9ට 5ක් තියලාම යනවා. ඔව්. එහෙමත් ගන්නවා ඊළඟට. ඉතින් 9ට 5ක් තියලා යන්නේ හිතාගෙන ඉන්නවා බස් එක පාරක්. ඉතින් මෙහි එනවා 9 මාට. භාගයක් ගිහිල්ලා. ඔව්. වෙන්ද එනවා වගේම 9ට කලින් එන්න හොඳේ. අට يعني ලබන සතිය නෙමෙයි. ඊට පස්සේ මේ ලබන සතිය සාකච්ඡාවනේ තියෙන්නේ. හරි. එහෙනම් ඔන්න කරුණයි. දැන් අපිට මේ මොකක් හරි අපි මෙහෙම හිතමුකෝ. දැන් අපිට මේ මේ මේ වෙලාවේ දැහැන වඩා ගන්න බැරි ප්‍රශ්නේ මොකක්ද තියෙන්නේ? නීවරණ උදා වෙනකොට. ඒකෝර අපි හිතුවොත් එහෙනම් මේම මට මේ දැහැනක් වැඩෙන්නේ නැත්තේ මොකක් හරි අනන්ත සංසාරයක් පුරාට මං දැහැන් වඩලා නැතුව ඇති. කියලා හිතුවොත් හරිද? ආ. වඩලා වෙන්න පුළුවන් නැති වෙන්නත් පුළුවන්. මේ මොහොතේ මේක වඩා ගන්න බැරි නම් බැරි වෙන්නේ මෙන්න මේ කරුණ ටික වින්ද විතරයි. වෙන කිසි දෙයක් හන්ද නෙමෙයි. නේද? දැන් කවුරු හරි කිව්වොත් මට මේ දැහැන් ටික වැඩෙන්නේ නැහැ. මම උප්පත්තියෙන් කතෝලික හින්දාද මන් දන්නෙත් නැහැ. එහෙම ගත්තොත් හරිද? ඒත් වැරදි. මම මේ බැරි වෙලාකත් නිකන් හරි සිතුවිල්ල පාල වෙන්න පුළුවන් විවිධාකාර තමයි පෙන්වන්නේ ඔක්කොම. ඔය එකක්වත් අදාළ නැහැ. අදාළ මොකද්ද? සද්ධර්මයේ තේරලා තියෙනවා නම් එච්චරයි. අන්නේ සද්ධර්මයේ තේරලා තියෙනවා නම් යථාසුත ධර්මය අනුව මොකද සුත්තමේ ඥාණයට අනුව චින්තාමේ ඥාණයට අනුව යෝනිසෝ මනසිකාරය කිව්වේ අනිත්‍ය දේ අනිත්‍ය විදිහට දුක්ඛ දේ දුක්ඛ විදිහට අනාත්ම දේ අනාත්ම විදිහට අසුභ දේ අසුභ විදිහට දකින්න පුළුවන් නම් යෝනිසෝ මනසිකාරය අන්නේ යෝනිසෝ මනසිකාරය පිළිටනවා කියන්නේම ආදීනව දකින්නවා ආදීනව දකින්නවා කියන්නේ අර ටිකෙන් අයින් වෙනවා අන්නේ යාට එහෙනම් නීවරණේ එහෙනම් මේ දැහනක් වඩා ගන්න තියෙනවා පොඩි ටෙක්නික් එකක්. පොඩි ටෙක්නික් එකක් තියෙන ටෙක්නික් එක අල්ල ගන්න හරියට. මම කියන්නම් විස්තරය. අපි යම් තැනක අල්ලගෙන ඉන්නවා. ඒ අල්ලගෙන ඉන්න තැන හොඳයි වටිනවා සාරයි. ඒ හින්දා මොකද කරන්නේ? මෙතන අතෑරෙන්නේ නැහැ. එහෙනම් අල්ලගෙන ඉන්න තැන අසාරත්වය දකින්න දැහැන ලැබීම ධර්මතාවයක්. අල්ලගෙන ඉන්නේ කොතනද කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්දුද්ද චුප්පති විචිකිච්ඡා අන්න ඒකේ අසාරත්වය දකින්න ඒකේ ආදීනව දකින්න ඒකේ ආදීනව දකින්න තැන අපි එතන රැඳෙන්නේ නැහැ ඒක රැඳෙන්නේ නැති තැන අනිවාර්යයෙන්ම දැනට එනවාමයි එහෙනම් දැහන වඩන්න දැඟලුවට වැඩක් නැහැ. ඉන්න තැන අතාරින්න දැනගන්න. ඉන්න තැන අතාරිනකොට දැහන ලැබීම ධර්මතාවයක් කියන්නේ ඒකයි. දැහන වඩන්න බෑ. දැහන වැඩෙන්න ඕන. දැහැන වැඩෙන්න නම් ඉන්න තැන අතහැරෙන්න ඕනේ. ඉන්න තැන සාරයි කියලා හිතන තාක්කල් උඩ පඩියට නගින්න බෑ. ඇයි ඉන්න පඩිය සාරයි? ඉන්න පඩිය මොනවද ඉන්නේ? නෝන වෙන්න පුළුවන්, මහත්ය වෙන්න පුළුවන්, ගේදොර යාන වාහන බඩු මුට්ටු වෙන්න පුළුවන්. ඒ එකක්වත් නෙමෙයි තියෙන්නේ. ඒ ටික අරගෙන චන්දරාගෙන් හිතෙන් සංකල්පනාවක් ගොඩනගාගෙන ඉන්න මේ වෙලාවේ. අන්නේ සංකල්පනාව අතාරින්නේ. එතකොට අකුසල දහම අතහැරෙන අකුසල දහම අතනකොට උඩයයි. හරියට නිකන් බැලුම් බෝලයක් හයිඩ්‍රජන් පුරෝ බැලුම් බෝලයක් අරගෙන නූලකින් ගැට ගහලා මොකද මේ කණුවක ගැට ගහලා තියෙන්නේ. දැන් බැලුමේ ස්වභාවය උඩ යන්නේ. අර උඩ යන්න දෙන්නේ නැහැ. ඇයි එන්නේ නැත්තේ? දැන් ඕක බැලුමේ මේ මොකද්ද මේ මේ කණුවක ගැට ගහලා තියෙන සාරහන්ද දසාරහන්ද? සාරහන්දනේ. දැන් ඕක මේ මේ නූල කපන්නේ නැතුව චි බැලුම උඩ යන්නේ නැහැ. නේ මන් දන්නේ මම මෙතන ඉඳන් බලන් ඉන්නෝ ඉන්නෝ ඉන්නෝ ඉන්නෝ ඉන්නෝ මේ කූඩේ යනකම් මේ කූඩේ යන්නේ මං කීයේ ඉඳන්ද බලන් ඉන්නේ මේ කූඩේයි කියලා දැන් මොකද්ද කරන්නේ නනු උලාරක් කපන්න එපා කැපුවට පස්සේ අපි හිතෙන ඉඳන්ද බැලු මූඩේ යන්නේ ඒකේ ස්වභාවය ඇයි සාරයි කියලා හිත අල්ලපු තර අතෑරියා කරපු ගම බැලු මූඩේන එක ධර්මතාවය එතකොට ආර්ය දැහන් වඩන්නේ මොකක් හරි නිමිත්තක් අරගෙනද ඉන්න තැන අතහැරලාද? කලින් ඔගොල්ලෝ වඩන්න ගියේ මොකක් හරි අල්ලගෙන නේ. ආන්න එක තමයි ප්‍රශ්නේ. ඉන්න තැන අතහරින්න. ඉන්න තැන අතහැර අතහැර අතහැර යන්නේ. හරි. මේක ඒක ආ මේක විස්තර කරන්න වෙලාව මදි. 12 මාරයි වෙලාව. කෑම ඇවිල්ලා තියෙන්නේ. කෑම ඇවිල්ලාද? ආ 12 මාර වෙලාව. හරි. මේක විස්තර කරන්න ඕන එකක්. එහෙමනම් නීවරණ ධර්ම ඉවර කරන්නම්. එතකොට වැඩේ ඇත්තම ලේසි. මේක විතරයි කරන්න තිබුණේ. මොකද මට ඇත්තම අද භාවනා පාත අප දෙවෙනි කොටසටත් යන්න පුළුවන්. ඒකෝට ඒට ඊළඟ දවසේ සම්පූර්ණ ගඩොඩක් දුරට සෑහෙන දුරක් ඉවර කරගන්න පුළුවන් පොඩි වෙලාවක් දෙන්න. 12 මාරයි වැඩි මොනොත් පැයක් යයි. කමක් නැහැ නේද? ඒකම අට හරි උඩට කැම එකේ ඉන්නේ. ඕනනම් මම විනාඩි 5 10ක් දෙන්න විනාඩි 5ක් හරි දෙන්නම් චුට්ටක් කවුරුහට මේ මොනාර එළියට යන්න ඕන නම් টয়ලට් වලට යන්න ඕන නම් ටක් ගාලා කියලා වතුර එකක් බොන්න ඕන නම් බීලා එන්න මේක හොඳට අහගන්න ඕන එක කියන්නේ යන්නේ ඒකයි විනාඩි 5ක් දෙන්නම් ටක් ගාලා එන්න නේද ඒක හොඳයි නේද පොඩ්ඩක් වතුර එකක් බීලා පොඩ්ඩක් මූණකට හොදගෙන මෙන්න ටක් ගාලා හැබැයි ටක් ගාලා එන්න ඕගලන්ට කාට හරි මොනවා හරි ගැටලු තියෙනවා නම් කියන්න ප්‍රශ්නයක් නැහැ. එතකොට ඔය අනිත් කට්ටිය එන අතරේ ඉතින් වැඩි වෙලා ගන්න එකක් නැති වෙයි. මොනවා හරි ගැටලු තිබ්බොත් කියන්න. එහෙනම් කෑම දීලා අපි ඉවර කරමු. හරි එහෙමනම් කෑම ඇවිල්ලා තිනවලු 12 මාරේ ඉඳ වෙලාව ඒතර අපිට ඊළඟ එකට ටිකක් වැඩිපුර අරගෙන ටක් ගාලා ඉවර කරන්න පුළුවන්. මේ එහෙමනම් ඔය ගමම්ම කෑම කාලා පුළුවන් තරම් ඉක්මනට එන්න 12 මාරයිනේ. එතකොට අඩු ගානේ එකයි කාලත් වෙනකොට පටන් ගමු. එතකොට අපිට මේක ටක් ගාලා ඉවර කරගෙන යන්න පුළුවන්. එහෙනම් YouTube එකේ ඉන්න අයත් එකයි කාලා විතර වගේ එනකොට පුළුවන් තරම් ඉක්මනට එන්න. මේ කෑම කාලා මේ නම් වැඩි දානේ අරගෙන මේ මෙන්නන්තලත් දාන්න අරගෙන ඔක්කොම අරගෙන ඊට පස්සේ පටන් ගමු. එමනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි.